දේශනා තියෙනවා මේ සාමාන්‍ය ජීවිතයේදී කරන කටයුතු සාර්ථකව කරගෙන යාමටත් ඒ තුල බාධාවක් නොවන ආකාරයට පහසු කමඨහනක් ලබා දෙන්න. කර්මස්ත කමඨහන කියන්නේ කර්මස්ථාන එකයි ඉස්සරත් මාත් ඒක ඇහුවා. කමඨහන කියන්නේ මොකක්ද කියලා මොකද මුදිනේකට ඔක ප්‍රශ්නයක්. කර්මස්ථාන කියන වචනේ කෙටි සිංහල අර්ථය තියෙනවා කමඨහන් කියලා. කර්මස්ථානය කියලා කියන්නේ අපි විසින් නිවන් දැකීම සඳහා යමක් කටයුතුද අන්නේ කුමක පිළිලා කරන්න ඕවද කියලා අන්නේ පිළිතිය යුතු කාරණේටයි කියන්නේ කර්මස්ථානය කියලා. නිවන් දැකීම සඳහා අපි යමක් කර යුතු නම් අන්නේ කරන්න ඕන වැඩපිළිවෙලට කියනවා කර්මස්ථානයි. ඒක ඒ කාර්යයේ මුල් කරගෙන ඊට අනුකූලව කටයුතු කරගෙන යනකොට නිවන් දැකීම නැමැති කාර්යය සිද්ධ වෙනවා. ඒකයි කර්මස්ථානය කියන්නේ. කර්මස්ථානය කියන්නේ ධර්ම දේශනාවක් කරලා ඊළඟ නිවන් දැකීමට හේතුකාරක වෙන විදිහේ ධර්ම දේශනාවක් කරලා පූර්ණ කරලා. මේ දේශනාවේ සාරාංශය කැටි කරලා ඊළඟ යම් වචන මාලාවකට ගන්නවා. මේ කර්මස්ථානයේ කාගේවත් නෙමෙයි බුද්ධ දේශනාවමයි. ඒක කැටි කරලා සාරාංශ කරලා තියෙනවා. සාරාංශය දී කරගෙන යනකොට ඉතින් අහගත විස්තරය මතක් වෙනවා. යලි යලි ධර්මයේ මතක් වෙනවා ධර්මාභෝධයෙන් රාගක්ෂේ දේසක්ෂේ මොහක්ෂේ වීම ඒකාන්තයෙන් සිද්ධ වෙනවා. ඒකයි හරි මාර්ගේ වෙන්නවා කියන්නේ. ඉතින් මේ වගේ දේවල් වල තියෙන කටයුතු තමයි මොකද දැන් බුදු පියාණන් වහන්සේ වැඩ ඉන්න කාලෙත් මේ ගිහි පැවිදි දෙපාර්තවයට කර්මස්ථාන තිබුණා. ඒ කර්මස්ථානවලදී ගිහියට දීලා තිබුණේ නැහැ මේ ගැඹුරු කර්මස්ථාන. ඒ කියන්නේ ලෝකෙම එපා කරන, කොයි ලෝකවත් ඉපදීමත් එපා කරන, අසාර ධර්මයක් කියලා වටහා දීලා ඒවෙන් වෙන් කළා දාන කර්මස්ථාන දුන්නේ අනාගාමී අරිහත් කියන්නේ මේ දෙපැත්තට යන අයට. සෝවාන් සකෘදාගාමී කියන මට්ටමේ අය තමයි ගිහි ජීවිතය තුළ කාමභෝගී ජීවිතයක් ගත කරගෙන දැහැමින් සාමයෙන් ජීවත් වුනේ. ඒ අර දුන කර්මස්ථාන අර ගැඹුරු මේවා නෙමෙයි. හැබැයි නිවන් දකින්න බැරි ඒවා නෙමෙයි. සෝවාන් වෙන්න සකෘදාගාමී වෙන්න ඇති. එතෙන්ට අවශ්‍ය කරන කර්මස්ථාන. මේ ලෝකෙ මොනවා අල්ලාගත්තා. මේවා හරයක් නෑ කියන මූල ධර්මයේ වටහා ගැනීම මුල් අවස්ථාවේ අවශ්‍යයි. හැබැයි වටහාගත වලියට මෙහෙම මිදිලා යන්නේ නැහැ. මිදිලා යන කර්මස්ථානයේ වල්නකොට හිත එකින් එක සුද්ධ වෙලා සුද්ධ වෙලා යනකොට මිදිලා යන්නේ. කාරණේ දැන ගැනීම තමයි සෝදාපන්න ඵලයටපත් වෙන්න අවශ්‍ය වෙන්නේ. ඉතින් බණක් අහලා දැනගන්න ඕනේ. අපි විසින් බැසිය යුතු අන්තිම තීරණය නම් මෙන්න මේකයි කියන නිගමනය. එහෙනම් මේ නිගමනයේ එනකන් විතරක් අපි බණ අහගන්න ඕනේ ඉස්සෙල්ලා. අහනකොට දකිනවා මේ කාම ලෝකය කියන්නේ මෙන්න මේකයි, රූප ලෝක කියන්නේ මේවයි, අරූප ලෝක කියන්නේ මේවයි. මේ සත්වයේ සැරිසරන්න තියෙන ලෝක ටික මෙච්චරයි. මේ එකකවත් අපිට අල්ලාගන්න වටිනා දෙයක් හොඳයි කියලා අල්ලාගෙන නිගමනය කරලා හිත තියාගන්න වටිනා දෙයක් මෙතන නෑ කියලා. අපි ওই ටික දකින්න ඕනේ. ඒ ටික අපි ඉස්සෙල්ලා දැනගෙන ඉන්න ඕනේ මූලික වශයෙන්. ඒ හැම බණක්ම අහනකොට ධර්මයක් අහලා සෝවාන් වෙනවා කියන්නේ එතනටපත් වෙනවා. එතනින් යම් කිසි දවසකදී තීරණයක් එනවා. බණ අහනකොට තීරණයක් එනකම් බණ අහන්න ඕනේ. ඒ තීරණේ කාගේවත් තීරණයක් වෙලා නැහැ. ඒක සොයන් තීරණේ වෙන්න ඕනේ. බුද්ධි ගෝචර තීරණේ වෙන්න ඕනේ. ධර්මයේ අහලා ධර්මයේ තුලින් වැහැප තීරණේ ආවන හරියට. හැක නැතුව. එතෙන් පටන් ඔහු සෝතාපන්න. සෝතාපන්න කියලා කියන්නේ අමුතු જાතියක මේ උඩ යන එකක්වත් නැතුව මේ අමුතු જાතිය එන එකක්වත් නෙමෙයි. අමුතු જાතියකට සමවැදිලා හිටන් දවස් හතක් අටක් ඉන්න පුළුවන් එකකුත් නෙමෙයි. හොවන් වෙනවා කියන්නේ. ධර්මයේ අහලා ධර්මයේ තුල හරිය වැටහෙනවා. ඒ කියන්නේ කිසිම සැකයක් නැති වෙලා යනවා. වෙන බහිඳ තීරණයක් නැති වෙනවා. කවුරු මොනවා කිව්වත් මොන විදිහේ කෙනෙක් මොන විදිහෙන් පළවන්න හැදුවා. එයාට බහින වෙන තීරණයක් නැහැ. වෙන තීරණයක් කාටවත් දැනුම් දෙන්නත් බෑ. අන්න එහෙම දහම් අවබෝධයක් තියෙනවා. මෙන්න මේ අවබෝධය ලැබුණාට පස්සේ එයා කිසි කෙනෙක් දසමාර සේනාවක් එකතු වෙලා මුළු ලෝකෙම එකතු වෙලා ඕක නෙමෙයි ඇත්ත මෙන්න මෙහෙම කරපන් කියලා නම් කියලා වෙනදට ගන්න බෑ. ගන්න එකක් නැහැ. අපි හිතමු මෙහෙම දෙයක් පොඩි නිකන් උපමාවක් අරගෙන. එකතු කරන ක්‍රමයේ පෙන්ලා දීලා ගෙනා මේ ගණන් එකතු කරන්නේ මෙහෙමයි. 2යි 2යි එකතු කරපුවාම 4 ඉන්නේ මෙහෙමයි. ඉතින් 8යි 5 එකතු කළා 13 ඉන්නේ මෙහෙමයි. ඉතින් 6යි 6 එකතු කරලා 12 ඉන්නේ මෙහෙමයි. ඔහොම කෙනෙකුට ගණන් ගණන් හදන ක්‍රමයේ කියා දෙනවා. ආ මේක එකතු කරන හැටි දැන් මට තේරෙනවා. කෙනෙක් කියනවා. දැන් එයාට කියනවා 25යි 25යි 50යි. එකතු කරලා බලන්න ගියා. යාම එකතු කරලා කියනවා 25යි 25යි 50යි. දැන් තේරෙනවද එකතු කරන හැටි? දැන් ඉතින් එයා කියනවා ඔව් මට දැන් තේරෙනවා. දැන් කියනවා ඕක කොච්චර කිව්වත් හරියන්නේ නැහැ. ඔය වලෝ මොට්ටෝලිය කියන කතා අහන්න එපා. 25 25 60යි. ඉතින් ඕකේ තේරුම් ගන්න වෙයිද උඹට? යකෝ 25 25 60යි නේ. දැන් අපිට අපිට දැන් මොකද ගන්න අපි ගන්න తీරනේ. ආහන ආහන එකන අපි රවට්ටන්න හිතාගෙන හරි කමන්නේ ලොකු පඬිතියෝ මහා විය ගණන් විසරදිය ගැන ගියාම 25 25 60යි. ඔක්කොම කිව්වේ. තොපි ඔක්කොටම මොලේ නෑ වැරදිලා. කියලා අපි යන්නේ නැහැ. තොපි ඔක්කොටම එකතු කරන හැටි වැරදි. අපි ඔය තීරණේ ගන්න නැහැ. කොහොමද 25 25 60 වෙන්නේ? ක්‍රමයට වෙරන්නේ. වෙන්න බෑනේ. දැන් මටද වැරදිලා තියෙන්නේ. කොහොමද මට වැරදින්නේ? මම ක්‍රමානුකූලව මම මේ මේ ක්‍රමයට ගැලපෙන්නේ නැති ගන්න මේ කියන්නේ. දැන් මොන පඬිතියෙක් ගාත යාර 25 25 60 කියලා ඔප්පු කරවන්න පුළුවන්. එහෙම ක්‍රමයක් තියෙනවද ලෝකේ? ඒ ලෞකික උපමාවක්. යන් ලෝකෝත්තරත්වයටපත් වෙනවා කියන්නේ මේ කාගේවා කියමනක් අහලා ඒක විශ්වාස කරන එකක් නෙමෙයි. මේකේ ධර්ම න්‍යායයක් තියෙනවා. යමක් තේරුම් ගන්න යම් න්‍යාය ධර්මයක් තියෙනවා. මෙන්න මේ න්‍යාය ධර්මයට අනුකූලව හරියාකාරව න්‍යාය ධර්මයේ හරියාකාර තේරුම් අරගෙන ඒකේ පිළිතුර ගත යුතු තීන්දුව තීරුම් ගත්තා නම් ආන් යාර වෙන ගන්න තීන්දුවක් නැහැ යංකින්චි සමුදේ ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියන මෙන්න මේ තීරණය එනවා මෙන්න නිගමනය මේ ලෝකේ යන් ධර්මයක් පහළ වෙනවද හට ගන්නවද ඒ හැම එකක්ම සැරිසරන්න වටිනා එකක් නෙමෙයි. එහෙම හරි සැරිසරන්න හරයක් ඒවැ නැහැ. ඔන්න අන්තිම තීරණේ ඉන්නේ. ওই තීරණේ එන්නේ මොකෙන්ද කියලා ඒකට අවශ්‍ය කරන පසුතලයේ තමයි යදානිච්ඡන් තන් දුක්ඛන් යන් දුක්ඛන් තදනත්තා කියන මේ සිද්ධාන්තය. යමක් කැමැතිහි නැද්ද ඒක දුකයි. යමක් කැමැතිහි නැත්නම් දුක නම් ඒව අසහාරයි. දැන් මේක ඇත්තද මේ න්‍යාය ධර්මයේ තේරෙනවද? දැන් යමක් කැමැතිහි තියෙනවා නම් දුකද නැද්ද? කැමැතිහි නැත්නම් කැප වෙනවද? අපි කැමැති යමක් යම්සේ පවත්වන්න. <clears throat> ඒක එසේ පවත්වන්න ක්‍රම රටාවක් කොහොමවත්ම නැත්නම් ඒ ක්‍රමයේ ඇසුරු කරන්න ගියොත් ඒකාන්තයේ සැපට ඉන්න තියනවා කියලා ඉඩක් තියෙයිද අපිට? ඒ නිගමනයක් කරන්න පුළුවන්. කොච්චර ආසා කළත් ඒ ආසා කරන දේ කැමැතිසියේ නැත්නම් ඒ පස්සේ ගියොත් කැමැතිසියේ නැති නිසාම ඒකෙන් දුකක් විඳින්න වෙනවමයි කියන එක අපි තේරුම් ගන්න වෙයි. වෙන තීරණයක් එයිද? දැන් පුද්ගලයේ බොහෝම ආසයි හොඳ ලස්සන ගයක් හදාගෙන හොඳ සුන්දර ජීවිතයක් ගත කරන ලස්සන එක මේ ෆෑන් දාලා ඔක්කොම කරලා එයා කන්සල් කරලා ඉතින් ඔක්කොම කරගෙන ඉන්න අපිට ඒක මනෝ රාජ්‍යයක්ම වගේ ඉන්නවා. දවර කැමතිද? හරි කැමතියි. හැබැයි ඕක ඉන්නකොට කොයි විලාකාරයේ මහ හුලගක් ආවම පොල් ගහ ගන්නට පස්සේ ඔය ගහගෙන ගිහිනා ඔය ගේ කල්ලා යන්න පුළුවන්. ඒකට කැමතිද? ඒකට නම් කැමති නෑ. ගෙට කැමති. මහ සොලි සුලගක් ඇවිදලා වහලි ගලවගෙන යන්නත් පුළුවන්. එහෙම නෝ කැමතිද? අය ඒකට නම් කැමති නෑ. හැබැයි ගෙට එක සිද්ධ වෙන්න පුළුවන් සුළුසුණක් ආවොත් වෙන්න පුළුවන් දෙයි පුළුවන්. ළඟ තියෙන ගහක් මහ සුළුලකට කඩා වැටෙන කැඩලා පොඩි වෙලා යන්න බෑද වහලේ? පුළුවන්. ඉතින් ඔබ අකමැති කියනනම් ඒක ඒක වුණොත් එහෙම නොවේද ඔබ? ඉරහන්. සුළුසුණක් ඇවිදින්න. කඩාගෙන විදගෙන සුළුසුණක් ආවොත් මම කැමති නෑ මගේ ගෙයි වහලේ කැඩෙනවට. කැඩෙන්න නම් එපා. මම මොන යාඥා කළත් මොනවා කිව්වත් සුළුසුණකට આવත කඩාගෙන යන්නේ නැහැ. දැන් ඒතර හරියනවාද කිව්වේ? ආ කැමති සියේ නැත්නම් නමුත් අපි කොච්චර ඒ ඇදී අල්ලගත්තාම කැමතියේ නැති දෙයක් අල්ලගත්තා නම් අපි යෝගේ ඒක ගණන් ගන්න නැතුව කැමතියේ පවත්තන්න නම් බලන්න. අපේ බලාපොරොත්තුව ඉක්ම ගිහිල්ලා. ඒකට උරුමේ ඒකට සිද්ධ වෙනකොට ඉතින් අපි කැමතිද? ගෙට ආසා කළේ යම් තරමකට ගේ කඩා වැටෙනවා ඉතින් දුකත් ඒ ගන්නනේ. එයාගම ලොකුයි. මම ඕක තමයි ලොකු ගයක් හැදුවේ නැත්තේ. යන්න පැල්කොටයක් අරන් හිටියේ ඒකයි උයිනා වෙනා එක පැත්තකට. ඒක මිනිහ. මේ දෙවිනිහ දන්නා මේක කැන්නේ හින්දා මට මේකට මහන්සි වෙලා ලොකු කරලා හදන්න ඕනේ නැහැ. කැන්නොත් ආව මම දවස් දෙක තුනක් යන්නේ මට බැලකොඩේ හදාගන්න බැරි. මිනිහා එතන ඉන්නවා. ඒ හින්දා මිනිහා හැදුවේ නැහැ කිව්වා. තාව එකෙනෙක් හදනවා. ආව සුළුසුරයා කඩයන් ගියා. අර මහගේ වහලෙක් ගහගෙන ගියා. බැලකොඩේ වහලෙක් ගහගෙන ගියා. දැන් මහගේ හදාගත්ත මිනිහක බලාපොරොත්තු වෙනවා මට හරි සුන්දර ලෝකයක් මම මවාගෙන මෙච්චර වේදම් කරලා මෙච්චර මහන්සිලා මං ගේ හදලා ඔක්කොම කරගත්තා කියලා. ඒකේ වහලේ කියන්නේ කිව්වොත් ඒ මිනිහා දින මනස මොකක්ද? ඕක දැනගෙන මම දන්නවා මේ පැත්තේ වහලවල් ගහලා වැඩක් නෑ ඔය ලොකුවට මිසු ගහගත්තාට. මට තේමෙන්නේ නැති වෙන්නේ වහලයක් ගහන්නේ අන්තන් තේමෙන්නේ නැතුව හිරියොත් ඇති මොකද කොයි විදිහ හරි ඔක යන්න පුළුවන් වහල ගහගෙන අර විදිහට සුලිසුල වෙලා આવුත් යන්න පුළුවන් එහෙ වුණත් මට වහන්තියක් නැහැ නේ ආයෙත් ඩී ටිකක් වෙන පොඩි වහලයක් ගහගන්න එකනේ ওই જાතිය වෙන්නේ එහෙම එකක් හදාගෙන නැතිව දෙන්නගේ වහල දෙක යනවා දැන් දෙන්නම අර පොඩි එකකියා කැමතිේ නැතුණත් එයා දැනගෙන ඉන්නවා කැමතිේ නැති ලෝකේ මට ඕන විදිහට පවත්වන්න බැරි නිසා මං අමතර මහන්සි වෙන්නේ නැතුව මගේ වැඩේ කරගන්න මට්ටමට තියාගෙන විතරක් මං ඒ මට්ටමේ සැරසෙනවා කියලා දැන් මම නම් ඔබ දන්නවා ඒකේ තමයි ලොකු ගෙවල් හදන්න ගියේ නැත්තේ දැන් මිනිහත් පැත්තේ ඉඳලා ගීක පහල කරලා මිනිහත් එහෙම කතා කරනවා. අනේ මට වෙච්ච දෙයක් මෙච්චර සල්ලි විඳා කරලා ණය වෙලා මෙච්චර ණය වෙලා මේ වහලි ගහන්න මෙච්චර ගාණක් ගියාද ලක්ෂ මෙච්චර ගාණක් ගියා. මෙහෙම ගහයි මේ ගැලුවේ. එයා දුක් වෙනවා. අර මිනිහා පැත්තේ ඉඳලා ඉඳලා කියනවා මම ඕකේ දන්න හින්දා තමයි ඕ ලොකු කරේ පොයි පොල්ලාද ගියා කියලා එනවා මම හිටියද දැන්. මම ওই ලොකු කර කරන්න ගියත් ඒත් ඕකයි. මං දන්නා කොයි විදිහයි මේ පැත්තේ සුළුසුලන් එනවා. ආව වෙලාවක අවිචලාගෙන ගහගෙන යනවා. ඒකනේ මම සත්‍යය තියෙන්නේ. මට නම් මේ පාඩුවක් නෑ. ඉතින් එයාට අර කැක්කුව නෑ. දැන් මේ වහල දෙයක් ගහගෙන එකෙනි හොඳින් ඉඳ හිතුවා. වැඩි ආස්වාදයෙන් ඉඳ හිතුවා. එයා වැඩි දුක් විඳිනවා. ඒකේ හැටි දැනගත්ත මනුස්සයා වැඩි කරගන්න අවශ්‍ය නිසා යමක් කරගත්තා නම් ඒ කරගෙන ඒ මට්ටමේ හිටියා. එයාට අර කම්පණිය නෑ. මෙන්න මේ වගේ. මේ ලෝකේ කොතන මොන දේ ගත්තත් ප්‍රියයි මනාපයි යහපතයි කියලා. ඔය අල්ලගන්න හැම දෙයක්ම ওই જાතිය අප්‍රමාණ බාධා කම්පට් වලින් පිරලා තියෙනවා. කොයි මොහොතේ ඒවට ඒ જાතිය එකක් පහළ වෙයිද දන්නේ නැහැ. එහෙම තියෙන ලෝකයක් බව දැනගත්තාම ඒ බඳු ලෝකයක මහා ලුකුර හිත බැඳගෙන. මං අහවල් විදිය කෙනෙක් වෙන්න ඕනේ, අහවල් විදිය තත්වයකට එන්න ඕනේ, අහවල් විදිය කෙනෙක් කියලා වැජඹෙන්න ඕනේ. මේ අදහස් නැතු වෙලා යනවා. එහෙම අදහස් දෙලින් ඒවැ සැරිසරන්න වටිනා දෙයක් නැහැ කියලා දැනගත්තා. අන්න ඒ දැනගන්න සබ්බන්දා නිරෝධ ධම්මන්ති. මේවා මේ සැරිසරන්න මේවා රවුම් ගහන්න ඒවා නෙමෙයි වටිනා ඒවා නෙමෙයි. මොකක් නිසාද? මේවා ස්වභාවය මෙන්න මේකයි. කැමැතිසේ නැහැ. ඒක දකින්නවා. කැමැතිසේ නැති බව කවුරුවා කිව්වට නෙමෙයි. අපිම සිහි කරන්න ඕනේ. කොහොමද කැමති? කයක් කැමති තේ තියෙනවද? තිබිච්ච කෙනෙක් ඉන්නවද? අපේ අම්මා තාත්තා හිටියා, ආච්චි ආතා හිටියා. ඉතින් ඒ ළඟේ තව තව එහාට හිටපු නත්තා පනත්තා කිත්තා කිරි කිත්තා ආදී වගේ මහා පරම්පරාවක් හිටියා. ඊටහා කාලයක් තිබුණා. ආ ඔය බුදුහාමුදුරුවෝ වැඩ හිටියා. තව හිටපු එකේ ආසාතුරුවරු හිටියා. ඉතින් මා ලෝකෙ පිළිගත මහ රජවරු හිටියා. සක්විති රජවරු කියලා කොටසක් හිටියලු. කවුරු අපි දන්නේ හිටපු අය හිටියා නම් හිටියා නම් ඒක කොහොමද? නෑ ඒගොල්ලන්ගේ කිසිම බලයකට පුළුවන් වුණාද කැඩෙනවා බිඳෙනවා විනාශ වෙනවා කියන එක නතර කරගන්න. එක්ක කැඩිලා බිඳලා විනාශ වෙලා ගිහිල්ලා. එක්ක කඩා බිඳ විනාශ කර දමලා. කොච්චර රක්ෂණය කරගෙන පෝෂණය කරගෙන හිටියත් බාධකයක් නැහැ. ඒකේ උරුම කැඩීමක් බිඳීමක් විනාශය වෙතන ඒකටපත් වෙලා. එදා ඒව එකක්වත් අද නැහැ. නෑ එදා තිබිච්ච හරි හම්බ කරපුවා හදාපුවා කරපුවා කියපුවා ජීවත් වෙන හදාගත්ත සුන්දර ලෝක එකක්වත් අද නැහැ. එහෙනම් මොකද්ද සිද්ධ වුනේ? ඒ හැම එකටම ගෝචරන උරුම ධර්මතාවයක් තියෙනවා. යමක් හටගත්තා නම් විපරිණාමයටපත් වෙලා Taman කැමති ආකාරයෙන් පවතින්නේ නැතුව වෙනස් වෙනස් වෙලා ගිහිල්ලා ඒක වෙනසිලා යනවා. ඒ ආකාරයෙන් පවතින්නේ නැහැ. Taman කැමති කොහොම පවතින්නේ නැහැ. ඒකටපත් වෙනවා. ඒක අපිට කරන්න දෙයක් නෙවෙයි, අපේ වැඩක් නෙවෙයි. අන්න ඒක ධර්මතාවය. ඔන්න ධර්මතාවය තේරුම් ගන්න වයිස ධර්මයේ තෝරාගත්ත කෙනා උදේින්දී. ධර්මයේ දැක්කා නම් ධර්මයේ තෝරා ගන්න ඕනේ. තේරිලා තියෙන්න ඕනේ. ඉතින් ධර්මයේ කියලා කියන්නේ මේ ත්‍රිපිටකයේ තියෙන මේ සූත්‍ර පිටකේවත් නැන pāli භාෂාවත් ඕවා නෙමේ ධර්මයේ කියන්නේ. ওই ධර්මයේ තමයි මේ ලෝකෙට වෙන එක දකින්නේ. මේ ලෝකේ කියන්නේ මොකද්ද? ඒක හැදිලා තියෙන්නේ කොහොමද? හදාතන එක දේවල් වලින්ද? වැදගත් දේවල් වලින්ද? ඒක අන්තිමට වෙන්නේ මොකද්ද? අපි කැමතිසේ පවතිනවාද? මෙන්න මේ ප්‍රශ්න ටිකට උත්තර ආවම ලෝකේ හැටි දැනගත්තාම ලෝකේ පිළිබඳ ධර්මයේ දැනගත්තා. මෙන්න නිවන් දකින්න අවශ්‍ය කරන ධර්මය. ලෝකේ කියන්නේ මෙහෙම එකක්. ඒකදී ওই ධර්මයෙන් ඇලපිල්ලක් පාපිල්ලක් අයින් කරන්න පුළුවන් ද කිසිම පගාවකට ලොකුකමකට තව කපටියෙකුට පුළුවන් ද අයින් කරන්න කොහොමද ඒක අයින් කරලා වෙන එකක් කරන්නේ මම ඔබ ගිහිල්ලා නම් කියාපන් ඔබ මේ ලෝකෙ පිළිගත්ත මිනිහා ඔබට මෙච්චර කෝටි මෙච්චර දෙන්නා ඔබ ගිහින් හිටාම ඔය කැඩෙනවා කියන එක බොරු බිඳෙනවා කියන එක බොරු ඔවා විනාශ වෙනවා කියන එක බොරු කියලා කොහොම හරි ඔය මිනිස්සු ඉතින් දාපන් කෝයකට ඔය කියන කට්ටිය මේ පුළුවන් ද කරන්න ඇවිදින්න හැබැයි අර පොත වෙනස් කරලා මෙහෙම ගහපන් කිව්ව කරන්න බෑ ඒකට නම් අපිට නිකන් ඕන තරම් කළේ නැහැ ඔය පොතේ අකුර වෙනස් කරලා මේකට මේ පදේ දාපන්කෝ අනිත් පොත් ටික ඔක්කොම එකතු කරලා හංගලා හිටන්. එහෙමත් කරමු උපක්‍රම කරන්න පුළුවන්. හැබැයි ලෝකේ කැඩෙනවා, විදිනවා, විනාශ වෙනවා, කඩනවා, විදිනවා, විනාශ කරනවා, කොච්චර රක්ෂණය කරගෙන පෝෂණය කරලා කැඩී බිදී විනාශ වෙ යනවා කියලා මෙහෙම එකක් කියනවා. ඔන්න ඕක නැති කළා වරෙන්කෝ. ඔය අදහස වෙනස් කළා වරෙන්කෝ පුළුවන් ද කරන්නේ? ඒකට නම් කිසිම පගාවක් දීලවත් මොන જાතිය මිනිහෙක් වෙලාවත් මේ ලෝකේ කාටවත් වෙනස් කරලා මොන පඬිතියෙකුටවත් කරන්න වෙනස් කරන්න බැරි එකක්. මේක තමයි ලෝකේ ධර්මතාවයේ ධර්මයේ ධර්මයේ හැටියට දැක්කාට පස්සේ ඔහු අධර්මයකට දාන්න බෑ කිව්වොත් නෝකයි. හැබැයි පොතේ නම් පුළුවන් ඔය පොතේ තියෙන ධර්මයේ කියලා ගත්ත මිනිසයන් නම් ඔය වැඩි අධර්මයේ කළේ. අපි පොතේ තියෙන අපි ගන්න ත්‍රිපිටකේ විතරයි අපි අහවල් පොත් බලන්නේ අපි බලන්නේ මෙච්චරයි අපි පොත් විතරයි පිළිගන්නේ. ওই જાතිය කියන මිනිසෙන් නම් පුළුවන් ඔය පොතෙන් හරි වරද්දලා දාලා ඒ වැරදි දෘෂ්ටියේ ඉගෙන ගන්න එකට ඒකද මේකද හරි කියලා සැක ඇති කරවන්න වෙන එකක් පිළිගන්නන්න ක්‍රම තියෙනවා. නමුත් ලෝකේ කාටවත් පේන නුවන්ට ගෝචර වෙන යම් ධර්මයක් තියෙනවා. ධර්මය කියන්නේ මේ ලෝකේ දරණ හැටි. කොහොමද දරන්නේ ලෝකේ? යමක් යම්සේ දරනවද? යමකී යම්සේ දරනවද? අන්න ඒක දැනගත්තාම කියනවා ධර්මයේ දැනගත්තා. දරණ හැටි දැනගත්තා. දැන් ලෝකේ දැනගන්න. ලෝකේ හැටි දැනගන්න ඕනේ. ලෝකේ කියන්නේ මෙහෙම එකක්. ඒ ලෝකේ හැදෙන්නේ මෙහෙමයි. ඒ ලෝකේ හැටි මෙහෙමයි. ඒක දැනගත්තා නෑ ලෝකේ ධර්මදාවි දැනගත්තා කිසිම කෙනෙකුට ඒක වෙනස් කරවන්න බෑ. ඒක හටගන්නේ මෙහෙමයි ඒක නැති වෙන්නේ මෙහෙමයි. නැති කරන ක්‍රමේ දැනගත්තට පස්සේ. ඒ ක්‍රමේ නියම સિદ્ધාන්තයක් නිසා. ඒක වෙන හැටි තේරුම් ගත්තට පස්සේ ඒක එහෙම නෙමෙයි මෙහෙමයි නැති වෙන්නේ කියලා තව එකක් පෙන්වන්නට බෑ. ඕවා නැති වෙන්නේ නැහැ කියලා කල් කවුරු කිව්වා? ඒක විශ්වාස කරන්න හේතු නැහැ. අනේ චතුරාර්ය සත්‍ය දකින්නවා කියන්නේ ධර්මයේ දකින්නවා කියන්නේ ඕකයි. මේ චතුරාර්ය සත්‍ය දකින්නවා කියවහම පොත් සීමා කරගත්තොත් අකුරු සීමා කරගත්තොත් භාෂාවර සීමා කරගන්න ගියොත් එහෙම සම්පූර්ණයෙන්ම කලබිල. වෙන පැත්තක ඉන්නේ. ලෞතර බුදු පියාණන් වහන්සේ එකම භාෂාවකත් ඉගෙනගෙන වරින් මගේ බණහර ගියා තියෙනවා. එහෙම දේශනාවක් තියෙනවා. මගේ බණ සිංහල මේ තේරෙන්නේ පාලි දන්න අයට විතරයි කියලාවත් බුදුරන් වහන්සේ එහෙම වෙන් කළා. මගේ බණ තේරුම් ගන්න මෙන්න මේ භාෂා ශාස්ත්‍රය ඉගෙනගෙන වරින් මේ පාලි ඉගෙනගෙන වරින් එදාට ආයෙකට මං කියන බණ තෝරා ගන්න පුළුවන් කියලා. එහෙම එකක් බුදුරන් වහන්සේගේ දේශනාවේ කොතනකවත් තියෙනවද? එහෙම ඉගෙනගෙන ආපු කෙනෙකුට බණක් කියලා තෝරලා දුන්නේ. අකුරා ජීවිතේට කියවලා නැති, ලියලා නැති. දැසිදස් කම්පරු දාස ආදී කොටස් ඒ කාලේ හිටියා. අකුරක් කියවන්න අයිතියක්වත් තිබුණේ නැහැ සමාජයේ. කාලි මේ කියන්නේ ඒක හිටපු ඔය පුන්නා දාසි වැනි අය. ඔය සුනීත සෝපාක වගේ හිටපු වහල් වැඩ කරපු වහල්ලු එදා හිටියේ. ඒගොල්ලෝ ওই தත්ත්වයට වස්නේ මේ ධර්මාභෝධය ලබාගත්තේ මොනවා ඉගෙනගෙනද? ඉගෙන ගන්න කාලයක් තියුණා හත් අවුරුදු පුංචි දරුවෝ. සුනීත සෝපාක කියන පොඩි අය. දැන් හත් අවුරුද්දේ ළමයාත් එදා මොකද කළේ 80 ටිකක් ඇද්දා වල වටපිටාව අතු ගෑවා සුද්ධ කළා මේ වහල් වැඩ කළා. හැඩොල් දරුවෝ. ජීවිතේට ගණගන්න වෙන හිතකසා දැමීම තමයි නීමේ තිබුණේ බැරිලා හරි හොරෙන් හරි අකුරු ඉගෙන ගත්තොත්. ඒ දාදිවිචේ නීතිය තරම් බලවත්. යම් කිසි පහත් පෙළේ කෙනෙක් යම් ශාස්ත්‍රයක් මේ ශාස්ත්‍රයක් ඉගෙන ගත්තොත් එහෙම බමුණාගේ ශාස්ත්‍රයක් ඉගෙන ගත්තොත් හොරෙන් හරි ඉගෙන ගත්තා නම් එහෙම. දැනගත්ත ගම මොකද්ද ඒක නීතිය තිබුණේ රාජ්‍ය නීතිය හිතකසා දමා මරණයටපත් කිරීම. සම්පූර්ණ තහනම් ඉගෙන ගැනීම. උන්ටයි ඉති වැඩ කරස මිස කිසිම ශාස්ත්‍රයක් ඉගෙන ගන්න අයිතියක් දුන්නේ නැහැ. එහෙම කාලයක්. ඉතින් ওই කාලෙකදී මොන මොනවා කුරක්වත් ඉගෙන ගත්තේ දැනගත්තේ නැතුව හිටපු. ඔය කතා කරන දේක් අහගත්ත තේරුම් ගත්ත මට්ටමේ හිටපු. ඔය සුනීත සෝපාකා වගේ අය. ඒ හත් අවුරුදු මට්ටමේදීම අරිහත්ත්වයටපත් වෙනවා බුදුරන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගෙන. අර දාහියෝ ඒ වනහලා හැරෙන්නේකින් සෝවාන් ඵලයටපත් වෙනවා. පත් වෙලා තමන්ගේ ඉන්න පිරිසට බණක් කියුවා. දැන් පුණා දාහි ධර්මයේ ඉගෙනගෙන ගිහිල්ලා ඒ මාලිගාවේ හිටපු අනික අය බණ කියලා එයායි සෝවන් ඵලයටපත් කළා කියලා තියෙනවා. ඊට මොන කොහොමද මොනවද කිව්වේ? මොන භාෂාවද ඉගෙන ගත්තේ? තව කෙනෙක් සෝතාපන්න ඵලයටපත් වෙන්න බණ කියන්න පුළුවන් දක්ෂතාවයක් ලැබුවේ කොහොමද? මොන භාෂාව ඉගෙනගෙන? දැන් මෙන්න අවබෝධ කරගන්න දහමක් තියෙනවා. දැන් ධර්මයේ කියලා කියන පොත්වල ලියා තියෙන ඔය අකුරු ටික නෙමෙයි. අපේ හිතට එකඟවම ගන්න පුළුවන් දෙයක් තියෙනවා මේ ලෝකේ යම දරන්නේ කොහොමද? මොනවද මේ ලෝකේ හැදිලා තියෙන්නේ? මේ ලෝකේ හැදිලා තියෙන ඒවා කොහොමද පවතින්නේ? ඒවට උරුමේ මොකද්ද? මෙන්න මේක කියනකොට තේරුම් ගන්න මොන භාෂාවෙන් වුණා කවන්නේ අර තේරෙන භාෂාවෙන් කියා දෙන්න පුළුවන් නම්. අදහස තේරුම් ගන්න පුළුවන්. මෙන්න මේ අදහස තේරුම් ගැනීම යම් කෙනෙක් ওই ටික තේරුම් ගත්තා නම් මේ ලෝකේ කොතන මොනවා හටගත්තා. සදාතනික වස්තුවක් වශයෙන් තියෙන හේතුවක් නේ. කවදා හරි හටගත් එක තමයි ලෝක විද්‍යාමාන වෙන්නේ. මොනවා හරි නිකන් හටගන්නේ අහම්බෙන් හටගන්නේ විදියක් නැහැ කිසි දෙයක්. මොනවා හරි හේතුවකින් හටගන්නේ. හේතුවකින් හටගත යමක් ඇත්නම් එතන පටන්ගෙන ඒක වෙනස් වෙන්න පටන් ගන්නවා. ඒ தත්ති කවදාවත් ඒ හැදුණු ආකාරයෙන්ම පවතින්නේ ඒ වෙනස් වීම අපි කවුරු කැමති වුණත් අකමැති වුණත් ඒ කැමැත්තක් අකමැත්තක් අහලා සිද්ධ වෙන එකක් නෙමෙයි. ඒක තමයි ඒකේ නියම ධර්මය. ඒකට උරුමේ ඒකයි. නිසා ඒකේ ස්වභාවය මොකද්ද? කොච්චර මොනවා කරත් විපරිණාමයටපත් වෙනවා. ඒකේ தත්ත්වය වෙනස් වෙලා වෙනස් වෙලා ගිහිල්ලා. ඒ தත්ත්වෙන් ඒක පවත්වන්න බැරි දාට පතලේ කැඩලා බිඳලා වෙනස්ලා යනවා. කොච්චර හැකගෙන පෝෂණය කරගෙන හිටියත් ඒකේ සියුම්ව සිද්ධ වෙන්නා වූ විපරිණාමික ධර්මතාවය විනාශ කරන්න කාටවත් බෑ. මේක පැත්ත. අනික ওই අතරතුරදී ඔය හටගත් ඒවා ඒක කඩන්න බිඳින්න විනාශ කරන්න පුළුවන් යම් පිරිසකට. එසේ නැත්නම් කැඩෙන්න බිඳින්න විනාශ වෙන්න පුළුවන් යම් අහම්බෙ මොනෙන සිද්ධි වෙලා. එහෙම නැත්නම් කොච්චර රක්ෂණීය පෝෂණය ගත්තත් ඒකට උරුම අවසින් තියෙන කැරීම විදි විනාශ මේකට උරුමයි කවදා හරි එක වෙනවා. ඔහොම නොවන දෙයක් මේ රෝගේ පෙන්වන්න කිව්වොත් මොන පඬිතියෙකුට කොහොම හිතුවත් අහවල් දෙයට ඒක වෙන්නේ නැහැ කියලා පෙන්වන්න බෑ. ඔප්පු කරන්න බෑ. Tamange වංශර ගෝචර නැති අහඹ සිද්ධියක් අරගෙන කියන්න පුළුවන්. මෙහෙම දෙයක් අහවල් කෙනාට වෙන්නේ නැහැ කියලා. ඒ කවුද? ආයෙ ගැන හිතන්න එපා කියලා පුළුවන්. හැබැයි එතන තමාගේ මනස තම රවට්ටා ගන්න නේද? දැන් මේ නිසා යම් කිසි දෙයක් අපිටම ඔප්පු වෙනවා. ඒක යමක් එහෙම වෙන්නේ නැත්නම් ඒ වෙන්නේ නැත්තේ මොකද්ද? යමකින් යමක් සිද්ධ වීමෙන් හටගන්න යමක් තියෙනවනම් ඒකට ওই ටික උරුමයි. ඒ බඳු ආකාරයට උරුම ඒදී කරන ධර්ම න්‍යාමයක් නියමයක් තියෙනවා. අන්නේ නියමේ නම් වෙනස් වෙන්න හේතු නැහැ. ඒ නියමයේ කියන්නේ ද්‍රව්‍ය වස්තුවක් නෙමෙයි. හටගත දෙයක් නෙමෙයි. හටගන්න හැම දෙයක්ම මේ නියමයට අනුවයි හටගන්නේ කෙරෙන්නේ පවතින්නේ ඔක්කොම වෙන්නේ. හටගත යමක් නැත්නම් විපරිණාමයටපත් වෙලා වෙනසිනවා කියන ධර්මතාවයක් තියෙනවනේ. ඒ හටගත් දේවල් තුලින් තමයි මේ ධර්මතාවය දකින්නේ. ඒතර බලාගෙන පරිශන කරගෙන යනකොට පේනවා. ඒ ධර්මතාවයෙන් පිටපැනපු කිසිම වස්තුවක් විද්‍යාමාන වෙලා නැහැ. දකින්න තැනක් නැහැ. හටගත් හැම දෙයකටම ධර්මතාවයක් වශයෙන් ඒ නියමේ ක්‍රියාත්මක වෙනවා. දැන් මෙන්න මේ කියන නියමයේ සදාතනිකයි. දැන් මෙන්න මේ නියමයක් තියෙනවා. හොඳක් කළොත් හොඳට අනුකූලව ඒකට හොඳ දෙයක් සිද්ධ වෙනවා. නරකක් කළොත් නරකට අනුකූලව ශක්තියක් ගොඩනැගිලා අනුකූල නරක දෙයක් සිද්ධ වෙනවා. මේක නියමයක්. මෙන්න මේ නියමයේ මේ කාලේ තිබුණා අපි කියලා පිළිගන්න පුළුවන් මේ කාලේ නෑ විදිහට පටන් ගත්තේ කියන්න පුළුවන්. එහෙම එකක් ඒ නියමයට කතා කරන්න බෑ. දැන් අපේ මහත්මයා ඉතලා ඉවිත් ඒ වගේ. ඒක නෑ දැන් දෙවියන් වහන්සේ කියන කතාව ගැන ඔය වචනේ කියනවා. ඔන්න නියමයක්. හැබැයි ඉතින් ඒ ඒ දැන් ඔය ක්‍රිස්තියානි ධර්මයේ දරන ඒ පින්වත් පිරිසවල්. දෙවියන් වහන්සේ හඳුල්ලා නැහැ මෙච්චර තමන්ගේ බණ කියන්නේ. දෙවියන් වහන්සේ මේවා කියලා පුද්ගලත්වයක් හිතා ගන්න. පුද්ගලත් ඒකට දෙවියන් වහන්සේ කියන්නේ නැහැ කියලා බයිබලයේ සඳහන් වෙලා තියෙනවා. ਸਰවයාප්ත බලවේගයක් කියලා. ඒ කිව් එක තේරුම් ගන්න නැතුව පුද්ගලත්වෙම ගන්න. අරගෙනලා තමයි එයා මෙව්වේ කොහොමද? එයාට එයා කැඩෙන්නේ බිඳෙන්නේ නැද්ද? එයා විනාශ වෙන්නේ නැද්ද? ඇයි එයා ගැන හිතන්න එපා කියන්නේ? හිතන්න එපා කියන්නේ පෙන්නලා නැහැ. හොඳට පැහැදිලිව පෙන්නලා තියෙනවා ඒක එක්තරා ශක්ති විශේෂයක් නෙවෙයි යම්කිසි නියමය ධර්මයක් කියලා. සාදාතනිකයි කිව්වෙත් ඔන්න ඕකයි. එහෙනම් කර්ම විශේෂ කියන එක කර්ම බලය ක්‍රියාත්මක වෙන ආකාරයක් තියෙනවනම් මේ නියම ධර්මයේ අහවල් කාලේ තිබුණ නැහැ කියලා අපිට නිගමනය කරන්න හේතු නැහැ. අයකත් නුවන්ට ගෝචරයි. හටගත්ත යමක් කැඩිලා බිඳලා විනාශ වෙන ධර්මතාවයක් තියෙනවා. අහවල් කාලේ ඉඳන් එහෙම එකක් තිබිලා නැහැ ලෝකෙ කියලා යමක් පැවතුණා නම් කොයි කාලේ හරි. එදා පටන් ওই ධර්මතාවයට විනාශ වෙලා හටගත් දෙයක් නොකැඩී නොබැඳී විනාශ නොවි පවතිනවා කියන ධර්මතාවයක් ගම් කාලෙක තිබුණයි කියන්නේ. ඔප්පු කරන්නේ කිසිම සාධකයක් ලෝකේ නැහැ. ඉතින් හටගත් දෙයකට උරුමයක් තියෙනවා කැඩී බිඳී විනාශ වී යාම. ඒක ඒකට උරුමයි. මෙන්න ධර්මය. අනාදී පටන් අනාදී ධර්මයානුසිතේ කියලා බයිබලේ තියෙනවා. ඔන්න ඒතර ධර්මතාවයක් තියෙන අනාදී පටන්. ඉතින් මේ ධර්මතාවයේ ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තාම යහපත කළොත් යහපත අයහපත කළොත් අයහපත හේතුඵල වශයෙන් ක්‍රියාත්මක වෙනවා. අනේ හේතුඵල ධර්මයේ. ඔය හේතුඵල රටාව යමක් හට ගන්නවා නම් ඒ අනුව විද්‍යාමාන වෙනවා. විද්‍යාමාන උඩ ඒ හේතුඵල න්‍යාම ධර්මයක්. කවුරුවත් හදපු එකක් නෙවෙයි. පුද්ගලයෙකුත් නෙවෙයි. අන්න නියමයක්. ওই නියමේ අහවල් කාලේ තිබුණා අහවල් කාලේ නෑ කියන්නත් බෑ. ඒක සදාතනිකයි. ඔන්න ඔකට කියනවා දෙවියන් වහන්සේ සදාතනිකයි කියලා. නමුත් ඒ කට්ටියව දන්නේ නැහැ දෙවියන් වහන්සේ සදාතනිකයි කියවම පුද්ගලයා සදාතනිකයි කියලා ගන්නවා. දෘෂ්ටියක. මේ මොනව කරන්නේ? තමන්ගේ ධර්මයේ තමන් දන්නේ තු බණ කියන්නේ ගියාම ඉතින් ඒ බණව කියන්නේ කොහොමද? අන්න ඒක තමයි හොයලා වැඩක් නැහැ කිවිද කර්ම විදිය හොයන්න එපා කිව්ව ඔන්න ඕකට. සදාතනික දේ පිළිබඳ නුවණටම ගෝචර වෙනවා. මෙහෙම නියම ධර්මයක් තියෙනවා ලෝක විද්‍යාමාන. හැබැයි මේ ධර්මය කියන්නේ ද්‍රව්‍ය වස්තුවක් නෙමෙයි. සියුම් හෝ ද්‍රව්‍යයක් නෙමෙයි. ඇහැට නොපෙනෙන හෝ ද්‍රව්‍යයක් නෙමෙයි. හටගත දෙයක් නෙමෙයි. යමක් හට ගන්නවන ක්‍රම රටාව. මෙන්න මේ ක්‍රම රටාව ලෝකේ කවදාවත් වෙනස් වෙලා නැහැ. පාපයක් කළා දිව්‍ය ලෝකේ ගියා ඒ පව් බලෙන් කියලා හිටන් කියන්න කෙනෙක් නැහැ. එහෙම රටාවක් නැහැ. එහෙම දැකපු කෙනෙකුත් නැහැ. දකින්න රටාවකුත්. පිනක් කරලා ඒ පිනේ පිනේ මේ පුණ්‍ය ආනිසංස වශයෙන් අන්න අටමහනරකයේ ඉපදිලා ඉන්නවා කියන්නේ එහෙම එකක් වෙන්නේ නැහැ. වෙන්න හේතු නැහැ. මිනිහෙක් වශයෙන් මනුෂ්‍ය ගුණධර්ම වලපු කෙනෙක් ඒ හේතුවෙන් අන්න තිරසනෙක් වුණා කිව්වොත් ඒකට හේතු නැහැ. එහෙම දැකපු දිවසකුත් නැහැ. තිරිසන් වැඩ කළොත් තිරිසනෙක් වෙනවා, මනුස්සය වැඩ කළොත් මනුස්සයෙක් වෙනවා, දේව වැඩ කළොත් දෙවියෙක් වෙනවා. මෙහෙම ක්‍රමයක් තියෙනවා. අන්න නියම ධර්ම, නියමයි. අන්න ධර්ම නියමයි. ඉතින් මේක සදාතනිකයි. මේක අහවල් කාලේ මෙහෙම නෙවෙයි තිබුණේ, වෙනස් වෙලා තිබුණේ කියලා උපකරණ සාධකයක් නැහැ. මතු මේක මෙහෙම නෙවෙයි වෙන විදිහට කියන සාධකයක් නැහැ. දැන් මේක මේ විදිහට මෙන්න මේ වෙන්නේ වෙන විදිහට කරන්න පුළුවන් කියලා පුද්ගලික ගැන හරි බලය ගැන කියන සාධක නැහැ. එහෙනම් මෙන්න මේකට කියනවා නියමයක්. මෙන්න මේ නියම ධර්මයේ තේරුම් ගත්තාම ওই ධර්ම නියමයේ තේරුම් ගත්තා. ඔන්න ඕක දැක දරගෙනම ධර්මයේ දැක්කා. යෝ ධම්මාපස්සති කියවන්නේ තේනයි. අනිදරේ ධර්මයේ දැක්කා අපි. යෝ ධම්මාපස්සති සෝමාපස්සති යමේ ධර්මයේ දැක්කාට පස්සේ බුදුන් දකිනවා. අනේ දකින්නේ නැහැ. මේ හේතුඵල න්‍යාය දැක්කාට පස්සේ ධර්මයේ දකිනවා. මේ ඔය ක්‍රම දෙක තේරුම් ගන්න ඕනේ. ඔකේ තියෙන වෙනස. ඉතින් මේක තේරුම් ගන්න බැරි නම් තමයි අපිට මේක පටලවා ගන්න වෙලා තියෙන්නේ. හැබැයි මේක හරියට තේරුම් ගත්තා නම් යම් කෙනෙක් අන්තිමට බලවන්න පුළුවන් ද මේ කැඩෙන විදිහට විනාශන ලෝකේ තැනක් තියෙනවා ඒතර හිටපන් කියලා. එතන හොඳයි කියලා පිළිගන්නේ කිය. හරියට දැකලා තිබුණා විද්‍යාවෙන් ඒක. එහෙම තැනක් පිළිගන්නන්නේ මේ ලෝකේ පැවැත්ම තුළ පුළුවන්. අහවල් දෙව්ලෝ, අහවල් ස්වර්ගයේ, අහවල් ස්ථානයේ පැවැත්මක් තියෙන තැනක් තියෙනවා. අන්න එතන හදාතන එකයි ඒක තමයි හරි. අනික ඔක්කොම හරියන්නේ නැහැ කියලා. මේ පැවැත්ම තුළ ওই ධර්ම නියාමයේ ඕක නා. ඕකට විරුද්ධව මොකද්ද පනවන්නේ? එහෙනම් දුකක් නැති කැමැතිසේ නොපවතින කැමැතිසේ පවතින දෙයක් ලෝකේ පවත්තන්න පනවන්න වෙයි නා. පැවැත්ම තුල එහෙම එකක් නැත්නම් ධර්මතාවයට ගෝචර නම් අර විදිහට කැඩලා බිඳලා විනාශ වෙලා යන. කැමැතියේ නොපවතින ධර්මතාවයට සියල්ල ගෝචර නම්. ඒ බඳු ගෝචර ලෝකයක් තුල යම් තැනක් විමුක්තිය වශයෙන් පැවැත්මේ පනවනවා කිව්වොත් මේක විද්‍යාවෙන් නම් ඥානයකට ගෝචර එකක් වෙන්න බෑ. නෑ අවිද්‍යාවේ නිගමනයක් නම් කරන්න පුළුවන්. පැවැත්ම තුල යමක් පැනෙවි. දැන් මේ ලෝකේ යම් තාක් පහළම දාර්ශනිකයෝ බුදු පියාණන් වහන්සේ හැර ඒ මාර්ගය අනුගමනය කළා වූ බුදු පසේ බුදු ආදී මහරහත් ආදී වශයෙන් ඒ හැර එතන දේශනා කළේ බුදු පියාණන් වහන්සේ නමක් අනික අය පසේ බුදු නාථ නමක් නෝ දේශකයෙක් නෙමෙයි ඒ නිසා යම් දේශනාවක් පැවැත්වුවා වූ ශාස්ත්‍රවරු අතරේ මේ පැවැත්ම තුල හරයක් නැහැ කියන පැවැත්ම දැකලා සියල්ලම ඒ නිසා මේ ලෝකේ අල්ලන්න බලාපොරොත්තු වෙන්න එපා එහෙම තැනක් නැති නිසා කියලා අත්තරින්න වැලි මිදී යාමයි සැනසුම කියලා පෙන්නපු එකම එක්කෙනෙක් ඉන්න ඒ විද්‍යාව වෙන්නම කෙනා ඒ තමයි බුදු පියාණන් වහන්සේ කියන්නේ මීට අමතරව කොච්චර ශාස්ත්‍රවරු හිටියත් ඒගොල්ලෝ පෙන්ලා තියෙන්නේ මේ සිය පැවැත්මේ සියලු තැන. ওই ස්වභාව ධර්මයේ යුක්තයි කියලාවත් පෙන්නලා නැහැ. කොටසෙන් කොටස එහෙමයි කියලා තියෙනවා. එන්න ඒකච්ච සාස්වතවාදී. ඒ ආදි වශයෙන් පෙර කොටසක් සාස්වතයි. කොටසක් ඉස්තිරයි. ඔය කොටසක් තමයි ওই විදිහටපත් වෙන්නේ. ඒ වගේ අදහසක් පෙන්ලා තියෙනවා. නමුත් යථාර්ථයට ගැලපෙන්නේ නැහැ. නැ විද්‍යානුකූලව ධර්මානුකූල හරියාකාරව දැකලා හරියාකාර ධර්මයක් මෙන්න මේ හේතුව වල යමෙක් දේශනා කළා කිව්වනම් ශාස්ත්‍රවරු දෙන්නේ ලෝකෙ පෙන්නන්න අද වෙනකන් නැහැ. එකම ශාස්ත්‍රවරයා ඉන්නේ. ඒ තමයි බුදු පියාණන් වහන්සේ. තව ශාස්ත්‍රවරයෙක් ඒ ධර්මයේ ඒ ආකාරයෙන් පෙන්නපු කෙනෙක් නැහැ. අන්නේ සියල්ලෝම සමාන ධර්මයක් පෙන්නන. කොතන හරි වැදගත් වෙන හොඳ තැනක් තියෙනවා කියලා එකට යවෙන. ඒවල කියන බ්‍රහ්මන් සදාතනිකයි. අන්න Hindu ආගම. Hindu ධර්මයේ කියන. ඒ වගේම වැදගත් වෙන අපේ ලන ස්වර්ගයේ සදාතනිකයි. තව පිළිසක් කියන. එහෙම එකක් වෙන්න මෙතන තියෙනවා. ඉතින් ඔය වගේ එක එක අදහස් ගන්නවා. විමුක්තිය හැටියට පැවැත්මක් පෙන්නනයි. ඒ පැවැත්මක් හැබැයි නම් එකාකාරව පවතින්නේ නැහැ කැමතිසේ පවතින්නේ. ඒක ධර්මතාවය ඒක හිමුවයි. ඒක හිම නෙමෙයි කියන්න බෑ. කැමතිසේ පවතින්නේ නැති දෙයකට අපි ගියා නම් කැමතිසේ පවත්වා ගන්න. අපිට දුකෙන් බේරලා ඉන්න පුළුවන් කියලා අසහනෙන් බේරලා ඉන්න පුළුවන් කියලා කියන දෙයක් ඉතින් නැහැ. අපි බලාපොරොත්තු වෙනා නම් යම් සාහනයක්, තනතිල්ල අපි කැමතිසේ නොපවතින දෙයක තුලින් අපි එතන ගිහින් එල්බගෙන එතන පිහිටලා අපිට කැමතිසේ ජීවත් වෙන්න නැති දෙයක් තුලින් ගියාම ඒකටපත් වෙනකොට අසහනයක් ඇති වෙන්නේ නැහැ කියන්නේ හේතු නැහැ. දුකෙන් මිදෙනවා දුකක් නැතුව ඉන්න පුළුවන් කියන හේතු නැහැ. නම් දුකක් අසහනයක් නැතුව ඉන්න ගැන අපි බලාපොරොත්තු වෙන්නේ. ඒකට නම් අපිට ප්‍රතිඵලය ඕනි. පැවැත්ම තුළ ඒකට තැනක් නැහැ කියලා දැනගත්ත දාට. අන්න බුදුදහම තුළ යථාර්ථය දැනගත්තා. එහෙනම් ඊට පස්සේ එයා ඒක දැනගත්තේ කාගේවා කියවනකට නෙමෙයි. මේ දේශකයා මෙහෙම විශේෂ පිළිගත යුත්තේ කියලා එහෙම නෙමෙයි. තමන්ගේ නුවණටම ගෝචර කරලා විමසලා බලනකොට ඒක එහෙමමයි කියලා වැටහුණා. අන්න එහෙමමයි කියලා වැටහුණා නම් ඊට පස්සේ ආයේ ඒක වෙනස් කරන්න බෑ. ඒ වැටුනේ තමන්ගේ තමන්ට ගෝචරයේ නුවණට ඥානෙට. ඥාන අන්න බුද්ධ බුද්ධ කිව්වේ ඒකයි. බුද්ධ ධර්ම කියන්නේ ඔන්න ඕකට. බුදුහාමුදුරන්ගේ ධර්මයේ බුද්ධ ධර්මයේ කිව්වොත් මේක හරියන්නේ නැහැ. බුද්ධියේ ධර්මයේ බුද්ධ ධර්මය. ඒ බුද්ධියේ ධර්මයේ තමයි මේ මෑත කාලයක් වෙනකොට නැන මේ 1530 ඉස්සෙල්ලා සිද්ධාර්ථ ගෞතම කියන බුදු උන්වහන්සේ කියන උන්වහන්සේ දේශනා කළේ. ඔය බුද්ධියේ ධර්මයේ ඊටත් ඉස්සර මේ බුද්ධාන්තරයේ ඉස්සෙල්ලා කාශ්‍යප කියලා බුදු වරණ වහන්සේ තමයි සාතුරුන් වහන්සේ තමයි දේශනා කළා. ඔය බුද්ධියේ ධර්මයේ ඊටත් ඉස්සෙල්ලා කොණාගමන කියලා සාතුරුන් වහන්සේ තමයි දේශනා කළා. ඔය බුද්ධියේ ධර්මයේ ඊටත් ඉස්සෙල්ලා කකුලන්ත කියලා සාතුරුන් වහන්සේ තමයි දේශනා කළා කියලා. ඒ දේශනා කරපු ඒ සාතුරුන් වහන්සේලා එහෙමයි පෙන්නන්නේ. ඒ බුද්ධියේ ධර්මයේ දේශනා කරපු නිසාම ඒකට ගෝචර කරපු ධර්මයේ දන්න නිසාම ඒ බුදුන් කියලා අපි උන්වහන්සේටත් හැඳින්වෙනවා. දැන් විද්‍යාවේ ධර්මයේ දේශනා කරන විද්‍යා ගුරුවරයා කිව්වා වාගේ. බුද්ධියේ ධර්මයේ දේශනා කරපේ කරන්නේ බුදුරජාණන් වහන්සේ කිව්වා. නම් බුදුර බුද්ධියේ ධර්මයේ නෙමෙයි බුදුරජාණන් වහන්සේ කියන්නේ. නමුත් ඒ නිසා අපි ආදේශ කරපු නමක් විතරයි ඒක. දැන් නියම බුද්ධ කියන්නේ මොකද්ද? සත්‍යයක් ඇත්නම් යම් තැනක සත්‍ය අවබෝධයෙන් සත්‍යයක් කරා තීරණයක් එනවනම් අන්නේ සත්‍යමේ තීරණය බුද්ධ. ඒක කාගේවත් නෙමෙයි. ඒ ශාස්ත්‍රුන් වහන්සේලාගේ නෙමෙයි. කකුසඳ ශාස්ත්‍රුන් වහන්සේ බුදුන් වහන්සේගෙන් පොඩ්ඩකට තියලා කකුසඳ කියනවා ශාස්ත්‍රුන් වහන්සේගෙත් නෙමෙයි. කෝණාගමන කියන තුන් ලෝකාග්‍ර ශාස්ත්‍රුන් වහන්සේගෙත් නෙමෙයි. කාශ්‍යප කියන තුන් ලෝකාග්‍ර ශාස්ත්‍රුන් වහන්සේගෙත් නෙමෙයි. ගෞතම කියන තුන් ලෝකාග්‍ර ශාස්ත්‍රුන් වහන්සේගෙත් නෙමෙයි බුද්ධ. ඒ බුද්ධට අයිතිකාරයෙක් නැහැ. කවදා හරි ප්‍රඥාවේ අගතන්පත් වුණා නම් ওই බුද්ධ වැටහෙනවා. අන්න බුද්ධ අවබෝධ කරගන්න. අන්න අවබෝධ කරගත්තට පස්සේ ලෝකයා ඒ අවබෝධ කරගත්ත උත්තරමයන් වහන්සේට ආදේශ නම කරනවා. ඒ බුද්ධ දුන් උත්තරමයන් වහන්සේ බුදුන් වහන්සේ. ඒ නිසා තමයි කින්තේ වක්කලිමිනා පූතිකාය දිසෙනියෝ ධම්මං පස්සේ සෝමං පතිය වක්කලිමේ කුණුකය දැකලා බුදුන් දකින්න බෑ. මේ ධර්මයේ දකින්න. ධර්මයේ තුලින් බුදුන් දකින්න කියලා වෙන්නේ තොන්න ඕක. ඉතින් මේක අපි තේරුම් ගන්න ඕනේ. හැම එකක්ම තේරුම් ගන්න ඕනේ විදියට. අන බුද්ධ කියන්නේ බුද්ධියට ගෝචරන අග්‍රතම නුවණට ගෝචරන තීරණේ සම්මතේ. සම්මතේ මේකට කියන්නේ තීරණ සිද්ධාන්තේ. අන්නේ සිද්ධාන්තයේ අපි හිතා පිළිහිටියොත් බුද්ධි ගෝචරවම ගිහින් පිළිහිටන්න ඕනේ. ඒක කාගේවත් නිගමනයේට කාටවත් වහල්ලලා කාටවත් විශ්වාස කරලා යන්නේ එකක් නෙමෙයි. තමාට හොඳ සීනුවට ගෝචරලා නුවණින්ම බහින තීරණයක්. මෙන්න මේ පසු පළවෙනි තීරණේ තමයි. මේ ලෝකෙ මොනවා හටගත්තත් විපරිණාමයටපත් වෙලා වෙනසිලා යනවා. කැමැතිව පවතින්නේ නැහැ. ඒවා රවුම් ගහන්න වටන ඒවා නෙමෙයි. ඒවා සැරිසරන්න සැනසille හොයාගෙන සැරිසරන්න ඕවා වටින්නේ නැහැ. ඔන්න අදහස. ඔය අදහස අවංකව ආවන යම් කෙනෙකුට දැන් එයාට කිව්වොත් කැමති නැතු දෙවිලෝ ගිහින් දෙවියෙක් කියලා ඉන්නේ. යකෝ මෝඩේ ඉන්නම් වැදහත් ගතර කවන්නේ. මට වැඩක් තියෙන්නේ නැහැ මම ඔක දැකලා තියෙන්නේ. වැඩක් නැහැ කියලා. මොනවා කරන්නද? ඔය කොච්චර ඉපදිලා ඇද්ද? වැඩක් වෙලා තියෙන්නේ. තව ගියත් ඔච්චරනේ. මේ සදාතිනික දෙවිය කියන්නේ. මොකද මම සදාතිනික දෙවිය කොහෙද ඉන්නේ? කොහොමද එහෙම කෙනෙක් වෙන්නේ? කොහොම සදාතිනික අතරපත් වෙනා කියන්නේ කොහොමද? කොහොමද ඒක වෙන්න හේතුව කියන්නේ? මේ ලෝකේ එහෙම එකක් පෙන්වන්න පුළුවන් සදාතිනික දෙයක්. එහෙම එකක් වෙන්න බැයි නේද? ඕක මුලා දෘෂ්ටියක් නේද අදහස්? කවුරුවා කියපු එකක් මේක කිසිම ඥානගෝචර අදහසක් නෙමෙයි සදාතනික දෙවියා කියන කතාව. අන්න තමන්ටම තේරුම් ගන්න පුළුවන්. හැබැයි මේ දේව ආකර්ෂණය දායක මේ ආගමයට විරුද්ධව කතා කරනවා නෙමෙයි. ඒ ආගමේ කිව්වේ දෙවිය ගැන නෙමෙයි. ඒ කියන්නේ ආදේශ කරපු නමක් විතරයි ඔය තියෙන්නේ. ඔය තියෙන ධර්මතාවය ගැන කිව්වේ. ධර්ම 20ක් තියෙනවා, කර්ම 20ක් තියෙනවා. ඒ කර්ම 20යි ධර්ම 20 කියන එක සදාතික ධර්මතාවයක්. ඒ විශේෂයට අනුකූලව තමයි ඒවා ක්‍රියාත්මක වෙන්නේ. ධර්ම 20ක් තියෙනවා යම හටගත්තා නම් විපරිණාමයටපත් වෙලා වෙනසිලා යනවා. ඒ වගේම යම හටගත්තා නම් කැමැතිේ පවතින්නේ කැමැතිේ පවතින්නේ නැති එකේ හැටි. දැන් ඒකේ ධර්ම හටගන්නේ වේ හැටි. ඉන් හටගන්න ක්‍රම හතාවක් තියෙනවා. ඒක සදාතනික સિદ્ધාන්තය. ඒ સિદ્ધාන්තය වෙනස් කරන්න බෑ ඒක තමයි නියමය කියන්නේ. ඒ නියමයේ කවද හැදුණේ කියන්නේ බෑ නියමයේ ලෝකේ කවද තිබුණේ එදා වටන් තියෙනවා. ලෝකේ කොච්චර කාලයක් තියෙයිද එදා වෙනකන් තියෙනවා. ඉතින් අපිට වැඩක් නෑ ලෝකේ කවදා යන තිබුණාද ලෝකේ කවදා වෙනකන් තියෙයිද කියන එක වැඩක් නෑ. මොකද කවදා පටන් තිබුණාද කියන එක නෙමෙයි අපිට දැන් දුක දෙන්නේ. අසහනිය දෙන්නේ. කවදා වෙනකන් තියෙයිද කියන එකක් නෙමෙයි දුක අසහනිය දෙන්නේ. දැන් අපි යමක් වරද්දලා හිටලා නිගමනයකින් බැහැගත්තා නම් ඒ වරද්ද නිසා අපිට දුක අසහනිය විඳින්න වෙනවා. අපිට ඕන ප්‍රතිඵලයි. දුකෙන් අසහනිය විඳින්න නම් අන්නේ වැරද්ද හරියට හදාගෙන යථාර්ථය දැනගත්තාම දුකෙන් අසහනිය දැන් මිදෙන අපේ ප්‍රශ්නේ ඉවරයි. මෙන්න යථාර්ථය. ඉතින් මේ මූල ධර්මය හරියට තේරුම් අරගෙන මේ ලෝකේ මට නම් පතන්න දෙයක් කවුරු වෙන්නද කවුරුනොත් සැනසille ඉන්න පුළුවන්. කවුරුනොත් මට විමුක්තිය ලැබුණා කියලා සැනසෙන්නද? කොහේ කියන්නේ හටගත්තන විපරණාමයටපත් වෙලා වෙනසෙන යම් දෙයක් තුල. කැමැතිය නොපවතින දෙයක් තුල. ඔය බලාපොරොත්තුම කොතන ගිල්ල කරලා තියන්නද? බ්‍රහ්මත්වයේ තියන්නද? දිව්‍යෝ කියන තැනට තියන්නද? මනුෂ්‍ය කියන තැනක තියන්නද? ලෝකේ කවුරු වෙන මොන ද්‍රව්‍ය වස්තුවක් අල්ලාගෙන මෙතන හිටියොත් මට මේ සැනසille හම්බ වෙනවා කියලා තියන්නද? තියන්න තැනක් නැහැ. එහෙනම් මොකද්ද ගන්න තීරණේ? තිබ්බ තිබ්බ දැනෙන්නේ අසහනේ නා. තිබ්බොත් නේ අසහනිය වෙන්නේ උද. පොතනවා සිත තිබෙන්නේ නැහැ කොහෙද යන්නේ? අතරින් වෙලි මිදී ගියාට පස්සේ කවුද අසහන මිදී? අන්න අසහනිය දුර වෙන්නේ දැන්. අන්න නිවන දැක්කා. එහෙනම් ලෝකේ අනාතත් දැක්කා. නාතත්වේ නිවන කියක් දැක්කා. අන්න අනාත නාත දැක්කා නම් බුදුන් දැක්කා. අනාත නාත බුදුන් වහන්සේ කිව්වේ අනාත නාත කියලා කිව්වේ තව නමක්. බුදුන් වහන්සේ පෙන්නන. ඉතින් අනාත නාත යන වහන්සේ දැක්කා කියන්නේ ලෝකේ අනාතයි කියලා දැක්කා. අතහරින් නොඇලී මිදි කෙලවර කිරීම මිසක් නාතත්වයක් වෙන්නේ නැහැ කියලා දැනගන්න. ඔන්න පළවෙනි දර්ශනය පහළ වුණා නම් එයා බුදුන් දැකලා ඉවරයි සෝවන් වෙලා ඉවරයි. එයා වෙනස් කරන්න කාටවත් බෑ. එයා මොන දහමකටවත් ආයි අන්‍යාගමකට කියන මොන එකටවත් ඒක දෘෂ්ටියක ලබ්ධිය දිහා පටලවන්න බෑ. පැටලෙන්න විදියක් නැහැ. මොකෙන් පටලවන්නද ඊට පස්සේ? මෙන්න මේකයි යථා ධර්ම. ධර්මයේ දැක කියන්නේ ඕකයි. මෙන්න මේක දැනගත්තට පස්සේ හැබැයි අපි දැනගන්නකම් අපි ආවේ ඔබ දැනගත්තේ නැති වැඩ පිළිවෙලපත්. ඒක තමයි අවිද්‍යාව වැඩ පිළිවෙල කියන්නේ. ඒ අවිද්‍යාව වැඩ පිළිවෙලේ තමයි අපි දැන් ඉඳ වෙලා තින්නේ ওই දැනගත්ත සත්‍යෙට සම්පූර්ණපත් වෙනකම්. සම්පූර්ණ එතනපත් වෙනහම අතහැරි ගියා, නොඇලි ගියා, මිදි ගියා, කෙලවර කළා. ආයි ගතයි හිතයි දෙකම පවත්වන්න දෙයක් නැහැ. එහෙනම් ඉතින් දුක පවතුනේ යමකද? ඒකේ නිදහස් වුණා නම් සත්වයා කියන தත්ත්වේ නිදහව. සත්වයා කියන ස්වභාවයක් ඊට පස්සේ විද්‍යාමාන වෙන්නේ නැහැ. ඒ தත්ත්වේ කවද්ද දැන් අපි තීරණේ ආවා. හැබැයි පත්ුනේ නැහැ ඉතින්. දැන් ආපු තීරණේ බොරු නෙමෙයි. වෙනස් කරන්නත් බෑ. කවදා හරි තනසිල් හොයාගෙන යා යුත්තේ ගතයි හිතයි කියන මේ දෙකම කෙලවර කරන දවසක් එනවා ඉතින්. යම් තැනක ගතකුත් නැද්ද? යම් තැනක හිතකුත් නැද්ද? යම් තැනක පැවැත්මකුත් නැද්ද? සසර පැවැත්මකුත් යම් තැනක නැද්ද? මෙහෙම විද්‍යාමානත්වයකුත් යම් තැනක නැද්ද? අන්නේ තැනක දුක එන විදිහක්. එතන හැටි ඇහුවා. එතන හැටි පැවැත්මේ කතා කරන්න බෑ. පැවැත්මේ වචන වස වචන සීමාවක් නැහැ ඒකට කියන්නේ එක. කියන්නේ තියෙන්නේ මොකද? පැවැත්ම අත්හැරීමයි. පැවැත්ම අත්හැරියාම නිදහස. එතන දුකනේ. පැවැත්මේ දුක තිබුණා නම් දුකෙන් නිදහස වෙන්නේ පැවැත්මේ නිදහස වුණා. පැවැත්මේ නිදහස් වෙලා හිටන් නැවැත්මක් නැත්නම් නිදහස් වීමක් නැත්නම් එහෙම තැන පණවන්න බෑ. එන අත්ති තදායතන කියලා බුදුරන් වහන්සේ නිවර නැමැති ආයතනය පැනෙව්වා. හැබැයි තෝරාගන්න එක හරි අමාරුයි. ඒක පැවැත්මේ තෝරන්න ගියොත් එහෙම ආයතනයක් තියෙනවා කියලා වචනය අරගෙන. ආයතනයක් වටනා ලෝකෙට. ඔකෙන් නිදහස් කරගන්න හරියට පැවැත්මේ අත්හැරීම අත්හරින්න පුළුවන් කියලා දැනගන්නවා. කොහොමද දැනගන්නේ? දැන් අපිම කල්පනා කරලා බලනවා. මම යම්කිසි ආසාවකින් යම් දෙයක ඇලිලා බැඳිලා හිටියානම් මොන දෙයක හරි. ඒක කැරිනකොට විඳිනකොට මට දුක ආවා. දැන් මම යමක් අත්හැරියා නම් දැන් මම මේ මේ ජීවත් වෙලා ඉන්න කාලේ ඒව අල්ලන එක අත්හැරියා නම්. දැන් මට ඒව නිසා පෙර ආපු දුක දැන් එනවා. මං දැම්ම මේකේ දුකෙන් නිදහස්. නෑ දුකෙන් නිදහස් වීමක් තියනවා කියලා දකින්න වෙයි. නෑ ওই විදිහට ගියා සියල්ලම අත්හැරියා. සියලු දුකෙන් නිදහස්. මේ කොටසක් අතරවහ කොටසෙන් අතරවහ නිදහස් වෙනවා Tamanට වැටහෙනවනේ. අත්දැකීම් තියෙනවනේ. ඔක්කොම අතරවහ ඔක්කොම දුකෙන් නිදහස් කියන අත්හැරීම අත්දැකීම නෑ. ඒ අත්දැකීම ඇවිදින්න. දැන් දුකෙන් නිදහස් වීමක් තියනවා කියලා අපි දැනගන්න පුළුවන්. ඉන් දුකෙන් නිදහස් වීමක් තියෙනවට අත්දැකීම් තියෙනනේ ඔප්පු වෙනවා. දැන් Tamanටම ඔප්පු වෙන එක කොහෙ තියෙන කියලා හොර හරියනවා. තිවිච්ච දුකක් ආවනම් යම් හේතුවකින් ඒ හේතුව නැති නිසා ඒ ඵලේ නැති වුණාම දුක් ඵලේ නැති වුණාම දුකෙන් නිදහස් වුණා. අපිට අදමත් පේනව නේද? කෙලවරක් නැති බලාපොරොත්තු වලින් හිත පුරවගෙන. ලෝකේ අල්ලගන්න බලාපොරොත්තු වෙච්ච එක නම් මේ දහම අහලා. මට මේ වැඩක් නැතිව පටලවාගෙන නිකන් දුක් විඳින්න ඕනේ නැහැ. වැඩක් නැති හිස් දේවල් පස්සේ ගිහිල්ලා වේද වෙන්නේ බොරුවට වේදෙන මට ඕන කමක් නැහැ. ඔය හරයක් නැහැ. හැබැයි මට අතාරින්න බැරි හරියක් තියෙනවා. කන්න ආහාරයක් ඕනේ බඩගිනිනවා. පිපාසයට බොන්න වතුර ටික උත් එපේ. ඒක තමයි මේ ජීවිතේ තියෙනකන් ওই ටිකත් අරගන්න බෑ. ඒ නිසා මට ওই ටික පවත් ගන්න බැරි නිසා ඒකට අවසරියක් මම හොඳ හින්දා නෙමෙයි. ඒ ටික නොහොඳ වුණත් ඉතින් කරන්න දෙයක් නැහැ. ඒක පවත් මෙර ඕන නිසා මම අරගෙන යනවා. හැබැයි මම ඒක හොඳයි කියන හැම ටික මේක බහැලා ඒවල් අගෙන නැහැ. මනස තියෙන්නේ උතන නම්. ඔහු දැන් සම්පූර්ණ කීයකින් නිදහස්. කෙලවරගෙන අසහනකාරී බලාපොරොත්තු කීයක් ඔහුට මානසිකත්වයෙන් නිදහස් වෙලා ගියාද? නේ නිදහස තමන්ට මතකින්න පුළුවන්. අන්නේ නිදහසක් ඇද්ද ඔහු නිවුණා. අන්න නිවන. ඉතුරු හරියට ඔහොම කියලා නිදහස් වෙලා නිදහස් වෙලා අන්තිම කෙලවදී සම්පූර්ණ නිදහස ආපදාර සියලු දුකෙන් නිදහස්. ඉන් නිවනට කැමති නැද්ද කියලා කල්තිය ඇහුවොත් එහෙම. අත්තරින්න කැමති නැහැ කියලා අදහසක් එනවා. හොඳයි දැනට ඔබ යම් තරමක් දැනගෙන අසහනකාරී දේවල් අතර පහ නිදහසක් ලැබුවා. ඒ නිදහසට කැමති නැද්ද? ආයිසරයක් අර දුක එනවට කැමති දැහුවොත් එහෙම මොකක් කියයි? අපෝ වංක පලාතරක් කැමති නැහැ ආයිතේ දුක එනවනේ. මම කොච්චර නිදහසක් කියලා දැන් ඉන්නේ. එහෙනම් නිදහසට කැමති, නිවනට කැමති. එහෙනම් ඉතුරු හරිය මොකද වෙලා තියෙන්නේ තව ආසාවෙන් බැඳිලා ඉන්නේ ඉඳා ඒක නිවන දැක්කේ නැහැ තාම ඒකෙත් යථාර්ථය අවබෝධ කරගෙන අතරින් වැලි විදී ගියදාට මම කොච්චර සංසිල්ලටපත් වුණාද අර ඉස්සරහට විච අදහස නෙමෙයි දැන් තියෙන්නේ තමන් සතුටින්ම නිවන කරා යනවා සියල්ලම අතරගහම හරි වැඩේ ඒතකොට අපි ආයෙ අසුරු කරන්නවත් නැහැ ඉන්නත් නැහැ ලෝකෙතර බල බලන්නත් නැහැ අහන්නත් නැහැ දැන් ඔහොම ඉදෙන්න පුළුවන් හැබැයි යථාර්ථයෙන් පූර්ණය කරලා ගියදාට ඒකම තමයි සනසුත් එදාටයි ඒක තේරෙන්නේ. ඉතින් ඉහළ ඵලයේදී ලබන්නාව සැනසීම පල්ලෙහා ඵලයේ කියන තීරණය කරන්න ගියොත් එහෙම ලොකු අමාරුවක් වැඩේ. අරිහතුන් වහන්සේ නිදහසව දින්නේ කියලා හරියට අනික දැන් තීරණය කරන්න ගියොත් එහෙම කොහොම තීරණය කරන්නේ? ඉහළ ඉහළ මාර්ගඵලයට ගිය කෙනා මේ අත්හැරලා නිදහසේ දින්නේ ඒගොල්ලන්ට පාළුවක් නැද්ද කියලා මහුවොත් එහෙම ඒ තත්ත්වෙ කොහොම පල්ලෙහා හිටලා බලන්න. ඉතින් අපි ඒව අනුගමනය කරලා ඒවැ තීරණ කරන්න කල් තියා යන්න හොඳ නැහැ. අපිට අවශ්‍ය වෙන්නේ එකක් තියෙනවා. යමක් යමක් අපිට අසහනකාරීද? ඒ ඒකෙන් ඒකෙන් අපිට මිදෙනකොට අපිට නිදහසක් පේනවද වැටහෙනවද? අන්න ඒකයි. ඒ කියන්නේ අනුපූර්ව යන්න ඕනේ. අනුපූර්ව සමා ඉන්න දෙන පටන්ගෙන Tamanට යමකින් අසහනද? ඒක අල්ලා ගැනීමවහම අසහනයි නම් අතරපුවහම තැනසිල් බව පේනවද? ඒක අත්හැරීම නිසා යහපතක් වෙනවා නම් අත්හැරීමට මාර්ගය වඩන්න ඕනේ. අත්හැරීමේ මාර්ගය මොකද්ද? අල්ලාගත්තේ මෙච්චර කාල ආසාවෙන් අල්ලාගෙන හිටපේකේ ආදීනව බලන එකත්. අත්හැරීමේ ආරිසන්ත සීකරණ එකත්. මෙන්න ආර්ය මාර්ගය වැඩින්නේ උතනයි. දැන් සම්මාදිට්ඨි සම්මා සංකප්ප කියන කියාට ආර්ය මාර්ගය තෝරගන්න බෑ. ඒ ලෝකෝත්තර අවබෝධය ලබා ගන්න බෑ. යමක් යමක් අල්ලා ගත්තාම අධානකාරීද? අසහනිය යලි යලි සීකර මේක අසහනකාරී. අන්න ආදීනව බලන අල්ලාගත් එකේ. අල්ලාගෙන ඉන්නේ එකේ. මේකෙන් අත්හැරුණාම නොවැළී මිදී ගියාට පස්සේ කොච්චර නිදහස්. ඉදහස යානිසංස සීකර. ඔන්න දෙපැත්තට බල බල ඕක සීකරනකොට කියනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය උතර තියෙනවා. දැන් මේ මග වඩන්නේ මේ ටිකටපත් වෙන්න කියලා කියනකොට මග වඩන හැටි ලෝකයා දන්නේ නැහැ. මාර්ගය වඩන්නේ කොහොමද කියවම සම්මාදිට්ඨි සම්මා සංකප්ප කියන ওই වචන ටික අහගෙන මොකද්ද සම්මාදිට්ඨිය කියන්නේ කියන්නේ? ඉන් දුක්ඛේ ඥාන දුක්ඛ සමුදය ඥාන කියලා ওই ගහ ගන්නවා. දුක්ඛ නිරෝධේ ඥාන දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදා ඥාන අයං උචේ සම්මාවාන් සම්මාදිට්ඨිය දැනගන්න. සම්මා සංකප්ප අභ්‍යාපාද සංකල්පන අවිහිදා සංකල්පන නේකාම සංකල්පන ඒකත් මම ඉගෙන ගත්තා. සම්මා වාචා මුසා වාචා වේරමණී පිරිසා පිරිසනා වාචා වේරමණී පරසා වාචා වේරමණී සම්පප්පලාප වේරමණී ආ ඒකත් මම දන්නවා. සම්මා කම් පානාති පාතා වේරමණී අදින්නා දාන වේරමණී කාමීසු මිච්ඡාචාරා වේරමණී සෑම කෙනෙකුගේ සම්මා කම්මතේ බුදුරණන් දේශනා කරන ආයකත් මම දන්නවා. ඕ මම මාර්ගාංග 8ම දන්නවා. දැන් ඉතින් මම වඩනවා කිව්වෝ. කොහොම මොකෙන්ද වඩන්නේ කොහොමද වඩන්නේ? දැන් වඩන හැටි කොහොමද ඔය? දැන් සම්මාදිට්ඨිය දැනගත්තා. වචන වලින් අහගත්තා. සම්මා සංකප්පයත් අහගත්තා. සම්මා වාචා කම්මන්ත ආජීවත අහගත්තා. වායාම සති සමාධිත් අහගත්තා. මාර්ගාංග 8ම ආර්ය අෂ්ටාංගික මාර්ගය දැන් ආර්ය අෂ්ටාංගික වඩන්නකෝ. ආර්ය අෂ්ටාංගික මාර්ගය දැන් භාවනා කරන්න. උතන හරි කියන්නේ. බුදුන් වහන්සේ මේ දේශනා කළා නිවන් දකින්න ආර්ය අෂ්ටාංගික මාර්ගය භාවනා කරන්න කියලා. දැන් ඉතින් අපි අහන දැන් කිව්වොත් එහෙම. දැන් දන්නවා දැන් ආර්ය අෂ්ටාංගික මාර්ගය අහගෙන තියෙනවා. ඒ වචන ටිකක් කිව්වනේ. හා ඕක භාවනා කරන්න. මේ සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා කීයේ භාවනාව. ওই જાතිය වෙන කරනවා. දැන් පරිත්‍යාම පාල් භාවනාවම කරන්න ගියානේ අවිද්‍යාපත්‍ය සංඛාරාජන සංඛාරපත්‍ය විඥාන වාක්‍ය වල ඉගෙනගෙන ඔයාලා හරිලා ඉඳගෙන ඉතින් ඇත්ත එකක් කියන්නේ ඔය කියෝ කියෝ ඉන්න භාවනා කරනවා කියන්නේ. දැන් ওই જાතිය එකක් තමයි දෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන කියලා අදත් බොහෝ කරු අදහස් ගන්න. දැන් මාර්ගය වැඩි යුතුයි කිව්වහම කොහොමද මාර්ගය වඩන්නේ? දැන් වඩන හැටි දැනගන්න ඕනේ. මාර්ගය තියෙනවා. වචන වලින් කියලා තියෙනවා. ඒක වඩන්න කියනවා. දැන් ඉතින් කොහොමද දැනගන්නේ? සම්මාදිට්ඨිය කියන්නේ මොකද්ද කියලා අහගහම දැන් අපි අර දුක්ඛේ ඥාන දුක සමුදය ඥාන ওই ටිකක් කිව්වා. දැන් මම ඒකත් දන්නවා. දැන් සම්මාදිට්ඨිය වඩන්නකෝ. ඒ කියන්නේ කොහොමද කියලා ප්‍රශ්නේ ආවේ නැද්ද? අව්‍යාපාද අවිහිංසා නිකම්ම සංකල්පන තමයි සම්මා සංකප්පය. හා සම්මා සංකප්පස වලන්නකෝ. ඒකත් භාවනා කරන්නකෝ. මේ සම්මා වාචාත් භාවනා කරන්නකෝ. කිව්වොත් එහෙනම් අපි කොතැනද කොහොමද මේකටපත් වෙන්නේ? දැන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩන ක්‍රමයක් තියෙනවා. ඒ වඩන ක්‍රමය කොහොමද? දැන් ප්‍රශ්නේ තියෙන්නේ උතනයි. දැන් අපි දකින්න ඕනේ මාර්ගයේ වඩනකොට කොහොමද මේ මාර්ගයේ වඩාගෙන පුරුදු කරගන්නේ? ප්‍රගුණ කරගන්නේ කියන තත්ත්වය. දැන් අපිට මූලික වශයෙන්ම ඔය සම්මා දිට්ඨිය ගැන අපි විග්‍රහ කරන ඉස්සෙල්ලත් කිව්වා විදිහට දැන් දුන්නා. කම්මසගත සම්මාදිට්ඨි, ධාන සම්මාදිට්ඨි, ඥාන සම්මාදිට්ඨි, මාර්ග සම්මාදිට්ඨි, ඵල සම්මාදිට්ඨි කියලා. මේ සම්මාදිට්ඨිය පස් ආකාරයකින් ක්‍රියාත්මක වෙනවා. කර්මයන් කර්මඵල අදහන සම්මාදිට්ඨියක් තියෙනවා. කම්මසගත සම්මාදිට්ඨිය. දැන් ඒකෙදි කම්මසගත සම්මාදිට්ඨිය කියනකොට ඒකෙදි අපිට එක්තරා කොටසක්. ඔය මිත්‍යා දෘෂ්ටිය දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය වෙන් කරන එක කොටසක් තියෙනවා. දැන් ලෝකයා සාමාන්‍ය ලෝකයා අබුද්ධෝත්පාද කාලයකත් යම් සම්මාදිට්ඨියක හිටියනම් අන්නේ දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය නොපිළිගන්නේ. ඒ ටිකෙන් අහකුණු යහපත් පැත්ත පිළිගන්න මට්ටමේ සම්මාදිට්ඨියක් ලෝකේ තිබුණා. කර්මඵල ආධාන සම්මාදිට්ඨිය කියලා ඔකට කිව්වා. කර්මඵල දකින්න සම්මාදිට්ඨිය හැටියට ඒගොල්ලෝ දැක කොටසක් තියෙනවා. ඒ කොටසෙන් ලෞකික සම්මාදිට්ඨිය ගොඩ නැගුණා. ඒකේ ඉඳලා තමයි ලෝක සත්‍යය දසකුසල වලින් වෙන් වෙලා හිටියේ. දසකුසලිය අන්තිමට පෙන්නපු මිත්‍යා දෘෂ්ටිය වෙන් වීම අන්නේ ලෞකික වූ කර්මඵල ආධාන මට්ටමේ ඉඳලා යම් මිත්‍යා දෘෂ්ටියකින් වෙන් වුණා නම් සතර අපාගත වීමට හේතුකාරක වන මිත්‍යා දෘෂ්ටිය වෙන් වුණා. తాවකාලිකව. මේක තමයි අබුද්ධෝත්පාද කාලයකදී වෙච්ච සම්මාදිට්ඨිය. ඒගොල්ලෝ මේ කාමයන්ගෙන් වෙන් වෙලා අකුසල ධර්මයන්ගෙන් වෙන් වෙලා ඈත් වෙලා ඉන්නකොට යම් කිසි අරමුණක් මුල් කරගෙන රූපාවචර අරමුණක් මුල් කරගෙන යම් ධානයක් ලැබුවා නම් සමාධියක් ලැබුවා නම් ඒකේ අත්දැකීම තිබුණා. ඒක විශ්වාස කළා. මෙන්න මේක අබුද්ධෝත්පාදකාරීත්ව තුන ධාන සම්මාදිට්ඨිය කියව ඔකට. හැබැයි ওই දෙක ඇතුළෙම තියෙනවා. මේ ලෝකෝත්තර ධර්මය අහවහම ලබන සම්මාදිට්ඨිය කොටස. ඒක අබුද්ධෝත්පාද කාලයට වැටහිලා නැහැ. කර්මඵල අදහන සම්මාදිට්ඨිය කියන එකේ යහපතක් කළොත් යහපත් ප්‍රතිඵලයක් වෙනවා අයහපත් කළොත් අයහපත් ප්‍රතිඵලයක් වෙනවා. ওই දෙක අපි දැනගෙන ඉන්නවා. හැබැයි බුදුදහම තුළට ආවට පස්සේ කම්මාස කත සම්මාදිට්ඨියකින් තව ඊට එහා දෙයක් දකින්න තිබුණා. මොකද්ද? මෙබඳු හේතුවර මෙබඳු ඵලයක් ලැබෙනවා. පින් වෙන්නත් පුළුවන්. ආදානි දුන්නා. අනිත් දන් ගැන කොච්චර කියන්නද? මේ තරම් හිටපු කොසල් රජුරවන්ට. ඒතර මල්ලිකා දේවිය තමයි අසද්දෘස මහා දානි සංවිධානය කරපු ප්‍රධාන දායකයා. එයාගේ ඒ කොසල් රජුරන්ගේ බිසව. දැන් මේ දෙන මේ බුදුරජාන් වහන්සේ කිරියේ කොච්චර පැහැදිලිව තියෙන්නේ ඇද්ද? හැබැයි බුදුරජාන් වහන්සේගේ ශ්‍රද්ධා මාත්‍රය, ප්‍රේම මාත්‍රය තිබුණ කෙනෙක් අපාගත වෙන්නේ නැහැ කියලා දේශනාවෙම තියෙනවා. මල්ලිකා දේවිය හත් දවසක් අපාගත වුණා. ශ්‍රද්ධා මාත්‍රය, ප්‍රේම මාත්‍රය තිබුණා නම් අපාගත වෙන්නේ නැහැ කිව්වේ කොහොමද වෙලා? නා අසද්දෘස මහදානේ සංවිධාය කරපු මල්ලිකා දේවියට ශ්‍රද්ධා මාත්‍රය, ප්‍රේම මාත්‍රය පිළිලා නැහැ කිව්වත් මේක කියන්න වෙන්නේ. මා කෙරෙහි ශ්‍රද්ධා මාත්‍රය ප්‍රේම මාත්‍රය කැමගිරි තියෙනවා ඔහු අපාගත වෙන්නේ. බුදුරණන් වහන්සේගේ දේශනාව. එතකොට කොසල් රජුගේ මල්ලිකා දේවියයි මේ තරම් විශාල සේවයක් කරගෙන පිරිය අරගෙන ඉඳලා. හත් දවසක් අපාගත වුණා නම් මල්ලිකා දේවිය මැරිලා. මල්ලිකා දේවියට එක්ක ශ්‍රද්ධා මාත්‍රය ප්‍රේම මාත්‍රය නැති වෙන එක බුදුරණන් වහන්සේගේ දේශනාව බොරු වෙන්න ඕනේ. කොහොමද ඇත්තේ? බුදුරණන් වහන්සේගේ දේශනාව වුණා තියා මහ පොළොව කම අනිත් පැත්තේ වෙලා බොරු වෙන්නේ. සද්ධා මාත්‍රය, ප්‍රේම මාත්‍රය බුදුරන් වහන්සේ කෙරෙහි තිබ්බ කෙනෙක් අපාගත වෙන්නේ. එන දිවිලා නැහැ. නමුත් බැඳි පිදුවේ නැද්ද? ගරුකලේ නැද්ද? උදේ ඉඳන් රැය වෙනකන් ගිහිල්ලා ඒ කටයුතු කළේ නැද්ද? අන්තිමට කොසල් රජුරු යුද්ධ කරන්න ගිහිල්ලා නම් අන්තිමට පරිදිලා යනකොට අම්බලමක ශෝක වේවිලා මැරිලා අපාගත වෙච්ච අවස්ථාව ගැන දහ වෙනවා එතන. දැන් මෙච්චර කරපු එකනට කියන්න හම්බුනේ කොහොමද? ඉතින් අපි හිතාගත්ත මේ ශ්‍රද්ධා මාත්‍රිය මොකද්ද? අර බුදුරයන් වහන්සේ කිරි අචල ප්‍රහාදේ සෝතාපන්න පොත්ලාට පිහිටලා තියෙනවා කියන එක මොකද්ද? ඒක අර කරන අපි මේ දන ගහගෙන වඳින පුදන එක කියලා එහෙම දාගත්තොත් එහෙම අපි මුලාවටපත් වෙනවා. ලස්සන පිළිමයක් ගෙන තියාගෙන උදේ යන රැයනකම් පිළිමේ දිහා බල බල ඉඳලා වැඩ වැඩ ඉන්නකොට පින් තියෙනවා හැබැයි අප්‍රමාණ පින් තියෙනවා නේද? නෙවෙයි. ඒක විනිගරු කරනවා නෙමෙයි. ඒ වුණාට මේ අර අචල ශ්‍රද්ධාවට අයිති වෙන්නේ. අර බුදුරජාණන් වහන්සේ කිරි අචල ප්‍රසාදය කිනිට ඕකේ අයිති නෑ. ඒකයි කියන්නේ. ඒක නෙමෙයි අචල ප්‍රසාදය. චතුරාර්ය බුදුරයන් වහන්සේ දේශනා කරපු ධර්මයේ තුලින් බුදුන් දකින්න ඕනේ. ධර්මයේ තුලින් දැක බුදුන් කියන්නේ රූපේ නෙමෙයි. ඈ මට කුණ්ඩලීට එතන ගියේ ඒ මොහොතේ චිත්ත ප්‍රහාදේ නැගිච්ච නිසා ඒ ආසන කර්මයේ චිත්ත ප්‍රහාදයෙන් තිබිච්ච නිසාම තමයි මට කුණ්ඩලී දෙවිලොට ගියේ. අන්න ඒකයි. ඒ අවස්ථාවේ ස්වභාවයයි. ඔය හැම දෙයක්ම මතුවලා එනවා. විපාක වශයෙන් එයාලකට එනවා දර්ශනය වෙනවා. විපාක දර්ශනය. ඒ විපාක දර්ශනය තුලදී උපාදාන කරපේකම අල්ලාගන්නේ වැඩිපුර අල්ලාගත්තේ. නමුත් ඒකත් සියල්ලන්ට සමානව නෙමෙයි වෙන්නේ. ඒකත් එක අවස්ථාවක් පමණයි. දැන් බලවත්ම එකක් ඇදිලා ආපු වෙලාව තිබුණොත් එහෙම. අනික දර්ශනයේ විදිහේ නෑ ඒක මතුවලා එන. බොහෝ අය ඒක වෙනවා. ඉතින් ඒක එක විදිහකින් නෙමෙයි. දැන් සියල්ලම මතුවලා එනවා. සියල්ලම දර්ශනය වෙනවා කියන එක නෙමෙයි එතන වෙන්නේ. අන්න ඒකයි. දැන් සද්ධා මාත්‍රේ තියෙන වෙලාවක මලා නම් එහෙම චුත වුණා නම්. ඒක නම් තියෙන එකකින් එයා එකට යනවා. නැයි ශ්‍රද්ධා මාත්‍රයක් ප්‍රේම මාත්‍රයක් යම් කෙනෙකුට පිළිතන්න නම් ධර්මයේ දැකලා තියෙන්න ඕනේ. සත්‍ය අවබෝධය නිසා මතුවෙනකොට සත්‍ය අවබෝධයෙන් ප්‍රඥාව මුල් කරගෙන මතුනොත් එහෙම ඒක අග්‍රයි. අනිත් සියල්ලම දෙවෙනි කරන්නේ පළවෙනි වෙන මහා මේ මහා කුසලයක් වෙනවා. අන්නේ ප්‍රඥා මුල් වෙලා තියෙන්නේ. මේ ප්‍රඥා මුල් වෙන්නේ චතුරාර්ය සත්‍ය දැක්කොත්. චතුරාර්ය සත්‍ය දකින්න නැතුව කවුරුවා සලකන ගානේ ගෞරව කරන විශ්වාසයට ඒ ආදි වශයෙන් කර පැහැදීම් ඒ ඔක්කොම චතුරාර්ය සත්‍ය දැකලා කරන ඒවා නෙමෙයි. චතුරාර්ය සත්‍ය දැක්ක කෙනාට අර පැහැදීම නිරන්තරයෙන් තියෙනවා ඒක ඇත්ත. නමුත් චතුරාර්ය සත්‍ය දැකලා ඇති වෙන්නා බුදුන් කරේ පැහැදීම තමයි නොකඩෙන අචල සද්ධාව වෙන්නේ. සෙලවෙන්නේ නැහැ. ඒක විදෙන්නේ නැහැ. ඒ නිසා යාට සද්ධා මාත්‍රේ ඒකාන්තයෙන් කොයි මොහොතේ වලක් තියෙනවා. කොයි මොහොතේ වලක් ඒක නැති වෙන්නේ. අන්න ඒකයි. ඒකයි. ඒ මූලධර්ම කර්මයන් කාට? කරන්න බෑ. අවබෝධය තුලින් මතුවෙච්ච එක. ඒක වෙනයි. දැන් අපි හිතමුකෝ යම් දැන් යම් කිසි කෙනෙක් හරියටම දන්නවනම් ඒ තමා තමා ගැන දන්නේ. හරියටම දැනගන්නේ නෙමෙයි සාමාන්‍ය දෙයක් ගැන හරි දන්නවනම් තමා තමා ගැන. දැන් තමන්ගේ හොඳම යාළුවෙක් ඉන්නවා. දැන් ඒ යාළුවා ගැන කියනවා. එයා මේ යාළුවා ගැන කියවට දන්නේ නැහනේ. ඔයාලාටලා ඉන්නේ ඉන්නේ මොකටද කියලා දන්නේ නැහනේ. මට ආරංචි මෙන්න මෙහෙම සිද්ධියක් කියලා සමහරට කරන අවඩක් ගැන කිව්වා කියලා මොක හරියක් කියනවා. මං නම් ඔක විශ්වාස කරන්නේ නැහැ. එයා මට මෙහෙම කරයි කියලා. ඔය කොච්චර කිව්වා හිත ඇතුලේ පොඩ්ඩක් ඔස්සක් හැදෙනවා. ඇත්තක් තියනවාද මේක? මෙහෙම මෙහෙකුත් කිව්වා. එතන පටන් එන්නේ අනේන කරන කෙන හැම ඉරියව්ව පාසියෙන් බලන්නේ තමන්ගේ කර වාසි වෙන විදිහට මොනවා හරි කියවෙනවාද කියනවාද කියලා. කෙවිච්ච ගම මත වෙලා එනවා. අර කීප එක ඇතේ. මොකද කොස්සක් හැදිලා දෙවිසෙන්න. ඔයා ඔහොම කියවට ඔයා මෙහෙමනේ කියලා කවුරු හරි අපිටම කිය තමන්ටම කියලා යනවා. හැබැයි තමා කළා නම් තමා කළා කියලා දන්නවා. නැත්නම් නෑ කියලා දන්නවා. Taman නොකරපු දෙයක් ගැන. Tamanට කෙනෙක් මට නම් ඔයා ගැන මෙහෙම සැකයි කිව්වට. උඹට සැකුණාට මං කරලා නැහැ නේද? මට මං ගැන සැක නැහැ. අන්න තමාගෙන සැකය Tamanට නැතුව යනවා. මොකද ඒකට හේතුව Tamanට Taman ගැන දැනනවා නම් ඒ දැන ගැනීම හරි හරිම නා. ඒ කියන්නේ ඒක Tamanටම විශ්වාස නා. Tamanට හැක කරන්න දෙයක් නැහැ කවුරු කිව්වා. මේක ඇති වෙන වෙනස. මෙන්න මේ වගේ හරියට Tamanට තමා ගැනම දැක ගන්න එක තමයි මේ ධර්මයේ. බාහිර කෙනකින් අහලා ගන්න විශ්වාසයක් නෙමෙයි. ධර්මයේ තමා තුළම නැగిලා තමාටම සැක නැතුව තමා තුළින් මතු කරගන්න එක. තමා තුළම මතු කරගත්ත ධර්මයක් තුළින් බුදුන් තේරුම් ගත්තාට පස්සේ කාටවත් බුදුන් ගැන සැක හිතවන්න බෑ. අන්න ඒකයි හේතුව. තමාගේ දැනීම. අර හැමදාම අපි පීක සරකාරී ප්‍රාප්තිය. අන් සරකාණි මේ කියන එක මත් දැන් බිබී හිටපු එක න 80 අවුරුද්දා මත් දැන් බියා ජීවත් වුණේ. නේද? එයා අන්තිමට මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳ බුදුරණන් වහන්සේගේ බණක් ලබා ගත්තා. ලැබුව අවබෝධය නිසා. එච්චර කල් ගినాපු අර බීමත්කම ඉදවින ආව දේවල් වල යට කරන්න බැරි වුණා. අර කරමු දුසිරිත වලට යට කරන්න බැරි වුණා. මේ අවබෝධය. අන්න අචල ප්‍රහදී නැහැ. මතුලා තියෙන්නේ. යනිකම යට කරන්න බැරි වන්නේ ඒකයි. ඉතින් එහෙම ගුණයක් ලබනවා. ඉතින් මේකෙදි අපි දැක් ගන්නවා මේ මේ ක්‍රම රටාව තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනකොට දැන් මෙතෙන්දි පෙන්ලා තියෙන්නේ මේ මූල ධර්මය අහගන්න ඕනේ. ඒතර සෝතාපන්නයි. හරියට වැටුණා නම්. සෝතාපන්න වෙච්ච කෙනාට මේ අචල ශ්‍රද්ධාව පිහිටනවා. බුදුන් කෙරෙහි පිහිටනවා. මේ දැකපු ධර්මයේ කෙරෙහි මිදෙන ධර්මයේ කෙරෙහි හරියාකාර විශ්වාසය පිහිටලා ඉවරයි. න්‍යාය ධර්මයක් දැකලා තියෙන්නේ. ධර්මයේ කෙරෙහි දැකයක් නෑ. ඉතින් එයා දන්නවා සංඝත්වය මොකද්ද කියලා. ඒ කියන්නේ අත්හැරීමෙන් නොයල්මෙන් මිදීමෙන් යම් තැනකටපත් විය හැකිද? මම ඉදිරියටපත් වෙලා ඉන්නේ. එහෙනම් මේක මට විතරක් මේ සීමා වෙච්ච එකක් නෙමෙයි. මේ ධර්මයේ මගේත් නෙමෙයි. මේ බුද්ධිය මට විතරක් සීමා වෙච්ච හේතුත් නෙමෙයි. දැන් මම හොඳටම දන්නවා මේ ලෝකේ බුද්ධිය කියලා දෙයක් විද්‍යාමාන වෙනවා. ධර්මයේ කියලා දෙයක් විද්‍යාමාන කරන්න පුළුවන්. මාතුරුම අධ්‍යක්ීම් තියෙනවා. සංඝත්වයේ කියලා දෙයක් විද්‍යාමාන වෙන බව සමාතුරුම අධ්‍යක්ීම් තියෙන අත්හැරීමන් වැළපීමක් විදීම සනසුමක් ලැබෙන බවට. එහෙනම් මේ ටික ලෝකේ විද්‍යාමාන නම් තවත් ඇඟුල. තවත් අය ආදරේ. මෙබඳු වන්නා බුද්ධියට ගෝචර වෙච්ච අය, මෙබඳු ධර්මයේ දරණ අය, මෙබඳු ඵලයට පත් වෙච්ච අය නැති වෙන්න බෑ. ඒකාන්තයෙන් ඉන්න පුළුවන්. කවදා හරි බුද්ධ ශ්‍රාවකෙක් නම් ওই ක්‍රමයේ හිතෙන්ට ආපු අය වෙන්න ඕන. එහෙනම් එහෙමයි ලෝකේ නෑ කියලා මම නිගමනය කරන්නේ. මොකද හේතුව? මේකේ අත්දැකීම මටම තියෙනවා. මම කොහොමද එහෙම නෑ කියන්නේ? දැන් සංගයා කිරේ සැකයක් තියෙනවා. සංගයා කිරේ සැකයක් නෑ කියන්නේ ලෝක සම්මත අදහස එකක්. ආර්ය අදහස එකක්. අන්න සංගත්වයේ කිරේ සැකයක් නෑ. සංගයා කිරේ සැක නෑ කිව්වේ ඒකයි. ඔයාලට සංගයා කිරේ සැක. ඔයාලා පන්සලේ ඉන්න හාමුදුරු යනකොට තියෙනවද? ඒ જાතිය කතාවකට ගලපන්න බෑ. නෑ මට එයා ගැන සැක නෑ. උඹට සැක නැතර ඔයා ගැන මම දන්නවා කිව්වොත් එහෙම කියන්නේ. දැන් ලොකු ප්‍රශ්නයක් එනවා නේද? එහෙනම් මේ සංඝයා කිරේ සැක නැහැ කියෝ පුද්ගලිකව ඒ මේ අහවල් නම ඇති හාමුදුරුවා ගැන මට සැකත් නැහැ. ඉතින් අහවල් නම තියෙන සීල විමල හාමුදුරුවෝ සැකත් නැහැ. ගුණානන්ද හාමුදුරුවෝ සැකත් නැහැ. ඒ જાති එකක් නෙමෙයි මේ කියන්නේ. සංඝත්වය යන යමක් ඇද්ද? ඒක සැක හිතන දෙයක් නෙමෙයි. එහෙම එකක් තියෙනවා ලෝකේ. ඒක අත්දැකීම මට තියෙනවා. නාම වශයෙන් එහෙම ගන්න බෑ. අන්න ඒ පුද්ගලිකේ නාම වශයෙන් නෙමෙයි මේ කියන්නේ. අන්න ලෝකේ සම්ම සංඝත්වය කිය යමක් තියෙනවා. ඒ සංඝත්වයේ එක එක මට්ටම් තියෙනවා. මමත් යම් මට්ටමක් දැකලා තියෙනවා. මට සංඝත්වය කියලා එකක් ලෝකේ නෑ කියලා මම කියන්නේ. ඒ ගැන සැක නෑ මට. ඒ සංගතයේ යම්කිසි ආර්ය ශ්‍රාවකයාත් කවුරු ලැබිය යුතුයි. නොලබා ඇතනම් ලබත්වා. ලැබුවාට ඉතාම යහපතයි ඉදිරි ටිකක් පූර්ණ කරගනිත්වා. මගේ බලාපොරොත්තු වන්න ලැබුව හරිය ලබණ්ඩයි. ලැබුව හරිය තව එහාට පූර්ණ කරගෙන ලබා ගණ්ඩයි. ඒ වගේම ලැබුව හරිය තුල යහපත ලබා සැනසෙන්නයි. ඒක මගේ තියෙන බලාපොරොත්තුව. මම ලෝකයට පතුරන්නේ තේ සාන්තිය. අන්න සංගතයේ පිළිබඳව ලෝකයේ කෙරෙහි දකින්න. ස්වාමීන් වහන්සේලා ඉන්නවනේ ලැබිය යුත්තේ ඒකයි. නෑ උන්වහන්සේලාට මම අපවස්ථානය කරනවා. අන්නේ தත්ත්වය ලබා ගන්න. ඔබ වහන්සේලාට මේ தත්ත්වෙම ලැබේවා. ලැබූ තත්ත්වය වර්ධනය වේවා. කවදා හරි අපරාධ ඔබ වහන්සේලාට නියුක්තිය ලැබේවා. ඔය අදහසින් දන් දෙන්න කියලා සංගුණ සීකර දන් දෙනවා කියන්නේ මොකයි? සංගුණ සීකර දීම කියන්නේ ඒකයි. පුද්ගලිකත්වය අපි ගන්නෙ නෑ එතන. ඒකයි වෙනස. ඔව් ආර්ය කාන්ත සීලය කියන්නේ. දැන් මේ ආර්යත්වයේ පිළිබඳව තිබෙන්නා වූ தત્ත්වය දකින්නවා. දකින්න ආර්යත්වයේ තුල රාගක්ෂේ, දේසක්ෂේ, මෝහක්ෂේ වෙන්න වෙන්න. කාන්තියයි වැඩෙන්නේ. ආර්යයන්ගේ කාන්තියක් ඇති වෙනවනම්, කාන්තභාවයක් ඇති වෙනවනම්, කාන්තභාවය කියලා කියන්නේ ක අන්ත කලා. පහත් දේවල් අන්ත කරන නිසා කියන ක අන්ත. ක අන්ත කාන්ත වෙනවා. ක කියන්නේ කෙලෙස් ධර්ම වලට කියන ක. කෙලෙස් අන්ත කරලා දානවා කියන්නේ කෙලෙස් කෙලවර කරලා දානවා. කෙලෙස් කෙලවර කිරීමේ යම් සීලයක් මත උනාද? ශික්ෂණයක්. ඒක නේද කාන්ත සීලය. ආර්ය ආර්යත්වයේ තුලින් කෙලෙස් කෙලවර කිරීමේ යම් සීලයක් මත උනා නම් ආර්යකාන්ත සීලය. ආර්යකාන්ත සීලය කියන එක ලෞකික අදහසින් ගන්න ගියොත් ආර්යයන් කෙරෙහි පැහැදීමෙන් හටගන්න සීලය කියලා අදහස් ගන්න පුළුවන්. ආර්ය ධර්මය අවබෝධ වෙනකොට මේ කෙලෙස් ක්ෂය වී යනවා. අන්තයටපත් වෙනවා. ඉවර වෙනවා. අන්න එතකොට ඇයි මම ප්‍රාණඝාත කළේ? මේ ලෝකේ හරි වටිනවා කියලා කෙලෙස් වලින් බරිත වෙලා. ඒක අල්ලගන්න ප්‍රාණඝාත කරලා තියෙනවා. කොරමැර වංචා කරලා තියෙනවා. සුරාසු දුරාචාර කරලා තියෙනවා. බොරු කේලම් පරස වචන ප්‍රලාප ඇසුරු කරලා තියෙනවා. ලෝභ තරහ මොඩ වෙලා තියෙනවා. දැන් මට අල්ලා ගන්න දෙයක් නැහැ කියලා හිතන. අර ක්ෂය කළ ක්ෂය වෙන පහත් දහම අන්තයටපත් කරලා වැඩක් නැති හිස් දේවල්, හීන දේවල් කියලා අයින් කරලා දැම්මට පස්සේ. යථාභූතයේ මොහු ඉතින් නැත්නම් මොනවා ලබා ගන්න ප්‍රාණඝාත කරන්නද? මොන වටිනා දෙයකටද? මොනවා ලබා ගන්න මොන වටිනා දෙයක් කරන්න කරකම් කරන්නේ? මොකද කාමීත්‍යාචාරය කරන්නේ? මොකද බොරුවෙන් අනුරවට්ටන්නේ? මේ ආදී වශයෙන් මේ ලෝකයේ අල්ලාගත්ත මිනිහා ඒ හේතු කරගෙන කරන්නව දසකුසලිය. Tamanට කරන්න හේතුවක් නැති බව දකින්නකොට. මාතුරේ ඒ චේතන නැහැ නේ. එහෙම අදහසින් නැහැ නේ. ප්‍රාණඝාත කරන්න මට හිතක් එන්නේ නැහැ. අන්න සීලය. අරියකාන්ත සීලය. පරවරවංචා කරන්න මට එහෙම අදහසක් එන්නේ ඒක හේතු ඒ යට හේතු නැහැ ඇතුලේ. අනුසය විඳිලා. ඒක නෑ පට ඒක ඒ අත්‍යරිච්ච හරියක් නැත්නම් වේරමණී වෙච්ච හරිය. කැමැත්ත නැති වෙච්ච හරිය පටිවිරතෝ හොති. ඉසේලම සිද්ධ වෙන්නේ කැමැත්ත නැති වෙන්නේ. කැමැත්ත නැති එක. නෑ ඉතිකම එනවා. පටිවිරදියත් ඇහුවෙන්නේ ආර්යකාන්ත සීලිය. කැමැත්තක් නැතික මේ සීලිය පිය චේතනා නැහැ. කැමැත්තක් යම් තැනක නැත්නම් ප්‍රාණඝාත කරන්න කැමැති නැති කෙනාට චේතනා බාලයි. චේතනා දුර්වලයි. සතර පාගත කරන්න බලයක් නැහැ. හොරමර වංචා කරන්න කැමැත්තක් නැති කෙනාගෙන් හොරමර වංචා වෙන්න පුළුවන්. හැබැයි කැමැත්තෙන් නෙවෙයි වෙන බාහිර හේතු වල. ඒව හතර පාගත කරන්න චේතනා බලය නැහැ. හිත හැදුවට ගොඩනැගුවාට චේතනා දුර්වලයි. අන්න ඒතර දුර්වල නම් යම්කි සංවරත්තේටපත් වීමක් තියෙනවා චේතනාව තුලින් ගොඩනැගින්නේ නැති එක. සංවරත්තේ එන සීලං. සංවරත්තේ පිහිටීම සීලයයි. ඒකෙන් ගිහිලා ගිහිලා අන්තිමට යම් යම් ප්‍රමාණයක් කොහොමවත්ම ඇසුරු කරන්න නැති තත්ත්වයටපත් වෙනවා. දැන් රමණීය නොකරන තත්ත්වයටපත් වෙනකොට මව මැරීම, පියා මැරීම, රහතන් මැරීම, බුද්ධ ශාරීරිය ලේයි පැද්දීම, සංඝ වේද කියන මේ පංචානන්තරි පාප කර්ම. ඒ වගේ නියත මිත්‍යා දෘෂ්ටිය කියන මේ ටික තමයි. වේරමණී වෙලා ගියේ රමණීය කරන්න නැති තත්ත්වයටපත් උනේ. අනික ඇසුරු කරන්න පුළුවන්. හැබැයි පහාන වේරමණී චේතනා සංවර අවිතික්කම කියන මේවෙන්. සතර පාගත වෙන යම් කොටසක් ඇද්ද? ඒ ටික තමයි ඉස්සෙල්ලා පහ වෙලා ශික්ෂණය ගිහිදී. අන්නේ ශික්ෂණය තමයි ආර්යයන්ගේ ආර්යකාන්ත සීලය කියන ඉස්සෙල්ලා. සියලුම පව් දුරුණා කියන එක නෙමෙයි. යම් කොටසක් සදාහරම නැති වෙලා ගියා. සෝවාමිච්ඡයෙන් පටන්. අන්නේ යම් ඒ නැතිවීම යම් ශික්ෂණයක් පහළනාලු. සතර පහ ගත වීමට හේතු වෙන පාපයන් කෙරෙන්නේ නැති ශික්ෂණය. මෙන්න මේක තියෙනවා ආර්ය විත්තෙන් පටන්. සෝවාමිච්ඡයෙන් පටන්. නැසෝතාපන්න බුද්ධිලා කවදා හතර පහ ගත කරන්න බෑ. අන්න ආර්ය ධර්මයේ තේරුම් අරගත්තාම අන්තයේ ක්ෂය වෙලා ගිහිල්ලා එයා සීලයකම හිටියා. කාන්ත වෙලා. ඉතින් ඒක ඒක ඒ සීල ගුණය. සතර පාග තියෙන පාපයක් ඔහුගෙන් සිද්ධ වෙන්නේ. ඒ ශික්ෂණේ සාධාරණම එහෙමමයි. මේක තමයි ආර්යයන්ගේ සීලය. ආර්ය කාන්ත සීලය කිව්වෙත් ඒකයි. ඉතින් මේ දරුවන්ට එහෙම නැත්නම් ඒ කටයුතු කිරීමේදී කාට වුණත් මේ කර්මස්ථාන ගැනීමේ ක්‍රමයක් තියෙනවා. හොඳයි. එතකොට කර්මස්ථානයක් වශයෙන් ගන්නකොට බුදු පියාණන් වහන්සේ වැඩ ඉන්න කාලෙත් මේ විදිහට මේ මූලික ධර්මයේ තේරුම් ගත්ත අයට ඊට පස්සේ නිතර චිත්ත ප්‍රසාදය ඇති කරගනිමින් ජීවත් වෙලා හිටන් තවන්ගේ එක අවස්ථාවක් ජීවත් වෙන්න මඟ සලසලා දුන්නා. බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ කෙරෙහි චිත්ත ප්‍රසාදය පහළ කර ගැනීම. නිතරම බුදුරන් වහන්සේ පෙන්වුවේ එයා ඒ චිත්ත ප්‍රසාදයෙන් ඉන්නේ. මේ චිත්ත ප්‍රසාදය නිසා පුද්ගලයාගේ මානසිකත්වයේ මේ දහම් තුල වැඩෙනවා. බාහිර පාපයන් කරා යන්නේ නැහැ. අත් නොහැරපු යම්කිසි පාපයක් කෙරෙන්න හේතු තියනවාද? ඒ ටික කෙරෙන්න හේතු වෙන්නේ නැහැ චිත්ත ප්‍රහාදයෙන් ඉන්නකොට. දැන් බුදුන් කෙරෙහි හඳුනන නිසා බුදුරජාන් වහන්සේ කෙරෙහි චිත්ත ප්‍රහාදය පූර්ණ වශයෙන් තියෙනවා. ධර්මයේ හඳුනන නිසා සුවාසු දහසක් ධර්මාස්කන්ධයන් කෙරෙහි චිත්ත ප්‍රහාදය තියෙනවා. සංගත්තේ හඳුනන නිසා එබඳු ශ්‍රාවකයන් වහන්සේලා කෙරෙහි චිත්ත ප්‍රහාදය තියෙනවා. මේ චිත්තාප්‍රහාදී නිසා නිතර නිතරේ චිත්තාප්‍රහාදී සිහි කරනකොට මෙන්න මේ තුර ඉඳීම නිසා Tamanට මාර්ගයේ වැඩෙනවා බාධා රහිත. ඒ කියන්නේ කාමරාග පටික දුරු කරලා හිටපු නැති. යම්කිසි ආර්ය ශ්‍රාවකයෝ ඉන්නවා සෝවාන් සකෘදාගාමි කියන දෙපාර්ශවයේ. දැන් මේ අයටත් යම්කිසි අවස්ථාවක මේ ආර්ය මාර්ගයේ පූර්ණ වෙන්න ක්‍රමයක් තියෙන්න ඕන. දැන් මේ අය දැකපු එක දෙයක් තියෙනවා. මට මේ ගේ දොර ඉඩ කඩන් වලවත් යාන වාහන අමුදරු හරක බාන මිලමුදල් වතුපිටි මේ කියන ඒවත් මොනම සම්පත්තියකවත් මට වටිනවා කියලා අල්ලගන්න වටින දෙයක් නන්නේ හැබැයි ඒ වුණාට මට සිද්ධ වෙලා තියෙනනේ මේ ටික තුල කටයුතු කරගෙන යන්න ඉන්න එක මොනවා කරන්නේ දැන් මේ බලාපොරොත්තුව තියෙනකොට එක්තරා කලකිරීමක් ඇති වෙන එක අවස්ථාවක් තියෙනවා කලකිරීමේ පැත්ත වැඩියෙන් දිහිකොළු මේ අනාථ පැත්තම දැන් තව තව සීකරන්න පටන් ගත්තොත් එහෙම පුද්ගලයාට තමාගේ චර්යා රටාව ගෙනියන්න බැරි තත්ත්වයක් උදා වෙනවා එහෙම වුණාම මේ පවුල අවුල් වෙනවා. සාමයේ සමාදානයේ ඉන්නිතෝ මේ මේ පිරිසට හැසිරෙන්න ක්‍රමයක් නැති වෙනවා. නමුත් මේ බඳු අයට ඒ වෑය හිත නොඇලී හිටින්ද. ඒ වගේම ඒ මට්ටම තුල තමයි ඇතුළු කරගන්න ලෝකේ බාධකයක් නොයන්දත්. තියෙන හොඳම ක්‍රමේ තමයි ඒ බඳු උතුම් ගුණ ඇති අය කෙරෙහි හිත ප්‍රහාදයෙන් යුතුව කටයුතු කරමින් ඉඳීම. ඒ ඇතුලේ ඉඳීම. ඒතොර ඒ වගේ මේ බඳු අයගේ ಗುಣ කීම. බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ විතර සිහි කිරීම. මෙන්න මේක මුල් කරගත්තාම නිතර චිත්ත ප්‍රහාදය මතුවෙනවා. මේ ලැබෙන චිත්ත ප්‍රහාදය නිසා දහම් සුවෙන්, සාසන සුවෙන් ඔහු ජීවත් වෙනවා. අන්නේ සමාධිය ඔහු ලබනවා. ඒ මේ සමාධිය ඉක්මවා ගිහිල්ලා හිටන් ගැඹුරට යන අවස්ථාවටපත් කරන්න ඒ තමන්ගේ පරිසරය ගැලපෙන්නේ නැති නිසායි. එයින් එහාට භාවනා දුන්නේ නැත්තේ. එනිසා මේ ලෝකේ සියල්ලම අනිත්‍යයි ආදී වශයෙන් පෙනෙන භාවනාවල් බොහෝ කර විසුණු වහන්සේලා වැඩිුවේ. අර සාමාන්‍ය මට්ටමේ ආදා ඉද බුදුරන් වහන්සේ වැඩි ඉන්න කාලෙදී අනේ පිට සිටුතුමා අන්තිමට අර කලුටිය කරන් ඉන්න වෙලාවේදී ඒ අවස්ථාවේදී ආනන්ද හාමුදුරුවෝයි හැරියුත් හාමුදුරුවෝ ඇදිලා අන්තිම මොහොතේ කර්මස්ථානියක් දුන්නේ. ධර්ම දේශනාවක් කරලා. මේ විඥානීය පිළිබඳ විග්‍රහයක් දුන්නා. මේ විඥානය හටගන්න හැටි විඥානය නිරෝධ වෙන හැටි මේ ආදි වශයෙන් විශාල විග්‍රහයක් කළා. ඇහෙන් යමක් බලනකොට ඒ ඇහත් ඒ රූපියත් ඒවට ආසහා කිරීම නිසා චක්කු විඥානය පහළ වෙන හැටි. ඊට පස්සේ බලාගත්ත දේ නිසා ඒකට හිත බැඳගත්තොත් මනෝ විඥානය පහළ වෙන හැටි. ඒක කලින් යමක් අහපුවම සෝත විඥානය පහළ වෙන හැටි. ඊට පස්සේ සෝත විඥානයෙන් ගත්ත දේවල් පිළිබඳව මනසෙන් හිතට නැවතත් ඒ මුල් කරගෙන මනෝ විඥානය පහළ වෙන හැටි. මේ මේ ආදි වශයෙන් ඊට පස්සේ ඒවට ඇලුම් බැඳුම් කරවට පස්සේ ඊට අනුකූල විඥානය පහළ වෙන හැටි. මේ විඥාන নানা ආකාරයෙන් පහළ වෙන ආකාරය ගැන පෙන්නලා. ඒවා නිරෝධ කරගන්න හැටිත් විග්‍රහ කරලා දුන්නා. දැන් මේක අර අනිබිලි සිටුතුමාට ජීවත් වෙලා ඉන්න ගිහි අර ඉන්න කාලේ ඉන්න. ওই ටික අරගෙන ඉන්න කරන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. මොකද එයා කරලා තිබිච්ච සේවයේ හැටියට වැඩ කරගෙන හිටුව හැටියට ඒ ගැඹුරු පැත්තට ගිහිල්ලා දැන් එයා ටීවී කරන්න පුළුවන් කමක් තිබුණේ. හැබැයි සෝතාපන්න. මේ වෙලාවේදී මේ අඬන්න පටන් ගත්තා අනේ පිටු අනන්න පටන් ගත්තාම අහනවා මොකද පීටන්න බැරුවද අනන්නේ තේරෙන්නේ නැතු උනාද නෑ නෑ ස්වාමීන් මේක තේරෙන ඒක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ මෙච්චර වටිනා ගැඹුරු දහමක් මේ ගිහිහරි තේරුම් ගන්න පුළුවන්කම තියේදී ඇයි දේශනා කළේ නැත්තේ මෙච්චර කාලෙ මම අද ඇහුවම මෙච්චර ගැඹුරු එකක් මෙච්චර කාලයකට මම අදයි ඇහුවේ දැන් බුදුරන් වහන්සේ ළඟ ඔච්චර ඇසුරු කරලා පළවෙනි මහදායකයා වෙලා බුදුරන් වහන්සේ නිතරත් හම්බෙන්න ගිහිල්ලා නිතර බණහ වෙලාවක බුදුරන් වහන්සේ ඉන්නේ හැකක් දීලා නැහැ කර්මස්ථානය හැබැයි ඒක අවස්ථාවකදී දුන්නා ඉතින් ඔබ අපිට අපෝපස්ථාන කරන එකත් ඇත්ත. මේ හැම අඩුපාඩුව බලන එකත් ඇත්ත. ඒ වුණාට ඔබ ආධ්‍යාත්මික සුවේට කලින් කල ප්‍රථම අධ්‍යයනයේට කලින් කල දෙති අධ්‍යයනයට සම්වාදින්න ඉගෙන ගන්න පුරුදු නම් අරකට. ඒ භාවනාව කරගෙන ගියා නම් අපිට කලින් කල ප්‍රථම අධ්‍යයනයේට කලින් කල දෙති අධ්‍යයනයට සම්වාදින්න පුළුවන්. ඒ කියන්නේ හැවිලීමේක ඉන්න නෙමෙයි. කලින් කල එහෙම පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඉතින් ඒලායි සරියුත් හාගෙන ස්වාමීන් වහන්සේ ආචාර්යයයි අද්භූතයි මමත් ওই විදියටම. මම අනේ පිළිසිටට කිව්වා. කලින් කාල ප්‍රථම අධ්‍යයනට සමාදින්න. කලින් කාල දෙති අධ්‍යයනට සමාදින්න. එහෙම ප්‍රගුණ කරගන්න කියලා. නමුත් ඒක සමාජයේ හිටියා බබලෝ යනවා මිස දෙවිලෝ උපදින්නේ නැහැ. නමුත් ඒ මට්ටමක හිටියෙත් නැහැ. මේ අනේ පිළිසිටතුමා. ඉතින් අන්තිම මොහොතේදී අර භාවනා කරපහත් ඒකේ වටිනාකම වර්ණනා කළා මිසක් ඒක අරගෙන එන් එහා අනාගාමී ඵලයට ගියෙත් නැහැ. දෙව්ලෝක ගිහිලා උපදිනවා. දැන් මේකේ වෙනස කර බලන්න කොයි තරම් වෙනසක් තියනවද කියලා මෙතන තියෙන ස්වභාවයන්ගේ. එතකොට දෙව්ලෝට ගිහිලා නම් උපදින වට්ටමට මානසිකත්වයේ කොට නැගිලා තිබුණා මිස. ඉක්මෝනේ මට්ටමට කාමරාගේ ඉක්මෝන වට්ටමට ගිහින් තිබුණේ නැහැ. ඉතින් අනික් අයට මොකද ඒ නිසා ඒ ජීවිතවල ගැළපෙන විදිහට තමයි. ඒ දහම් දීලා තිබුණේ. ගිහි ජීවිතය තුළ බාධකයක් නොවෙන්න සසර අතරමං නොවි කෙලවර කරගන්න හේතු ඇති වෙන්නත් අවශ්‍ය වෙන මට්ටමට තමයි කර්මස්ථාන දීලා තිබෙන්නේ. යම් කිසි කෙනෙක් ඒ ගිහි ජීවිතේ ඉඳගෙන හරි ඒ ගිහි කටයුතුලි වෙන් වෙලා Tamanට දරාගෙන මේ බ්‍රහ්මචාරී ගුණය පුණ්‍ය කරන පුළුවන් අවස්ථාවක් ඉන්නවනම් ගැඹුරු කර්මස්ථාන වැළුවා දැන් චිත්ත ග්‍රහපති ධම්මික උපාසක වාගේ අය කුජුත්තරා උපාසිකාව මේ වගේ හිටපු අය හිටියා. අනාගාමි උපාසක උපාසිකාව. ඒගොල්ලෝ ගැඹුරු දහම හදාarලා ඒ අනුව ඒ කටයුතු කළා. ඒගොල්ලන්ට ප්‍රශ්නයක් නෑ මොකද Tamanගේ ගිහි ජීවිතේ එක පැත්තකින් බලපුවාම මේගොල්ලෝ නිදහස් වෙන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ අවස්ථාවට පසුතලයක් හැදිලා තිබිච්ච අය. නිසා ඒගොල්ලෝ එහෙමත් හිටියා. ඉතින් ඒතර ඒ නොහිටියෝ මේ අඹසැමි ජීවිත ගත කරමින් හිටපු ඒ අයට ඒගොල්ලන්ට ගැළපෙන කර්මස්ථාන වශයෙන් දුන්නේ බුදුන් කෙරෙහි ප්‍රසාදයේ, දහම් කෙරෙහි ප්‍රසාදයේ, සංඝුන් කෙරෙහි ප්‍රසාදයේ ඇති වෙන කර්මස්ථාන වඩන්න. ඒ තුලින් නගාගෙන කලින් කාල ප්‍රථම අධ්‍යාහන ද්විතිය අධ්‍යාහනට යන්නත් පුළුවන්. කලින් කාල තමන්ගේ කාම ජීවිතය ගත කරන්නත් පුළුවන්. ඒ ගත කරන වෙලාවට විතරයි කාම ජීවිතේ. ඊට පස්සේ ආයෙ සැරයක් උදකලා විවේකී වෙච්ච වෙලාවට ඉඳහදී ප්‍රථම ධ්‍යාන සමාදින්න පුළුවන්, ද්විතිය ධ්‍යාන සමාදින්න පුළුවන්. හැබැයි අන්තිම වර්ණාසන්න මොහොතක් වුණොත් ආයෙ කාම ලෝකෙ ඉපදින්නෙත් නෑ. කෙලින්ම එින් එහාට ගිහිල්ලා බඹලොට තමයි උපත්තිය ලැබෙන්නේ. ඉතින් එහෙම උතුම් ගුණයක් ක්‍රමයක් තිබුණා. ඒ වගේ දුන්න දාන ගැන. ඒ දානීය ගැන දිහි කරන්නේ. ඒ දානීය දුන්නාම උන්වහන්සේ ලබන උතුම් තත්වයන් ගැන දිහි කරන්නේ. ඒ බඳු බණහාර ප්‍රසාදය ඇති කරගන්නේ. අන්නේ චිත්ත ප්‍රහාදය තුල කටයුතු කරගන්න කියලා දේශනා කළේ. ඉතින් හැමිලියම්ගේ ආලෝක කර්මස්ථාන වශයෙන් තමයි ඒව ගත්තේ. දැන් මුනිදු පුදන මගේ හිත ආලෝකයි මුනිදු පුදන මගේ ගත ආලෝකයි පවු නොකරන මගේ හිත ආලෝකයි පවු නොකරන මගේ ගත ආලෝකයි. දැන් මේක ළමයිට ඒ වගේ ඒවා කටයුතු කරන අය හොඳ කර්මස්ථානය. ඒතොර එක එක මට්ටමට යන්න ඕනේ. බුදුන් පුදන අයට ඉතින් ඒ ගුණයට ගන්න පුළුවන්. දැන් බුදුරන් වහන්සේට නමස්කාර කිරීම ආරම්භ කළා. මුනිදු කුදන මගේ හිත ආලෝකයි. ඒ කියන්නේ මේ පාප ධර්ම නැහැ. ඒ ගුණේ පිහිලා ඉන්න ඊළාවට. ආලෝක හිතක් තියෙනවා. මුනිදු පුදන මගේ ගත ආලෝකයි. මේ පවු නොකරන මගේ හිත නැහැ තරහ නොයන මගේ හිත ආලෝකයි තරහ නොයන මගේ ගත ආලෝකයි තරහ නොයීමේ ආනිසංසය බලනවා නම් තරහ වීමේ ආදීනව බලනවා නම් අන්න ගිහි ජීවිතේ හුඟක් වැදගත් දෙයක් තරහ නැතුව ජීවත් වෙන්නේ ගැටෙන්නේ නැතුව ඉන්න පුළුවන් මේ ගැටෙන්නේ නැතුව ඉඳීමේ වටිනාකම නිසා ඒ කර්මස්ථානයක් වශයෙන් ගැනීම ඉතාම හොඳයි. අනාගාමී ඵලෙට ඒක පැත්තකින් හේතුකාරක ලබා දෙනවා සූසාවත්තාදී ඒ தත්තරපත් කරනවා. මේ තරහ නොවන මගේ හිත ආලෝකයි තරහ නොවන මගේ ගත ආලෝකයි මුනිදු පුදන මගේ හිත ආලෝකයි මුනිදු පුදන මගේ ගතයි කවියක් වශයෙන් අරගෙන කර්මස්ථානයක් වශයෙන් භාවිතා කරනවා. ඒක හැමිදෙම නැන්නේ මනස ආලෝක වෙනවා. මේ ආලෝකමත් මනසකින් කරන කියන ඔක්කොම සාර්ථක වෙනවා. දැනීම ඉගෙන ගන්න ළමින්ට බොහොම තීක්ෂණ දැනීමක් එනවා. සියුම් දේ කල්පනා කරන්න හැකියාව ලැබෙනවා. ආලෝකමත් මනස. ඔක ළමින්ට හුඟක්ම හොඳයි. වැඩි හිටියටත් හොඳයි. නිතර තරහ යන අයටත් හොඳයි. මේ වගේ වඩන්න ඕනේ. ඒ සොන්නකට මේක දිගින් දිගට වැඩි වෙදී මේ ඉතින් පුළුවන් පුළුවන්. ඒක මේ කම්මට හන්න තුලින්. ඒ ආලෝක කර්මස්ථානේ අන්තිමට ඉහළට යන්න පුළුවන් එකක්. අතුරුද්දක් දෙයක් ඇති. ක්‍රමානුකූලව යන්න පුළුවන්. ඒකෙම ඇති. ආලෝක කර්මස්ථානයක් වශයෙන් වෙන්න. ඒ ආලෝකේ බුදුරන් වහන්සේ ගන්න කියලා තියෙනවා. ඒ කියන්නේ ලෝක සම්මත ආලෝකේ නෙමෙයි ඔය කියන්නේ. චිත්ත ප්‍රහදීන කියන චිත්ත ආලෝකේ. ඒ කියන්නේ අත්හැරීමෙන් ලැබෙන ආලෝක ස්වභාවය එතන ඒක අලුතෙන් ගොඩනගා ගන්න මේ ලෝකේ භෞතික වස්තුවක් වශයෙන් ගන්න එකක් නෙමෙයි ආලෝකේ. දැන් පහනක් පත්තු කරලා ආලෝකෙ දිහා බලලා ආලෝක ආලෝක කියන එක ආලෝකේ නෙමෙයි ඔය කියන්නේ. මනසේ ආලෝකේ. අත්හැරීමෙන් ලබන නිදහස ආලෝකේ. ඒක තමයි නියමම ආර්ය ආලෝකය කිව්වේ. දැන් ආයකත් ආර්ය ආලෝකය තියෙනවා ආලෝක අසින. ඒක මේ ලෝකේ එකක් නෙමෙයි. ලෝකේ අල්ලන එකක් නෙමෙයි. අත්තරින් ලැබෙන පැහැදීම. ඒක තමයි යාලෝක අසිනේ. දැන් ලෝකේ ආලෝක අසිනේ හො නෙමෙයි පහනක් තියාගෙන මොකක් හරි විකල්පයක් හරි දැන් එළිය පටලයක් හදාගෙන ආලෝක ආලෝක කියලා ඔක දිහා බලා ඉන්න. ඒවයි ක්‍රමයක් තමයි ආලෝක අසිනේ හැටියේ මේ ලෞකිකත්වය වඩන්නේ. ඒකේ අරමුණක් අල්ලගෙන ලෝක අරමුණක් අල්ලගෙන. අතන තියෙන ලෝකේ ඉන්න තාකල් අපිට එකක් වෙනවා. මොකද්ද? ආපු ලෝකයක් තියෙනවා. කොහේදල්ලා අපි ආවේ? මේ ලෝකේ විනාශය නැත නැවත හටගන්නකොට. යම් ලෝකයක ඉඳන් මෙහාට ආවා. ආපස්සර කියන බ්‍රහ්ම ලෝකේ ඉඳලා. ක්‍රමක්‍රමෙන් ප්‍රථම අධ්‍යාන තලයට වැහැලා. බ්‍රහ්ම කල්පික මනුෂ්‍ය කායිකයේ වශයෙන් මේ ලෝකේ අලුතෙන් පහළ වෙලා. මේ ලෝකේ විනාශයලා නැවත හටගන්න කාලික ආරම්භයෙන් ලෝකෙට ආවේ හොමයි. ආපු ලෝකේ හැටි තමයි ආලෝකේ හැටි. ආපු දුර තමයි ආදුර තමයි අඳුර. වචන දෙකක් ආලෝකය සහ අඳුර කියලා වචන දෙකක් එනවා. ආලෝකයේ යම් ලක්ෂණයක් ඇද්ද ආපු ලෝකේ ලක්ෂණය ඒකයි. ආපු දුර මොකක් පස්සේ දාවේ? කෙලෙස් හොයාගෙන පංචකාමයේ හොයාගෙන ආපු දුර. දැන් මේ ඇවිදilla ඉන්නේ. ආපු දුර යන්තරන්ද ආපු දුරේ තරමට අඳුරු. දැන් අඳුරු වෙලා ඉන්නේ ඒක. සයම් ප්‍රභා ආලෝකේ නැහැ කිව්වෙත් ඒකයි. ඉතින් ආලෝක රසිනේ වැඩනා මනස තීක්ෂණයි. දැන් අඳුර වෙලා ඉන්නේ පේන්නේ. ඉතින් ආපලෝකේ தත්තර ගියොත් ආලෝකයි. අනේ ආපලෝකේ ලස්ති ලක්ෂණේ තමයි හැමතැනම දකින්න පුළුවන්. දර්ශනය කරන්න පුළුවන්. හැම කෙනෙකු කියන්නේ නියත මිත්‍යා දෘෂ්ටිකයක නොවන කෙනෙක් යනවා. නියත මිත්‍යා දෘෂ්ටිකයක එතනින් මල්ලොත් එයා එතනින් ගියා උපදිනවා ලෝකාන්තරික නරකයක. ඒ බොහොම සුළු කොටස ඒකට යන්නේ. දැන් තිරිසන් වෙලා ඉන්නේ නියත මිත්‍යා දෘෂ්ටි නිසා නෙමෙයි. කරගත්ත දුෂ්චරිත නිසා. නියත මිත්‍යා දෘෂ්ටියම ආව තමයි ඒ බුද්ධලයා අර කියන අලෝකාන්තේ නරක වලට වැටෙන්නේ. ඔව්. ඔව්. ඔව් බලමු ඉතර දැන් ඔය යම්කිසි කොටසකට උත්පත්තියකට සම්බන්ධ වෙන්නේ නැහැ ඇඟට සම්බන්ධ වෙන අමනුෂ්‍ය ඇඟට සම්බන්ධ වෙන ආදී යම් ප්‍රශ්නවලදී මේවට කාරණා කීපයක් බලපානවා දැන් යම්කිසි කෙනෙකුට ඔය අපේ කතාවල් තියෙනවා දැන් ජ්‍යොතිෂ කතාවල් දිහා බලලා තියෙනවා දැන් රාහු අපල වෙන කාලේ එනකොට අමනුෂ්‍ය උපද්‍රව වැඩි එහෙම තැන් තියෙනවා ඒ කියන්නේ ලෝක සම්පතිය අපල කාලේ හැටියට පෙන්වන්නේ වැඩි පෙන්වනවා මේ අපල කාල කියන්නේ පාප විපාකය යම් පාපයක් අපිට විපාක දෙන විදිහට යම් කාලයක් සකස් වුණා නම් ඒ පාප විපාකයේ මුල් කරගෙනත් ඊට අවශ්‍ය කරන්නා වූ මානසික දුර්වලකමක් ඇති කරන්න පුළුවන්. ඒතර ඒ අවස්ථාව තව කෙනෙකුට අවස්ථාව කරගන්න පුළුවන් සසරේදී මොනවා හරි පරිගැනීමට හරි සම්බන්ධතාවයක් ඇති කරගන්න මොනවා හරි හේතුවක් තිබුණා. ඒකට අවස්ථාව පසුතලයක් උදා වෙන්න පුළුවන් ඒ තුලින්. මේක කාරණයක් ඒක. අනික් කාරණේ තමයි අපි මේ ගති ලක්ෂණ අනුව ජීවත් වෙන්නේ. ඒ ගති ලක්ෂණ අනුව ජීවත් වීම නිසා අපි විසින් ගොඩනගා ගන්නවා ඊට අවශ්‍ය පරිසරය. අන්නේ පරිසරය තුළට ඒ අනුකූල අයට එන්න පුළුවන්. එකක් මානසික පරිසරය. මානසික පරිසරය අපිට හැදෙනකොට අපේ මානසික පරිසරයේ අනික් කෙනාට මානසල්ලන්න බෑ. අපේ මානසික පරිසරයෙන් ගොඩ නැගිනවා කායික පරිසරය. දැන් මානසික පරිසරයේ දූෂණ යම් යම් කොටසකට අයිති නම් ඒ මානසිකත්වයේ අපි නිතර නිතර හසුරවනවා නම් පවත්වනවා නම් අර අනුකූල වන්නා වූ කායික පරිසරයක් ඒ තුලින් ගොඩ නැගෙනවා. ගොඩ නැගිච්ච කායික පරිසරයට අනුකූල අමනුෂ්‍යය ඇතුල් වෙනවා. අන්න අමනුෂ්‍යයට ආහාරය එතන නිපද වෙනවා. දැන් මේකට හොඳ දේශනාවක් තියෙනවා ධර්මයේ. එක අවස්ථාවක ওই සුදම් සභාවකින් සභාවට සක්‍ර දේවේන්ද්‍රිය ගිහින් ඉන්න වෙලාවේ දැන් අර මේ පාණ්ඩු කම්මර ශෛලාසනේ හිස් වෙලා තියෙන්නේ. කවුරුවත් ඉඳගන්නේ අනික් දෙවිවරුෝකේ. රජුරන්ගේ සිංහාසනේ වාගේ. එක්තරා කුරුමිටි අමනුෂ්‍යයෙක් ඇවිල්ලා ඔක ඉඳගත්තා. ඉඳගන්නකන් ඉඳලා මොකද කරන්නේ? අනික් దేవතාව බොහොම කුපිත වුණා මේ කරපු වැඩේ. නීච අමනුෂ්‍යයෙක් ඇවිල්ලා මොකද තරම දන්නේ නැතුව මූ වැඩින් අපේ රජුරන්ගේ ආසනේ ඉඳගෙන කියලා පළවකින් අහක වැහලා ඔය විදිහට දොස් කියන්න පටන් ගත්තා. කෑ ගහන්න පටන් ගත්තා. අර දූෂ්‍ය කමින් අර దేవතාව හිතෙන් හිතන්න හිතන්න මේ අමුණුස එන්නේ එන්නේ උඩ පැන පැන සන්තෝෂ වෙනවා. එන්නේ එන්නේ මහත් දෙන්න පටන් ගත්තා. අදිර මූ උඩ පයින්න පයින්න මහත් දෙන්න ලොකු වෙලා එනවනේ. අමුණු જાති අමුණුස්සෙක්. මේ විදිහට අර අමුණුසයා ක්‍රමක්‍රමයෙන් ලොකු වුණා. ලොකු වෙන ලොකු වෙන අර දේවතාව තව තවත් කෑ ගහන්න පටන් ගත්තා. ඕකෙන් බැහැලා බල කියලා. කෑ ගහන කෑ ගහන අමුණුසයා ඉන්දෙන් ලොකු වෙනන් මුළු ආසනෙ එකක් වුණා. ඒවර දේවතාව බය වුණා. මේවා පොඩි අමුණුසියෙක් නෙමෙයි නමුදු જાතියෙක් කියලා. ඊට පස්සේ මොකද කරන්නේ විදහාර දුවලා කියලා සක්‍ර දෙවියන්ට කාරණේ කිව්වා. සක්‍ර දෙවියන් අහනවා කොහොමද උනේ වෙච්ච හිද්දිය කියන්න කියලා. ඉතින් කුරු වෙටි අමුණුසියෙක් අතරින් බොහොම පුජියෙක් වශයෙන් ඇවිදිලා මෙහෙම ඉඳගත්තාම අපි මෙහෙම කිව්වා කියන්න කියන්න විනාහවි ලොකු වුණා. මෙහෙම කියලා උත්තර දුන්නා. ආ ඒක මම කවුද කියලා මම දන්නවා යන්කෝ කියලා ගියා. ඊළඟට හිනහයිලා බොහොම චාම් විදිහට බිම පැත්තකින් ඉඳගත්තා. දැන් ආස යක්ෂයා ඉන්න ආසනෙට. යක්ෂය මට ඔතනත් එකයි මෙතනත් එකයි. මට ආසනේ කියලාත් නැහැ, බිම කියලාත් නැහැ, කොතනත් එකයි. මට මෙතනමයි. අර යක්ෂය හයියෙන් හොල්ලලා උඩ පැනලා එන තව ටිකක් hina වෙලා බැලුවා. යක්ෂය වගේ මට ඕක කියලා වෙනසක් නැහැ. මට ඕකත් එකයි මෙතනත් එකයි. පොඩ පුංචි වුණා. ආයෙත් උඩ පැනලා බැලුවා. යක්ෂය මට ඔතනත් එකයි මෙතනත් එකයි. මට ඔය ගානක්. තව පුංචි වුණා. අන්තිමට මොකද අනිත් දේවතාවෝ ඉතින් රජුරන්ට ඉවරනේ අපිට මොකද? රජුරන්ට ගානක් නැහැ නේද? අපිට ගානක් නැහැ නේ කියලා අපි ගියල්ක ඒගොල්ලෝ දෝෂේ අපැතිලි වෙන්නේ. ඒ වර නිහඬ වෙනකොට මොකද කරන්නේ? අර අමස වලාවෙන් දෙද පුංචිලා කුරුමිට එක්ක කියලා නොපෙනී යන්නේ කියලා. ඒ වගේ ස්වාමීන් යක්ෂයා ගියා. ඒ යක්ෂයා කවුද කියලා ඒගොල්ලෝ දන්නේ නැහැ. ඒ යක්ෂයා යවන හැටි දන්නේ නැහැ. ওই යක්ෂයා කෙනෙක් දූෂ්‍ය වුණාම මනසින් පිට වෙන විස ආහාරයට කරගන්න කෙනෙක්. අනුන්ගේ මානසික දූෂිතතාවය නිසා ඇතිවෙනා වූ විස ඒ යක්ෂයාගේ ආහාරය මේකේ මේ ආසනේ ඉඳගත්තා කියලා ඔබලා දූෂ්‍ය වෙනකොට ඔබලා පිටවෙච්ච විස උට ආහාර වුණා උ මහතුනේ ඒකේ එහෙනම් මම මේ ආහාරය ඔබට නිවදෙවි නෑ ඔබලත් මම මෙතන ඉන්නකොට ඔබලටත් ඒක ගානක් නැතුව ගියා ඔබට මෙතන ආහාර නැතුව ගියාට පස්සේ ඌට මෙතන හැදෙන්න බැව යන්න ගියා මේකයි එතන සිද්ධ වුනේ ඉතින් දේවතාවනේ ඔබලා හවදාවත් දූෂ්‍යකම නිතර පවත්තන්න එපා අමනුෂ්‍ය ඉන්නේ ඕක. අන්න දූෂ්‍ය අමනුෂ්‍ය කොටසක ආහාරය අපි ළඟ නිපදවනවා නම් අමනුෂ්‍යයන්ට හේතුවක් වෙනවා කියලා පෙන්නනවා. මේක චක්‍ර දෙවියන්ටත් දෙවියන්ටත් විතරක් නෙමෙයි අපිටත් ඔච්චරයි. අපේ මනස හැම වෙලෙම දූෂ්‍ය වුණොත් මේ ලෝකේ යම් දූෂ්‍යතාවයේ ආහාර කරගන්න අමනුෂ්‍ය කොටස අපි ළඟට එනවා. උන්ගේ ආහාරය තියෙන නිසා. ඒකෙන් අපිට බේරෙන්න බෑ කොච්චර මොනවා කළත්. අපි ආහාරය ගොඩනගන තාක් කාලු ඒක කන්නේ. මේකයි මෙතන ක්‍රමේ. දැන් අපි මොකද කරන්නේ? ඕ මැස් වෙනවා. දාන්නකෝ ෆෑන් එක දාන්නකෝ පත් මොනවා හරි කියලා ඒවා කියනවා. මොනවා හරි කමන්නේ. බේතක් ගහන්නකෝ. කොච්චර බේත් ගහුවත් අහගෙන මැස් ඔතෙන් දෙනවා. ඔතන ගල එකක් ඇති මොකක් හරි. ඔක හොයලන්නේ විසිකලා දාලා සුද්ධ කරලා දාන්න ඕක කිව්වහම බලපුවාම මොනවා හරි එක තියෙන ගැද මස් කුණු වෙච්ච මස් කැල්ලක් හරි මොනවා හරි එකක් තියෙනවා ගඳ ගන්න. ඒක හොයලා බලලා ආ මේකට නෙමෙයි ඉන්නේ කියලා ඒක විසිකලා දාලා සුද්ධ කරලා දැමරපස්සේ දැන් කොහොම මැස්සොද? දැන් මැසා මර්ධනය කරන්න කුමිනාශක බෙහෙත් දාන්න උනේත් නැහැ. උපක්‍රමයේ දාන්න උනේත් නැහැ මැසෝ නැහැ. මැසෝ ආවේ මොකටද? අර ගඳ හින්දා. ඉතින් අද බලන්නේ මොකද දෙනේ ගඳ තියාගෙන මැසා පන්නන්න. පුළුවන්ද කරන්න? මැසා පන්නන්න නම් ගඳ අයින් කරන්න ඕන. ගඳ තමයි කෙලෙස් ගඳ. රාග ගඳට මදන අමනුෂ්‍ය වෙනවා. ද්වේෂ ගඳට දූෂ්‍ය අමනුෂ්‍ය වෙනවා. මෝහ ගඳට මන්ද බුද්ධික අමනුෂ්‍ය වෙනවා. රාගයයි ද්වේෂයයි මෝහයයි හිතක නගනකොට රාග ගන්ධ, ද්වේෂ ගන්ධ, මෝහ ගන්ධ මේ පිස්සෙට පිට වෙනවා. ඒ જાති උන්ගේ ආහාරය ඕකයි. ඔය ආහාරය අපි ළඟ නැත්නම් ඒ අමනුෂ්‍යයෙක් අපි ළඟට එන්න උන්ට හේතු නැහැ. ආහාර නැති වෙලා. ආහාර නිරෝධ කිරීමේ ඵලයේ නිරෝධ වෙනවා කිව්වෙත් ඕකයි. කර්ම විපාකයක් කරලා තියෙනවා නම් එහෙම. කර්ම විපාකයෙන් ආහාරය ගොඩ නැගෙනවා. ඒකට අපිට හිතෙන් කරන්න දෙයක් නැහැ. මහරහතන් වහන්සේට කරන්න දෙයක් නෑ. ලෝතර බුදුරජාණන් වහන්සේට කරන්න දෙයක් නෑ. විපාක ආහාරයක් ගොඩනගලා හැම තිබුණා ඊට පෙර කාලයක. ওই විපාක වශයෙන් ඇවිදලා හිටන් අර ගස නිපදවන. කර්ම විපාකයක් වශයෙන්. ඒ නිපදවපුවාම ඒක ආහාරය කරගන්නත් වෙනවා. ඒ විලාට මොකද කරන්න ඕනේ? විපාක වල වන්දි ගෙවන්න පුළුවන් જાතිය විපාකයක් නම් ඒක ගෙවා ගන්න පින්දහම් කරලා යහපත් චිත්ත ප්‍රසාදය ඇති කරලා අපෙන් අවේද අසාධාරණ වෙච්ච අය ලෝකෙ කොහේ හිටියා සිහි කරලා. ඒ අයට අනුමෝදන් කරවන්න පින් පෙද්දවන්න ඕනේ, පීඩවන්න ඕනේ අර. අන්න ඒතර විපාකයෙන් අපි නිදහස් වුණාම අර විපාකයෙන් අපි කරා ඇති කරන ගඳ නැති වෙලා යනවා. පාප කිනුට නැති වෙලා යනවා. අන්න එතකොට මොකද වෙන්නේ? විපාක නිසා බමුණුසේ කියන එයාට ඇත් වෙලා යනවා. ඔකයි ක්‍රමය. ඔය ක්‍රමෙදි ගන්න ඕනේ. ඔය දෙකම ක්‍රියාත්මක කරනකොට කෝකෙන් තිබුණත් යනවා. මේ බුදු ගුණ, දහම් ගුණ, සග ගුණ, චිත්ත ප්‍රහාදී මෙනෙහි කරමින් ඒ කටයුතු කරගෙන ඉන්න වෙලාවට එහෙමනම් ඉන්නේ අපි ගත කරන්නේ. අපි ඒ කරගන්න යහපත් දේවල් වල පුණ්‍යානුමෝදනා සිද්ධ කරනවා නම් ලෝක සත්වයින්ට ওই දෙපැත්තෙම තියෙන ගඳ බලා ඉඳලා කැපිලා යනවා. කැපිලා ගියාට පස්සේ එයාම සිය වෙන්නේ නැතුව යනවා. මේක හරි අමාරු වැඩක්. තම තමන්ගේම හිතෙන් තමන් චිත්ත ප්‍රහාරය ඇති කර ගන්න ඕනේ. අනික ඔක්කොම උපක්‍රම. අන්න ඒකයි කියන්නේ. දිව්‍ය ලෝකයට තමනුසය යනවා නම් ඔය වැඩේ කරගන්න. මනුස්ස ලෝකෙට කොච්චර ඒකයි කාරණා. ඔව් ඒකත් අපිට ඇතිකරන ක්‍රමයක් තියෙනවා. හැබැයි ක්‍රම දෙකක් තියෙනවා. දැන් අපි හිතමුකෝ මෙහෙම දෙයක්. චණ්ඩියෙකුට කියලා හිටන් කෙනෙක් පන්නා ගන්න පුළුවන්. ඉල්ලන වන්දියක් දීලා කෙනෙක් යවන්න පුළුවන්. මේ ක්‍රම දෙකක් නේ. වන්දිය අරන් කැමැත්තෙන් ගියේ කෙනා හතුරුකම් කරන්නේ නැහැ. චණ්ඩිකමේ පැනනොත් වැටෙන වෙලාව වල ඇඳලා ගහනවා. ඔය ක්‍රමය තමයි අතන තියෙන්නේ. මේ චණ්ඩිගමේ පන්නන්න හොඳ නැහැ කිසිම අමනුස්සයෙක්. බල කරලා පන්නන්න හොඳයි. එයාගේ අනුපා එයා එන්න හේතුව අපි සූක්ෂම හොයන්නේ ධර්ම රටාවේ. යම් අමනුෂියෙක් යම් කෙනෙක් ළඟට එන්න හේතු තියෙනවා. එක හේතුව පලි ගැනීම. පලි ගන්න හේතු වෙන්නේ අපි විසින් අසාධාරණ කරපු නිසා. කවදා හරි සැලකිය යුතුතර සැලකුවේ නැත්නම්. ඒක පලි ගැනීමට එක හේතුවක් වෙනවා. ඒ වගේම මේ බුද්ධිලාගේ හිත සැනසුවේ නැත්නම් අපි හිතමුකෝ එහෙම. වයසට ගියාට පස්සේ පොඩි එකා වා. පොඩි එකා අනන්නේ දඟලන්නේ උඩ බැරි කවම. නැගිට ගන්න බැරි නිසා පොඩි එකා නැගිටින්න බැරව අඬනවා. ලාබාලකම වෙලා තින උඩ දැන් නැගිට ගන්න බෑ පොඩි එකාට. ලොකු මිනිහාගේ අතපය පන්නේ තියනවා වයසට ගියාට පස්සේ අඬනවා නැගිට ගන්න බැරුව. අර පොඩි එකාට වෙච්ච එක ආයි වෙනවනේ. දැන් පොඩි එකා නැගිටින්න බැරුව අනනකොට අපි කරන වැඩේ ආ මගේ රත්තරන් පුතා නැගි ඉන්න පුතේ මං ඉන්නවනේ ඔයාලට කියලා නලවනවා ඔක්කොම කරනවා ආදරෙන් කතා කරනවා. මොකද බලද්දි අඬන්නේ කියලා බයින්නේ. දැන් ওই විදිහට අපි දැන් දරුවෙක් හදනවා දෙමාපිය. දැන් දෙමාපියන්ගේ යුතුයකම අකසින් දරුවාට යුතුය කළා. දරුවා අඬනකොට දරුවාට රොස්සු වෙන්නේ නැතු. හැබැයි අර ලොකු අර අම්මා තාත්තා වයසට ගිහිල්ලා වෙලා දරුවාගේ මට්ටමට වැළලෙන අඬන අවස්ථාව දුක් වෙන අවස්ථාව කියන නැගිලා ගන්න බැරුව. ඒ වෙලාවට අපි රොස් වෙනකොට අරයට මතක් වෙනවා මං දරුවෙක් හැදුවේ නම් ඔහොම නෙමෙයි. මම දරුවන්ට සැලකුවේ ඒ කාලේ මෙහෙම නියපිටින් පාරක් වොන්ට ගැහුවේ නෑ කෑ ගහනකොට. ඔක්කොම ඉටු කරලා දුන්නා. හදලා දුන්නා. එහෙම දරුවා තමයි මට අද මෙහෙම කරන්නේ. දැන් මේ පොඩි සාපයක්ද මේ මතුවේ. පොඩි කාරණයක් මෙතන කියවෙන්නේ. ඒ මොනවා කිව්වා? මේ නාකි පොඩි යෝන් ඉඳ හදනවා, බර ගන්න හදනවා. නාකි දන ගන්න කාලේ කියන්නේ ඕකනේ. ඕවා කියලා තව යමු පද කියනවා. උන්ට එක දිනක ඉන්න බෑ. ඒ ওই જાතියව කියනවා. දැන් ඕකෙන් වෙලා තින්නේ මොකද? අත්ත වශයෙන් අපි අපිට යමක් වුණොත් අපිටත් ওই ටිකද කියලා අපි හිතුවේ නෑ. අපි ඒ වෙලාවේ මුරුදු වෙන්නේ නැහැ. මුරුදු වෙන්නේ නැතුව දැඩි බවටපත් වෙනවා. මගේ යුතුයම මම ඒ ඔක්කොම ඊට කන්න දෙක දුන්නා. කන්නේ නැහැ මගුලට මම කවන්න තියනවා. මම පිරා වෙදලා තියෙන්නේ. ආ කපා. බුදි බුදි ඉන්න මර බය වතන බලන්න මම වැඩ තියෙනවා. ඔහොම කියලා යන්න පුළුවන්. හැබැයි ওই විදිහට ගියේ අපි පුංචි කාලේ. මගේ රත්නාම දෙක අඬ. මෙහෙම කියලා අරගෙන කෑවේ නැත්නම් එන්නකො පුතේ. මේ ආ හාබුන් කියන්නේ මොනවා හරි කිය කියලා ආදර වචන කිය කිය කැව්වා. එදා අපි එහෙම කරලා ඉවරලා අනිසාරේ අරවා කිව්වහම අපි මොකද කියන්නේ? මගුලක් මෙතන බල බල ඉන්න උන්ගේ මහා කරකම් බල බල ඉන්න කන්න දුන්නාම කන්නේ නේ. කහ හොයනවා. අපිට පුළුවන් ඒවා කරන්න. කන්න ගියා දුන්නා කාපා. පේන නිකන් හිටපන්. ඕ. දාලා යන ඉතින් ওই විදිහට කරපුවාම අර අර හැංගීම් මතුවෙනවා. ඒ කියන්නේ පෘථජන මිනිසයා හොයන්නේ හැම වෙලෙම අර ලෞකික රස ආස්වාද. ඒව නැතුවම දැවෙනවා තැවෙනවා. මේ ලෝකය ඇතුලේ තියෙන සාධාරණ අසාධාරණ දෙකක් ওই තුලින් මතුවෙනවා. හරයක් දැනගත්ත කෙනාට නම් ඔය එකක්වත් ප්‍රශ්න නෙමෙයි. නේද හරයක් දැනගත්ත ඇති සාමාන්‍ය ලෞකික ලෝකේ ජීවත් වෙන පුතත්ජන් ලෝකේ ජීවත් වෙන මිනිස්යාට ඔය ප්‍රශ්න. ඔය පින්පව් දෙකක් හැදෙනවා. යුතුයසුකම් හැදෙනවා. හැදිලා ඒ තුල තමයි ඔය සත්‍යය අයිතුකම් කරගන්නේ. ඕවාගේ සාපේකින් ඉඳලා මරලා ගියොත් එහෙම මොකද කරන්නේ? මරණාට පස්සේ හරි බැරිකම ඉවරයි. මස්ලේ එකයි උස්සගෙන බඳ බෑ නැගින්න බැරුව තිබුණා. දැන් මනෝමයකයි බැලුවට පස්සේ නැගින්න පුළුවන්. එච්චර තව දේවල් කරන්න පුළුවන්. එයත් හොඳ දේවලුත් මොනවා හරි කරලා තියෙනවා නම් බල ශක්තිය කර්ම කර්ම විපාකෙ විදිහෙන් හරි ඇරෙනවා. ආවට පස්සේ පුළුවන් තව කෙනෙක්ගේ මනසට පැනලා අවුල් කරන්න. ශක්තියකුත් ලබනවා. දැන් එයාගේ තර පුදාජනකම නිසා පරිගැනීමේ අදහසට අවස්ථාව ලැබුණා. දැන් උඹට මං එනවා වෙන්නෙත් නැහැ. මං කරන කරදර වලට මෙල්ල වෙන්නත් වෙනවා. මට කියපේ කර මං දැන් දෙන්න වැඩේ. අරන්ගෙන ඒකට අවශ්‍ය දේ කරනවා. හැබැයි අමනුෂ්‍ය බලවත් නම් එහෙම අපි ගන්නකොට අපි දූෂ්‍ය කරගන්නවා. ඔක මැරිලවත් අපිට ඉන්න නෑ. ඉන්න කෙනු කරදරේ, මලත් කරදරේ. අපිට දෝෂය වෙනවලු ආගුට ආහාරය ආයි හම්බ වෙනවා. ඌ ඒක භුක්ති ඉඳලා එන ආයි සැරයක් අතෙන්ට එකතු වෙනවා. තවත් බලවත් කරනවා. ඔක පුච්චමු, අල්ලමු කියන්න කියන්න ආහාරය වැඩි වෙනවා. හැබැයි ඉතින් ওই පුච්චමු අල්ලමු කියන ඒවාර උපක්‍රමයක් තියෙනවා. කට්ටාලි ළඟ එහෙම තියෙනවා කියන්නේ. එක එක ඒවා අල්ලා බඳින හිර කරන ඒවා, කුපිය වල දාන ඒවා, උමිති මුහුදේ දාන ඒවා, ගැට ගහන ඒවා, ඔහොම ඒවා තියෙනවා. හැබැයි සියල්ලෝම ඔහොම කරගන්න පුළුවන් කට්ටාලි නෑ. අයි ආවකාලික උපක්‍රමෙත් හරියට කරන්න බැරුව කරන්න ආවම කට්ටාඩි අර ගහලා අර කරක් ගහලා ඊටත් වඩා බල වැඩි කරගෙන කටයුතු කරනවා. දැන් ඔය අවස්ථා අත්දැකීමෙම තියෙනවා. කියලා පෙන්නලා මිනිහ වරපු කෙනෙක් අපි පැත්තේම අපි පොල් ගහලා ඉන්න පැත්තේ ඒ කිට්ටුව ගමක හිටියා. ඒ තාත්තා මොකද කරන්නේ? තාත්තා මැරලා හිටන් අමනුෂ්‍ය කියලා ඇවිදින්න ඒ ගෙදර ඉන්නට කරදර කරනවා. ළමයි කීප දෙනෙක් ළමයි හතර දෙනෙක් හිටියා. ඒ හතර දිනාටම කරදර කරනවා. පේන්නේ එනවා. ඇහැට පේන්නේ ඉන්න පුළුවන් තත්ත්වෙට ඉන්නේ. ඇහැට පේන්නේ ඇවිදලා ඇඟට අත තියලා කියලා යනවා. කතා කරන්න පුළුවන් ඇහෙන්න. දැන් මේ අමරස ලෝකේ අපි නොපෙන්නේ පැත්තක හැ. මේ ඇවිදින හැම කෙනා තව දින හතක් ඇතුළත තෝ මරනවා කියලා යනවා. එයා කියනවා මෙහෙම කිව්වා කියලා. බලාගෙන මොක හරියක් කියලා මැරෙනවා. කිව්ව විදිහට දින හතක් ඇතුළත මරනවා. දෙවෙනි කරා දත ගැහුවා. තෝත් මරනවා දින හතකින් කිව්වා. ඒකත් මලා. තුන්වෙනි කරත් අත ගැහුවා. තෝත් මරලා දින හතකින් ගියා. දැන් ඊතර කොහරි මම ගැන අර තියලා හොයාගෙන ආවා. ඊට පස්සේ මම කරන්නේ ඒ විස්තර මෙයා කරලා බලලා. එයාට මං කිව්වා ඉතින් එයා වෙනුවෙන් එයාට කරපු ඔයගොල්ලන් කරපු දේ අලුපාඩු ඔයගොල්ලන් තේරුන්නේ නැතර වෙලා තියෙන එක මේකයි. මෙන්න මේ ආකාරයෙන් යාර මේ දානයක් දීලා ඔක්කොම කළා මෙන්න මේ පිනනුබෝධන් කරන්න කියලා. සකසලා විදිහට ගලහට පස්සේ. දැන් මට පේනවා එයාත් ඇවිදිලා ඉන්නවා පිනනුබෝධන් දවසේ. අතේ තියෙන කම්බි කටු රෝලා. එයා ගලකේ මැවිත් එකක්. ඇදලා මල කියනවා මයිත මහන්ලා හිටියේ නෑ. මහත්තයා මම හිතාගෙන හිටියේ ඔවුන් ඔක්කොම හිර කරලා වැදලා අඹරවලා දාන්න. හැබැයි මේ මහත්තයා කිව්ව ටික ඇපුවට පස්සේ මට හිතුණා මම මොනවද මේ කරන්නේ කියලා. ඊට පස්සේ මම ඒ වැඩේ කරන්නේ නෑ කියලා හිතාගත්තා. මම ආයිසලා කොණ්ඩ කරදර කරන්නේ නැහැ කියලා අර කම්බි කෝක ටික හකට විසිකලා. කම්බි කටු ඈන අතින් විසිකලා වැද්දා කරා. දැන් ඉදාම ඇවිදලා හිටන් ආයිසරේ මොකද කරන්නේ? දැන් ඉතින් මොකද වුනේ කියලා දාන දීලා වෙලා පස්සේ ආ සමාජ අපි දවස්වල විතර ගැඹුරට ගුප්ත දේවල් ගැන කරනවා ඉතින් ඒ පැත්ත. ඉතින් අහනකොටම අර අමනුෂ්‍ය ඉස්සරහට ආවා. එයා හොඳ සුදු වැඳගත්තු හොඳ අමනුෂ්‍යයෙක්. ඉතින් නාක් වෙලා හිටු කෙනෙක් නෙමෙයි ඉච්ච දරතන් උනාට. ඇයි නැකම් මේ අපේ තාත්තට. මොකද අපිට මේ හිඟි කරන් තියෙන අපරාධ මේ අපරාධ කරන්නේ මොකද? ඕන් ඇවිදලා ඉන්නවා. ඊට මම කිව්වා. අහලා බලන්න මහත්තයෝ මොකද මේ අපිට මෙහෙම හිඟි කරන්නේ? අයි මොනවා කළාටද? එයා බැංකුවේ වැඩ කරන මහත්තයෙක්. මම මං හැකී රස්සාවල් කරගෙන මගේ පාළුවේ හරි හම්බ කරගෙන කාලා විල මම ජීවත් වෙන්නේ. මම කාටවත් හිඟි හිඳා කරන්න යන්නේ නැහැ. ඉතින් ඇයි මට මෙහෙම කරදර කරන්නේ? මම මොනවා කළාද? ඔය පේන්නේ ඉන්න අහලා බලන්න යාගේ. කියලා මෙහෙම කිව්වා. අරයා දිහත් බලනවා රාමුණුසේ මං දිහත් බලනවා කියනවා. ඕකාගෙන් අහලා බලන්න. මං ඉඩමක් විකද කියලා. කියලා මට කිව්වා. මම මේ තාතා කියන හැටි තමයි අහන්නේ. මං එහෙම මහතර එහෙම කතා කරලා නෙමෙයි. තාත්තා මෙන්න මෙහෙම අහන්න කියනවා. ඕකාගෙන් අහන්න මං ඉඩමක් විකාද කියලා ඔය තාත්තා අහනවා වයින්ද. විකා කියලා උත්තරය දුන්නා. ආ ඌ විකා කියනවා නේද මගේ. ඒක විකුණලා මම මොකද කළේ කියලා අහන්න. ඒකින් අපි ඉඩම ගත්තා. දැන් ඕක මොකද්ද කිව්වෙ මෙච්චර කියලා? මම හොයාගෙන මරි මම හරි හම්බ කරගෙන මම කණ එක කාලා මං ඒකේ ඉන්නවා කියලා ඔකා කිව්වේ. අහලවන්න ඔකා කිව්ව එක දැන් ඔකා ඇත්තද කිව්වේ කියලා. දැන් කාට කියන්නේ? මගේ මේ මහත්තයා මම මෙහෙම නිග්‍රහ කරලා කතා කරනවා නෙමෙයි තාත්තා කතා කරන්නේ මෙහෙමයි තාත්තා අහනවා මෙන්න මෙහෙම. ඕකා ඒ ඉඩම අරගෙන ඉතින් ඒ ඉඩම අරගත්තා නා. ඔය ඕකා ඉන්නේ කොයි කාගේ ඉඩමේද? කවුරු ගත්ත ඉඩමේද? ඕකා දැන් මොකද්ද කිව්වේ ඌ හම්බ කරගෙන ඌ හරගත්තේ ඌ කනවා කියන්නේ නේද? දැන් ඌ දැන්ම කිව්වේ බොරුවක් දැත්තත් ගහලා බලන්න කියලා මෙහෙම අහනවා. තාත්තාට මගෙන් මොනවද කෙරෙන්න ඕනේ කියලා අහන්න ගමු දෙකක් නැවිලා ඊට පස්සේ ආ. ඕකගේ මට මොනව කරගන්න ඕනේ නැහැ මට බෞද්ධයෙක් වෙන්න කියන්න කිව්වා. මට කරන්න ඕනේ මහත්ය කරලා දීලා මෙහෙම මට හොඳටම ඇති. ඒ ටික මට හොඳටම දැහැහෙනවා. ඕකගේ මට කරගන්න දෙයක් නැහැ. ඕකට මට කියන්නේ බෞද්ධයෙක් වෙන්න කියලා. ඕකට බෞද්ධයෙක් වෙන්න කියන්න කිව්වා. ඕකට සිල් සමාදන් වෙන්න කියන්නේ. ඕකට යන ලෝකෙට යමක් කරගන්න කියන්නේ. පව්කාරයෙක් වෙන්න නැතු. මම උන්ට කරදර කරන්න ලැහැත් දීලා නැහැ. මම යනවා යන්න කියලා යන්න කිව්වා. ඔව් ඉතින් අද හුද වුණා. දැන් කොයිතරම් වෙනසද මෙතන හිටව. දැන් අර අපි දැන් අපි හිතා ඉන්නේ දෘෂ්ටිය. කොයිතරම් දුරකද අපි ඉන්නේ බලමු. මම කාටවත් කරදර කරන්නේ මම මෙහෙම කරගන්න. නමුත් අපි දන්නේ නැහැනේ අපිට මේ අපි අනුගේක ඉන්න බව. දැන් ඒක වෙලා තියෙන්නේ මොකද? ඒ තාත්තා ඒ ඉඩම අරගෙන ගේ හදලා දීලා ඔක්කොම කරලා දීලා මේ දරුවන්ට ඉඩ කරන් වවලා දීලා ඔක්කොම කරලා දීලා වයසට ගියාට පස්සේ සැලකුවේ නැහැ. ගණන් ගත්තේ නැහැ. දැන් මෙයාගේ හිතේ තියෙනවා මම මෙච්චර කරලා ඔක්කොම කරලා දිද්දි මට බැරි වෙච්ච එලාට මුන් අඩු ගානේ වතුර ටිකක් මට දෙන්න ළඟ නැහැ. ඒ ශාපේ තමයි මේ පරිගන්න හේතුව උනේ. හේතු සාධකයේ පරිගැනීමක් තිබුණේ. නමුත් දරුවා මොකද්ද කියන්නේ? අපි හරි හම්බගෙන අපි මේ කාර්යව කරදර නිසා අපි ජීවත් වෙන අපිට කරදර කරනවා. ඒගොල්ලෝ දැකේ නැන්නේ අර මුල් ටික. මෙන්න අපි නොදන්න බෑ. මේ මෙහෙම සිද්ධියක්. ඊට පස්සේ මොකද කරන්නේ? දැන් මොකද කරන්න ඕන? අර කියවනේ ඔකට සිල් ගන්න කියන්නේ. ඔකට දන් දෙන්න කියන්නේ. ඔකට බෞද්ධයෙක් වෙලා කටයුතු කරගන්න කියන්නේ. එහෙම කියලා කිව්වට පස්සේ දැන් මාසයක් දෙකක් න්‍යායින් දානේ පූජාවලටත් ආවා. ආයි නතර වුණා. 6 මාසයක් විතර ගියාට පස්සේ ආයෙත් හැරියා බලනකොට පැදුර අකුලේ පැදුර ඇතුලේ නයික් ඉන්නවලු. පැදුර අකුලලා තිබිච්ච පැදුර ඇතුලේ මහ නයික්. විදහාර අහකට පැනලා නායකයෙන් බේරිලා. ඊළඟ දවසේ ආයෙ දිව්වා. දෝල ඇයි දෙන්න මම මේ තාත්තා කරදර කරන්නේ නැහැ කිව්වට. ආයෙත් අපි නම් හිතෙනවා ඉඩතරය ආවා. කියලා තාත්තා මම උන්ට කරදර කරන්න ආවේ නෑ. ඔක බෞද්ධයෙක් ඉන්නවා කියලා බෞද්ධයෙක් උනේ නෑනේ. ඒක වඩා මතක් කරලා යන්න ආවේ කිව්වා. උන්ට අමතක වෙලා කිව්වා හිටියේ බෞද්ධකම. ටික දවසකින්. අන්න ඒක වඩා මතක් කරන්න මම පැදුරස දාවා කිව්වා. ඉන් ණයෙකුට ආවිදලා හරි ණය වේශකින් හරි ඇදිලා පැදුරස ඉල්ල මුඩ පෙනී හිටියා. ඊට පස්සේ ඔකට අවුරුද්දා සිල් ගන්න කියලා මතක් වෙනකන් කිව්වා. අනිසරේ. කොහොම හරි අවුරුද්දක් වුණා සිල් ගත්තේ නැහැ මැට්ටේ කේක ගුණාකලා කරන්න පුළුවන් මනසින් නෙමෙයි. කොහොම හරි මේ මනසින් දන් දෙන්න අර මෙයා කරන්න ආවා ඊට පස්සේ ටික දවසක් ඔය පූජාට හිට ගමන් ආවා. ඔහොම ටික කාලයක් ආවා. මේ එක පුතේ හිටියා එයා කිව්වේ දිහා පිළි අරගෙන අවුරුද්දක් තනිකරම සිල් ගත්තා. සම්පෝ එකටම සිල් සමාදන් වුණා. ඉතින් මම කරදරයක් මුත් ආවේ නැහැ ඊට පස්සේ ඒකට දේ දෙන්න බේරුණා. මම ඔයගේ සිද්ධි වෙනවා. මේ ලෝකේ ඇත්තේ ඔන්න ඔහොම එකක්. අපිට හිතන්න බැරි ගැඹුරු පැත්තක්, ගුප්ත පැත්තක් මේ ලෝකේ තියෙනවා. ඔව් අපි ඔව් ඔව් ඒ කියන්නේ මෙහිමයි කාරණේ. දැන් අපි මොකද හිතලා බලන්නකො මෙහෙම දෙයක්. යම් කිසි කෙනෙක් වයසට ගිහිල්ලා හෝ නැත්නම් බැරිකමට හෝ අපේ කෙනෙක් ඉන්නවා ගෙදර. දැන් අපි එයාට රැහැතිලා හද ලොකු උත්සවයක් ගෙදර. එන අයට කන්න බොන්න දීලා එයාට හිතුව පැතු විදිහට දීලා ඊටන් ඔක්කොම දීලා අඬ ගහලා කන්න ගියා. මොකද මට අද මේ විශේෂ හැරකිල්ලක්. ඇයි උඹලා මෙහෙම කරන්නේ? කියලා නම් ගෙදර ඉන්නම මිනිස්සු. තා මැරිලා නැහැ කියමු. මේ හදන්නේ ඔබට මේක කාලා කියලා යන්න කියනවා අපි. මේ කාලා යන්න කොහේ හරි. කිව්ව මොකක් කියයි. දැන් තාත්තර වයස ගිහිලා අම්මට වයස ගිහිලා ගෙදර ඉන්නකොට ගෙදර කඩිය හොඳට කෑමක් හදලා ඔක්කොම හැටි ගිහලා අම්මට කන්න බොන්න ඇරලා දීලා මොකද පුතේ අද මේ කවදාවත් නැති සැලකිල්ල. ආ මේ අද මේ කන්න දෙනවා අයට. ඉතින් ඒ මොකද අද එහෙම දෙන්නේ? ඕක කාලා කොහේ හරි යන්න. මෙහෙ ඉන්න එපා. හතරමහයිමවත් ඉන්න එපා. කොහේ හරි යනවා ජයසිරි මහ බෝධිනාථලාට ගිහලා ඉන්නකො. කියනවා අම්මාට. නැහ තාත්තට. දැන් මොකක් කියයි? අපිට මේ අම්මා තාත්තා අපි කියන. අපි වයසට ගිහිල්ලා අපේ දරුවෝ ඉතින් අපිට ඔය ඉතින් කන්න බොන්න හදලා දීලා. දැන් අපිට කියනවා. අපි යනවා මොකද පුතේ මේ අමුතු සැලකිල්ලක් අද. ඔය ටික හොඳට කාලා බීලා බලපුරවාගෙන මේ යන්නකො තාත්තා ජයසිරි මහ බෝධිනාථලාට. අම්මත් ඔය ජයසිරි මහ බෝධිනාථලා දිහා කියලා ජීවත් වෙන්නකො. කිව්වොත් අපි මොකද්ද ගන්න තියෙන්නේ? අර පුතාලා අපිට කොච්චර යහපතක් කළා දුන්නා කියයි. මුන් වාගේ අසත්පුරුෂය જાතියක් මුන් තරම් කපටි જાතියක් තව ඉන්නවද මුන් මේ මට කන්න වෙලා දීලා මේ ගෙදරින් පන්න ගන්න හදන්නේ කියන්නේ. උපංකා කොහේ යන්නේ? අපි අපි එක ක්‍රමයක් හදනවා. දැන් එක දවසක හොඳට උත්සවයක් එහෙම රැහැත් කරලා කන්න බොන්න දීලා හදනවා. මොකද පුතේ අද මේ 아무තු වේලා. දැන් අපි දැන් මෙහෙම දෙයක් හිතන්නකෝ. දැන් මෙහි කන්න දෙයක්වත් තිබුණේ නැහැ. මේ පරිසරය හොඳත් නැහැ. ඉන්න විදියකුත් නැහැ. දැන් මේ වැසිකිළිය තියෙන මේ වල වැසිකිළියක් අනලට යන්න ඉන්නත් බෑ. ඕක ඔක්කොම මාලිගාවක් වගේ මම ගයක් හදලා. හොඳ ලස්සනට ඔක්කොම සැව පහසුකම් අපවස්ථාන ඔක්කොම සලසලා. මේ වගේ 10000 ගුණයක් වටිනා තැනක් හදලා දුන්නා. හදලා මේ එතෙන්ට යන්නයි මේ කියන්නේ මෙතන දුක් කරදරේ ඉන්නේ. ඒකට කැමති. අනේ පුතේ නිවන් දකි මං උඹලා ඉතරියක් කරලා දුන්නොත් මට මට මේ යා ගන්න ඊ ගන්න බෑ මේ ගල් ගොඩේ කුරුළු ගොඩේ එහෙමයි මං හිටියේ. ඒ වගේ දෙයක් මට ලබා දෙනවා නම් ඉතින් කොච්චර හොඳ. එහෙම තමයි දරුවෝ කියන්නේ නැත්තේ. එදාට සන්තෝෂයෙන්ම සූසු දෙන්න යනවා සූසු දෙන්න හදලා දුන්නේ. දැන් මේ දෙකේ වෙනසක් තියෙනවා. එකක් තමයි උපකාරයේ නියම කෘතෝපකාරයේ සූසු දැන කළා. අනික තමයි කපටිකමෙන් රාඩලා තමන්ගේ බඩ වඩා ගන්න තමන්ගේ වාසියට වැඩ කරගන්න යන්නේ. මලපිරීතිය කියන්නේ ඔක්කොම ගමෙන් තියාතරම තීමායෙන් පනලා හිටන් ආරස්සාවක් දාගෙන විරගන්න බලාගෙන දොළපිතේනියක් දීලා පනලා ඉවරලා හිටන් ඒටිය කරගන්න බැරුවා කියන්නේ අපේ ආත්මලාභය. අපි අර දුක් පිට වෙලා හිටපු ඒ අපිට අපෝපස්ථාන කරපු අයට ඒ අපි උදව් කළා. දැන් මේක අපි දකින්න ඕනේ. එහෙනම් ඒක දෙන්න ක්‍රමයක් තියෙනවා අපිට දැන් මේ මනුස්ස ලෝකේ ඉන්න මිනිස්සුයෙකුට ගියක් දොරක් හදලා දීලා ඒකට යවුවා වගේ යවන්න බෑ. අමනුස්ස ලෝකේ ඉන්න කට්ටිය. ඒගොල්ලන්ට ඒ දේ ලැබෙන්නේ කරලාද පින් වලින්. ඒගොල්ලෝ වෙනුවෙන් කරන පිනකින් ඒගොල්ලන්ට ඒ දේ කරලා දෙන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. අනේ සාසනීය විදිහ දෙන පින අති බලවත් දෙයක්. මේක හොයන්න හරි අමාරුයි. 84000 පෘථජන බුද්ධලීන්ට දානමාන කණ්ඩවන්න ඔක්කොම දීලා. යම් කිසි බුද්ධිරියෙක් මහා දානයක් දුන්නා නම් සෝවාන් වෙලා ඉන්න එක බුද්ධිරියට එක බත් හැන්දක් දුන්නාම ඊට වඩා ආනිසංසයක් ලැබෙනවා. සෝවාන් බුද්ධිලේ 100ක් එකතු කරලා. එයාට කණ්ඩබොණ්ඩ ඔක්කොම සර්ව සම්පූර්ණයෙන් දුන්නා නම්. සකෘදාගාමී වෙච්ච එක බුද්ධිරියට එක බත් හැන්දා පූජා කළොත් ඊට වඩා ආනිසංසයක් ලැබෙනවා. සකෘදාගාමි බුද්ධිලේ 100ක් එකතු කරලා කොටම සලකලා අපපස්ථාන කරලා දුන්නට වැඩියි. අනාගාමී කෙනෙකුට එක වත් හැන්දක් දුන්නා නම් ඊට වඩා අනිසංසයක් ලැබෙනවා. අනාගාමී බුද්ධිලේ 100කට අර වගේ සාතු කරාට වැඩියි. අරිහතුන් වහන්සේ නමට එක වත් හැන්දක් දුන්නොත් ඊට වඩා අනිසංසයක් ලැබෙනවා. දැන් මේ ආකාරයෙන් දාන අනිසංසයක් විග්‍රහ කරනවා. බිසුන් වහන්සේ නමට ආවාසයක් හදලා දුන්නොත් ඒ මහදානි දුන්නට වැඩියි සිය ගුණයක අනිසංසයක් ලැබෙනවා. දැන් මේ බාහිර ලෝකයේ තියෙන භෞතික ආනිසංස පැත්ත. ඔයින් එහාව ආධ්‍යාත්මිකයි. මේට වඩා සිය ගුණයකට ආනිසංසයක් ලැබෙනවා. හුස්මක් උඩටගෙන පහතරන් තරම් වෙලාවක්. නෑ ආස්වාසයක් කරලා ප්‍රස්වාසයක් කරන වෙලාවක් මෙතිද වැඩි. ඊටර ආනිසංසයක් ලැබෙනවා. හැබැයි ඒ ආනිසංසය ආධ්‍යාත්මික නිවන් පැත්තට. ඒ නිසා ඒක වටින්නේ. හැබැයි ඒක දාන්න පුළුවන් කමක් නෑ. ඒකෙන් ඔන්න මම මෙච්චර මෙච්චර අයිතර ලොකු එකක් උඹට ලබා දෙනවා මේක අනුමෝදන් වෙලා ඵලයන් කියවට හරියන්නේ. අරවා ඔක්කොම ලෞකික පැත්තේ ජීවත් වීමට. මේක ලෝකෝත්තර සැනසීමට. ලෝකෝත්තර සැනසීමට හේතු වෙන නිසායි ඒ මෙත් වැඩිම සහ අනිත්‍ය මෙනෙහි කිරීම ගැන ඇති වෙන පින මහා බලවත් වේ. ඇහිපිය ගන්න තරම් මොහොතක් මේ සියලු සංකාර ධර්මයේ අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියලා සීකරුවොත්. ඒක ඊට වඩා ආනිසංසයි කියලා පෙන්වන අන්තිමට. හැබැයි මේ දෙකම සතියක් අතේ ඉඳන් වෙන්නේ නැති ඒවා වුණාට ආධ්‍යාත්මික චිත්ත ගුණ වුණාට ඒවා ලෝකෝත්තර පැත්ත. ඒ ලෝකෝත්තර පැත්ත එක අර ලෞකික දුක්ඛිත ආත්මයක් ලබා ඉන්න කෙනාට ලබන්න බෑ. එහෙනම් ඒකේ පින දුන්න පළියට එයාට පෝෂණය වෙන්න බෑ. නෑ එයාට පෝෂණය වෙන්න අර ලෞකිකවන් සාසනය තුල කරන අර ලෞකික අපපස්ථාන වල ඊළඟ පින තමයි. ඒ අය පෝෂණය කරන්න සුඛිත මුදිත කරලා සුගතිගාමී කරන්න හේතු වෙන්නේ. ඒක පළවෙනි වෙනවා. ඉතින් ඒ නිසා තමයි දහස් ගණනක් කෝටි කීයක් එකතු කරලා දානයක් දීපු පිනන්ද ලබා ගන්න වෙන්නේ ආර්ය පුද්ගලයාට දානයක් දුන්නේ. ඊටාම සුළු දානකින් මහා ආනිසංසයක් ලබා ගන්න ක්‍රමයක් මේ බුද්ධ ශාසනයේ තියෙනවා. මේ බුද්ධ ශාසනයේ සිව්පිරි සතරේ ඔය කොටස් ඉන්න පුළුවන්. එහෙම කෙනෙක් හම්බ වුණොත් අපේ දානෙකට. අරගෙන මහානි සංසේ ලැබිලා අරාමනුසින්ටත් මේ පින්පෙත් දෙනවට නිදහස් වෙනවා. ඒක විශේෂයක්. ඔව්. ඔව්. ආ ඒකයි. ඔව්. ඊට කලින් මේ කෙනෙක් කියන්නේ සොහොන් කාලේ දැන් මේ ඉන්නේ. ඔව්. මේකම ඉස්සෙල්ලා ආයෙ වුණා. ඔයාලට සවුට යන්න දරනවා ඕනේ. ඕනකම කුසිත දෙවුන යන්න යනවා කියලා කියලා. ඔව්. දැන් මෙහෙමයි යාර ඒ ලෝකේ පේනවා පරිවර්තන වෙනවා. දැන් මිනිස් කයක් මැරලා යනවා වගේ එකක් නෙමෙයි වෙන්නේ. බයක් ඇති වෙන්න දෙයක් ඒගොල්ලන්ට නැහැ. දැන් මම ඊයේ බැලුවා දැන් බේතක් දුන්නා අද බලනකොට ලස්සනයි. ඇඟ වැඩිලා. එහෙම දැක්කනම් අපිට අපි මලා කියලා බයක් නැහැ. අන්න එහෙම දෙයක් තමයි ඒ අයට දකින්න. නමුත් ඒගොල්ලන්ට කියන්න හොඳ නෑ මේකෙන් චුත වෙලා ඵලයන් කියලා. ආ. ඒතකොට මරණ බයක් ඇති වෙනවා. ඔයා සුඛිත මුදිත වෙන්න. මේ පින අනුමෝදන් වෙලා. සුගතියට සුගතිගාමි වෙන්න. සුගතිගාමි වෙන්න කියන එකයි චුත වෙලා එතෙන්ට යන්න කියන එකයි දෙක. මෙතනින් චුත වෙලා අතෙන්ට යන්න කිව්වොත් එහෙම මෙතනින් මැරලා එතෙන්ට යන්න කිව්වා වගේ අදහසක් එනවා. ඒතර ඒකට බය වෙනවා. ඔය චුති පරිසන්දි කියන එක මිනිසු දකින්න එකක් නෙමෙයි. කියන්න ඕනේ හිකුත් නෙමෙයි. ඒක හේතුඵලයක්. යම් කිසි කෙනෙකුට සමාත ඒ අත්බැවේ දරන්න බැරි අමනුසරක එකයි ඔක විශේෂය වෙන්නේ. ඒ අත්බැවට වඩා දරන්න බැරි ඊට වඩා වටිනා දෙයක් එයාට පැවරුවොත් එහෙම. එයා ඒ හේතුවෙන් පරිවර්තනයක් වෙනවා. ඒ පරිවර්තනේ එයාවත් දන්නේ නැහැ. දැන් සක්‍ර දේවේන්ද්‍ර බුදුරා ජීවිතේ ඉවරෙන්න කිට්ටු වෙලා. ධාඩිය දාන්න පටන් ගෙන ඇඟට විහිද ඇති වෙලා ජීවිතේ කෙලවර වෙන්න ඔන්න මෙන්න කියලා එන මොහොතක් එනවා දැකලා. මරණයට මහා බයක් ඇති වුණා. ඇතිලා ඒ අවස්ථාවේදී මොකද ඒක වෙන්න හේතුවක් උනේ? ඒක අවස්ථාවක සක්‍ර දෙයියොත් එක්කලා දහසක් දෙවංගනන් ඉන්නකොට 500ක් දෙවංගනන්ට වෙච්ච දෙයක් නතුව ගියා. කොහොමගේ දෙවංගනන් ටික කියලා බලනකොට අපාගත වෙලා මැරිලා ගිහිල්ලා. දැන් මට මොකද වෙන්නේ කියලා බලනවා තව දින හතයි මට තියෙන මිනිස් ලෝකේ. මගේ කාලේ ඉතින් මටත් යන්න තියෙන එතෙන්ට ගියා දැක්ක. දැකලා බය වුණා. දැන් මම බේරෙන්නේ කොහොමද කියලා බලනකොට හොඳ වෙලාව බුදුරන් හතේ පහළලා ඉන්න වෙලාවනේ කියලා. හැමතැනම කතියට යවුවා බුද්ධ ශාවකයන් වහන්සේලා වැඳලා පුදලා ගරු කරලා මොනවා හරි කරලා පින්නන් බෝදාගලා මට පුන්න පින්නන් බෝදාන් කරපල්ලා කියලා එයා ඇත්තවල සක්‍රදේන්ද්‍ර විදිහට බුදුරණන් වහන්සේ හම්බෙන්න ආවා. දැන් අන්තිම මොහොත. බුදුරන් වහන්සේගෙන් වරහාගෙන හිටියා. බොහොම ගෞරවයෙන්. ඉතින් හොඳ ප්‍රබෝධයක් ඇති වුණා ඇගට. අර මැරෙන ගති මැරෙන්න ආපු ගති ලක්ෂණේ දැන් ඇගේ නෑ. හොඳට ඇඟ ප්‍රබෝධයි. ආයතනයක් හොඳ ප්‍රබෝධ මල් මාලාවටලා හොඳට පියවි තත්ත්වයටපත් වෙලා ලස්සන වුණා. බුදුරන් වහන්සේට කියනවා සක්‍රදේව ස්වාමීනි මම මැරෙන්න ආවේ. එන වලී නෑ. ආයතනයක් හොඳට ප්‍රබෝධ වුණා. සක්‍රේ ඔබ මෙතෙන්දිම චුත වෙලා පටිසන්ධි ලැබලා තිරයි දෙකම එකතු වුණා. ඔබ දන්නේ නැහැ නේද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. හිරව අද්භවයෙන් චුත වුණේත් මෙතනමයි. නව පටිසන්ධියක් ලැබෙයිත් මෙතෙන්දීමයි. ඔබට ওই දෙක තේරුන්නේ. නමුත් ඔයගොල්ලන්ගේ ඔබ දැන් සිද්ධ වුණා. ඒකෙන් පස්සේ තමයි ඔබ දැන් ওই තත්ත්වයට ආවේ. දැන් ඔබේ ආගම බොහොම දීර්ඝයි. ආශ්‍රය කාලයක් ඉන්න පුළුවන් ওই සක්‍ර ගතියෙම. ඔබ චුත වෙලා පටිසන්ධිය ලැබෙයිත් ওই සක්‍ර භාවයෙමයි. ඒකයි අපිට වෙනසක් ආවේ නැත්තේ කිව්වේ. දැන් අන්න දෙවි අමනුෂ්‍යෝ ඒ තත්ත්වයටපත් වෙලා තියෙන වෙනස. චිත්ත ක්ලාදාර කාලේ අනේකයි. මොකද මේ මිනිස් කය කියන එක තිබුණොත් තමයි මේක පැත්තකට දාලා හිටන් මැරිලා ගිහිලා වෙන දිහාකින් ආයෙසරයක් කයක් හදාගන්න ඕනේ. මනෝමය කායකත්වයේ කියන පරිවර්තනය වෙන එකක්. ඒක අර වගේ මිනිසුන්ට වගේ වෙන එකක් නෙමෙයි. හැබැයි මිනිස් කාදී මේ මැරෙනවා කියන එක අහලා තිබෙච්ච හින්දා. ඕකේ මැරිලා අනික උපදින්න කිව්වොත් එහෙම කැමති නෑ. මරණ බය කියේ කියනවා එතකොට. ඒකම මොකී තමයි කියන්නේ. අන්න ඒකයි ඕකෙන් චුත වෙලා අරකට යන්න කියන වචනේ ගන්නෙ නෑ. එහෙම කියන්න ඕනේ නෑ. සුගිත මුිත බයටපත් වෙන්න. ඔබට මෙහෙම දැනක් තියෙනවා. එතෙන්ට යන්න කැමතිද? එතන හරි හොඳයි. ඒතර යාලේ ඒක පේනවා. ඒකට කැමැත්තක් ඇති වෙනවා. ඇතින් පරිවර්තන වෙනවා. එයා දන්නේ මැරෙනවද මොකද වුණා කියලා එහෙම එකක් දකින්නේ. එහෙමයි ඒ තත්ත්වෙට යන්නේ. දැන් මෙතනින් මැරලා ඇතන උපදින්න කිව්වොත් එහෙම හරි බයයි. ඒ විදිහට පින්දෙන්න බෑ. දුගතියක ඉන්නවනම් සුගතියටපත් වෙන්න. ගතිය සුග යහපත් කරගන්න. සුගතිය කිව්වේ ඒකයි. ඒ සුගතියටපත් වෙනවා සුගතිය සුගතිය ලබන්න. සුගතියටපත් වෙන්න කිව්වොත් කැමති. දැන් අපිට කිව්වොත් එහෙම. එංගලන්තෙන් ගිහිලා සුඛෝභෝගී ජීවත් වෙන්න කැමතිද? කැමතියි. එහෙනම් මෙහෙදි මැරිලා එහෙ උපදින්න. දැන් දැම්මෝ ගිහ ගිහි. තැනක් තියෙනවා කැමතිද? මෙහෙදි මැරිලා ආපෝ ඒක නම් බෑ. නෑ මැරෙන කතාවක් වනේ. එහි යන්න කැමතිද? කැමතියි. දැන් උනා කැමති. ඒතර කැමති. දැන් වෙනස පේනවද එතන? ඔන්න ඔහම තමයි හමනුසයාර කිව්වත් එහෙම. මැරිලා හිතෙන්ට යන්න කිව්ව කැමති නෑ. ඔයාලට හිතෙන්ට යන්න කැමති වුණාම ඒකට කැමති. නමුත් එතන අර සිද්ධිය සිද්ධ වෙනවා. එයා දන්නේ නැතුව. ඒකයි ක්‍රමය. ඒක ක්ලෝ කරලා තමයි වීඩියෝ කරලා. ඔව්. ඒක වෙන වගේ අදලා දැන් අන්න ඒකයි කියන්නේ. ඔව් අන්න ඒකයි හේතුව. ඒගොල්ලෝ දකින්න. ඔව්. හැබැයි මේකේ පේනවනේ. පේනවනේ. ඒක තමයි හැම කෙනාම මෙහි කරනවා. අන්න ඒකයි. මේක මේක බලපු ගමන් ඒක කරන්නේ. හ්ම්. ඒ ඉතින් ඒකයි වෙලා තියෙන්නේ. ක්‍රමය ඕකයි. දැන් අපි කොයි වෙලාවකවත් වින්දෙන්න කියලා කියන්නේ ඔය ඉන්න ආත්මයෙන් චුත වෙලා ගිහලා හවදී හරි යන්න. එහෙම කියන්නේ. සුඛිත මිත්‍ර බවටපත් වෙන්න. සුභදීරපත් වෙන්න. ඔකේ මැරෙන්න කියනවත් නේ ඔකේ චුත වෙලා කියන එක අපි කියන්නේ. චුත දෙන්න කියලාවත් කියන හොඳ නැහැ. මිදීම කියන්නේ දැන් දුකෙන් මිදෙන්න කිව්වම කැමැතියි. ඔව් චුත වීම කියන වචනේ තමයි මේ ඔය වෙනස තියෙන්නේ. ඒතර ප්‍රශ්නය. ඔයාට මෙහි ඉන්නේ දුකෙන් නිදහස් වෙලා. සැනසුම සුවය ලබන්න කැමතියි. ඒකට කැමතියි. දැන් විඳින දුක් වලින් මිදිලා සැනසෙන්න කැමතිද? ඒකට කැමති. මැරෙන්න කැමතිද? ඇහුවොත් මැරෙන්න කැමති නෑ. අනේ ජුත කියන වචනේ අතර බරපතලයි. ඔව් අත්තරින්න කියන වචනේ චුත චුත කියන එකමයි විතර බයానක. දුක් වෙන දෙයක් තියෙනවා දුක අත්හැරලා මෙහෙම ඉන්න ගියාම ඒකට කැමතියි. තේරෙනවා තේරෙනවා අනේ ඒක මොකද අපි මේ අදහස් ඇති කරන හැටි ඉන්නේ ඒගොල්ලන්ට අදහස් දෙයින්නේ. අන්න ඒක. අනික අපි අපි හැඟීමක් අරගෙන කියන හැඟීමයි දැනෙන්නේ. හැඟීම දැනෙන්නේ. ඉතින් අපි චුත වීම කියනකොට අපි මෙහෙ දන්නවා චුත වෙනවා කියන්නේ මැරෙනවා කියන එක. අදහස එනවා. ඒ හැඟීමෙන් ඒ වගේ මට මැරෙන්න කියනවා කියලා. මට මැරලා හැටෙන්න කියලා මේ කියන්නේ කියලා. මම කොහොමද මැරෙන්නේ? හැඟීමෙන් නෙවෙයි නේද? හැඟීමෙන්. අපි අපි මොන වචනෙන් කිව්වද වචනේ නෙමෙයි ඒගොල්ලන්ට ඇහෙන්නේ. හැඟීම. ඒකයි. ඔව්. ඔකේ දකින්න වෙනස. ස්වාමී අර මේ ඔව් ස්වාමී අර මේ පෙරේතු එහෙම අල්ලලා ඔව් දෙක ගහලා මොහොත දානවා කියනවානේ ඔව් එතකොට ඒ මිනිසුන්ගේ ඉදිරි පැවැත්ම කොහොමද ඒ කියන්නේ කර්ම ශක්තියෙන් හටගත්ත ශාරීරිය නිසා ඒගොල්ලන්ගේ ආහාරය දුක්ඛිත ආහාරය දුකමයි. දුක ආහාරය කරගෙන ජීවත් වෙන කර්ම ශක්තිය ශාරීරිය මරන්නේ නැහැ. කර්මජ ශාරීරිය මරන්න බෑ කර්ම ඉවරනකම්. ඒතකොට මේගොල්ලන්ට වෙන්නේ මොකද? ආහාර නැතුව දැන් මේ මිනිස් කායක ආහාර නැතුව දින හතක් ජීවත් වෙන මිනිස් කාය වැරෙනවා. නව කර්මජ කාය මරන්න බෑ ආහාර නොදී. ඒ කර්මජ කායර දෙන ආහාරයෙන් තමයි බඩගිනි දැනෙනවා. අඩුපාඩුව දැනෙනවා. කර්මජ කායේ නිස්පා කර්මජ කායේ නිස්පාදිනන කර්මඵලයේ ආහාර කරගෙන. ඒ මට්ටමේ කය යැපෙනවා. ඒක නිසා කුප්පිය දාලා ඉනවා වැහුවාම ආහාරයක් නැතත් එයා මැරෙන්නේ නැහැ. හැබැයි කෘෂ වෙනවා. බොහොම දුක විඳිනවා. කන්න නැති දුක විඳිනවා. විඳගෙන ඒකේ ඉන්නවා හිර වෙලා. මොකද යමනුෂයාගේ ශාරීරිය හැදිලා තියෙන්නේ ගන්ධ කියන ස්වභාවයෙන්. ගඳ සුවඳ ස්වභාවයෙන්. දැන් ගඳ සුවඳ ස්වභාවයෙන් හටගත්ත අමනුෂයා එක්ක ගඳයි එක්ක සුවඳයි. දැන් దేవතාව වෙනකොට සුවඳ දැනෙනවා. අමනුෂයන්ට ගඳ දැනෙනවා. මිනිස් නාහිර දැනෙනවා ඒ ගඳ. ඒ ගඳ සුවඳ කියන මට්ටමින් එන කට්ටිය තමයි ගන්ධබ්බ කියන ලෝකේ ඉන්නේ. දැන් ගඳක් සුවඳක් යම් තැනකින් පිට වෙන්න ගඳක් සුවඳක් යම් තැනකින් පිට වෙන්න පුළුවන් නම් තමයි මේ මට්ටමේ ඒගොල්ලන්ට පිට වෙලා යන්න පුළුවන්. ඒකයි අරගෙන. දැන් මන්තර බලයක් මන්තරයක් මතුරලා හිටා. යම්කිසි දොළපිදේනියක් වැනි දෙයක් ඒ ගඳට සම්බන්ධ අනුකූල ගඳක් දීලා. ඒ ගඳ තුලට ඔහු ගෙන්න ගන්නවා ඒකට ආහාරය කැප කරලා. කැප කරලා ගෙන්න ගන්න ඒක හදන්නේ මොකද්ද? ආහාරය කන්න පේන මන්තර බලයේ ක්‍රමයේ හැටියට. හරියට ආපුහම කවුළුවක් දාලා තිනවා ඒක කවුළුවකින් විතරයි මේකට ඔළුව දාගන්න පුළුවන් කෑම කන්න. ඒ වගේම නූල හදලා ගහපු ගැටේ තමයි කවුළුව. ආගින් යන්න බෑ. ඒ මන්තරේ හදන හැටි. මන්තරේ වට කරලා තියෙන්නේ එහෙම ක්‍රම. අනික වට වැහිලා ඒක හිලා පේනවා යන්න. ඒකෙන් බලපුවහම අර කෑම පේනවා ඇතුලේ. උංග ක්‍රියා බුද පුරුටු ආහාරය. දැන් යෝගෙන් කියන්නේ මේකට බහැලා අර ආහාරය කහපල්ලා කියලා. බලාපොරොත්තු වෙලා තියෙන කෑදරකමට මොනවා විදිහ කියලා බලන්නේ අරකින් බෙල්ල දානවා. බෙල්ල දාගෙන කන්න බලන ගහනවා ගැටේ. ගැටේ ගහව ගම මන්ත්‍ර බලයට අර ගන්ධේ හිර වෙනවා. හිර වෙච්ච ගම ඔක මන්ත්‍ර බලයේ තියෙන විනාඩි ගන්න. බොහෝ වෙලාවෙ මන්ත්‍රයේ ශක්තිය ඉවරච්චාම ඒක විසිරලා යනවා. විසිරෙන්නේ ඉස්සෙල්ලා මොකද කරන්නේ? ගැට ගහව නුවර කුප්පියෙන් දාලා හුලන්න වදින්න ඇවියක් ගන්නවා. හුලන්නවදින්න ගහන්නේ මොකද? ගඳ ඉවත් වෙන ගඳ යන්න පුළුවන් නම් යන්ත්‍රණයක පැනලා ගියේ හැකියි. ඊට පස්සේ මේ කුප්පිය ඇතුලේ ඉන්නේ ගඳට යන්න විදිහ නැහැ. ගඳෙන් හැදිච්ච ශරීරයට පිට වෙන්න විදිහක් නැහැ. හුලඹවත් අදින්න පිට වෙන්න තැනක් නැති නිසා. මන්ත්‍ර ඵලයේ නෙමෙයි ඊට පස්සේ කුප්පිය ඇතුලේ ඉන්නේ උපක්‍රමශීලීව. හරි හුලඟවත් යාවන්න බැරි හින්දා. ඊට පස්සේ තමයි ඔක හුලන්න වදින තැනකට කොන්ක්‍රීට් ගහන්නේ ඒකයි. ඊට පස්සේ ලා කර තියලා සීල් තියලා හුලන්න වදින්න හදලා මේ ඔය කුප්පිය දිර්ලා කැල්ල කවදා හරි පිට එනකන් ඇතුළේ හුලම් පාරක් විදියට පිට එන්න මගක් හැදෙනකන් පුපුරන යනකන් යන්න විදිහක් නෑ. නේ ඕක දාලා ගලක් ඇතුලේ හිලක් විදිහට දාලා මේ වැකේරුවොත් එහෙම මේ බදාන. මොනවා හරි දාපු දෙයක් දැම්මොත්. ඒකට හුලඟේ ඒකේ ඇතුලේ කුප්පිය පිපිරුවාස් හුලඟ යන්න බැයි නම් අර බදාමින්. අර අමනුෂයා ඒක ඇතුලේ. කවදා හරි ගල දිරන්න ඕනේ. ඒක ගල කුපරන්න ඕනේ. ඒකට මොනවා කණිදම කර්මයක්. ඔව්. අනුන් හිර කරව තමයි හිර වෙනවා. ඒකයි. සංජාති කියන්නේ ඒ අවස්ථාව තමයි. දැන් මිනිසයා සංජාති අවස්ථාවට ආවට පස්සේ සංජාති කියා ජීවත් වෙනවා කර්ම ආහාරේ. කර්මජ වශයෙන් ලැබෙන ආහාර ක්‍රම දෙකක්. එකක් තමයි කර්ම වශයෙන්ම පූර්ණ කර්මජ නිපදවන කර්ම රූප. ඒකෙන් තමයි කයර බාහිරින් ආහාරයක් නොගෙන කර්මයෙන් ජීවත් වෙන්නේ. කර්මයේ මුල් කරගෙන භෞතික ලෝකයේ ආහාරයක් නිර්මාණය කරනවා. ඒක නිර්මාණය කරපු ආහාරයක් ලැබෙන සලස්වනවා. නිර්මාණය වෙලා තියෙන එකක්. ඒක ගන්ධයෙන් හෝ සුගන්ධයෙන් යුක්තයි. සුගත සුගන්ධයෙන් යුක්තයි යමුසයාගේ ආහාරේ. එන් නරක අමනුෂ්‍ය දුගඳ ආහාරය කරගන්නවා. යහපත් සුගති අමනුෂ්‍ය සුවඳ ආහාරය කරගන්නවා. මේ සුවඳ දුගඳ කියන මේ දෙකම එක කර්ම ශක්තිය නිර්මාණය වෙනවා. අනික භෞතික ලෝකේ නිර්මාණය වෙච්ච දේවල් ලබන්න පුළුවන් අනුකූල ඒවා. ඔව්. ඔව් දෙන්නම ත්‍රිජයි. ත්‍රිජකයි. ඒ ත්‍රිජකායිකව ඉන්නේ බාහිරින් ලැබෙන ආහාරයක් ගන්නකම්. ගත්ත ගත්තට පස්සේ සූක්ෂම වූ කබලින්කාර ආහාරය ගන්නවා. කබලින්කාර ආහාර කියන්නේ භෞතික ආහාර. ඒ සූක්ෂම ආහාරය ගත්තාම එතන බලන් චතුජ කායිකයි. හතරවෙනි කායික යුක්තයි. දැන් ගන්ධබ්බයයි අන්තරාභයකයයි කියනකොට අන්තරා භවයට ඇදිලා ඉන්නේ ගන්ධබ්බ කියන තත්ත්වෙට එන්නේ අර මේ සංජාති කියන අවස්ථාවේදී ත්‍රිජ කායිකව හටගත් එක. එයා ත්‍රිජ කායිකව ඉන්නේ ආහාරයක් භුක්ති විඳිනකම් පමණයි. මේ ඒ ලෝකෙන් ගන්ධ ආහාරය භුක්ති විඳ තැම්පටන් එයා චතුජ කායිකයි. බාහිර දෙකින් කරජ කායක් නිර්මාණය කරගත්තා. සියුම් කරජ කායක්. ගන්නකම් ඒ ආහාරය ගත තැන්පරන් එයා එතන ඉන්නවා. දැන් අමනුෂ්‍යයා ඉපදිලා හිටන් මේ කයෙන් අහකට යනකොට ඉන්නේ ත්‍රිජකායිකව. ඊට පස්සේ එයාට පේන අසුචි ගන්ධයක්. එයාට ආහාරයක් වෙන ගන්න දෙයක් නැහැ බඩගින්නක් තියෙනවා ඒක ප්‍රිය වශයෙන් පේනවා ගින් ඒක ගන්නවා ගන්ධය ගන්නවා. ගත්ත ගමන් සූක්ෂම චතුජකායිකය වෙනවා. එයාට කියනවා ගන්ධබ්බය කියලා. එතකොට මනෝ සංචේතන ආහාරයෙන් තමයි මනුෂයා ඉස්සෙල්ලම අරගන්නේ. සංජාතික ආහාරයෙන්. ඒ අරගෙන තමයි ඉස්සෙල්ලම ත්‍රිජකායිකව වැඩෙන්නේ. කර්ම, චිත්ත, ඍතු කියන ආහාර තුන තියෙනවා. කර්මජ හා චිත්තජ ආහාරය යැපෙනවා. උදුජ ආහාර වශයෙන් තියෙන භෞතික ආහාරය බාහිර ලෝකෙන් ගන්න පුළුවන් එතන පටන්ගෙන. එතන පටන් එයා චතුජකායික සූක්ෂමයා වෙනවා. එයා තමයි මේ ගැබට යන ගන්ධබ්බය. ඉතින් ගන්ධබ්බේ ගැබට යනකොට ගන්ධයක් ඇසුරු වෙන ඇසුරු කරන්න පුළුවන් සිද්ද්‍රාවක් ඇති වෙච්ච වෙලාවක තමයි ගන්ධබ්බේ ඇතුල් වෙන්නේ. බඩකට. නිකම්ම යන්න බෑ. අන්නේ කියන්නේ ඒකයි. ඉතලා මූලික කලලේ ජනකානුව බවට පත් වෙනකන් කියන්නේ කලලය බවට පත් වෙලා දැන් වර්ධනය පටන් ගත්තා. ගන්ධබ්බේ ඇතුල් වෙලා ඉවරයි. ගන්ධබ්බේ ඇතුල් කරන්න ඕනේ හින්දා තමයි අර විවෘත විවෘතව තියන්නේ පැය 6ක කාලයක් තියා තියන්නේ ඒකයි. තිබ්බම ඔය අතර ගන්ධබ්බේ ලක්ෂ ගණන් ඒක ඇතුලේ ගිහිලා මේ ඔකන්ති වෙලා ඉවරයි. අර බීජ වලට. ඉතින් ජනකාණු ගොඩාක් තියෙනවා. මේකෙන් ගැලපෙන එකක් අරගන්නවා අරගෙන ඉවර තමයි ගැවුවේ තන්පත් කරන්න හරි නලබටේකට හරි 10ක් වර්ධනය කරන්න දාන්නේ. ඉතින් එතන පටන් එයාට උනේ ආහාරය විතරයි. ඒකයි වැඩින්නේ. ඒතර හැදෙන්නේ මස්ලේකය. වැඩින කරදකය. ඉතින් යොතනේ එකක් අරගන්නවා අයි ටික විසි කරනවා. මොකක් හරි කරලා දානවා. ඒ අවශ්‍ය දේ විතරක් ගන්නවා. ඉතින් යොතෙන්ට ගියාට පස්සේ පුළුවන් අර යම් කිසි කෙනෙක් ඥාන පරීක්ෂණ කරන්න පුළුවන් අන්න විශ්ව වෙන්නේ ඒකෙන් හරි පරීක්ෂණ කරලා ගත පුළුවන් නම්. ඕකෙන් ඉතිරි මේ මේ සෛල ගන්නත් පුළුවන් පුරුෂ සෛල ගන්නත් පුළුවන්. ඔය ඕන එකක් වෙන් කරගත්ත හැකි ඉතින්. ගැබකට පිරිමි ළමයා කොහොනේ කිව්වොත් අර ජනකානුගෙන් පිරිමි බාටපත් වෙන ජනකානු වෙච්ච එකක් අරගත්තොත් ඒක තැන්පත් කළොත් ඒක හරි. ඒක වර්ධනය කරලා තැන්පත් කරනවා. ඔය කරන ඕන තරම් තියෙනවා. ඒක ක්‍රමයේ ගත්තේ හැකි. සූක්ෂම සත්‍ය අපේ මේ සූක්ෂම ධර්මයේ දවසරිය දෙකක් තියෙනවා. ඔව්. ඒ තාත්කෝගේ එකට ගහිනකොට ඔව්. ඒක සූක්ෂම ධර්මයේ දුටයි නේද ගහින්නේ. ඔව්. ඒ සූක්ෂම ධර්ම අපේ සූක්ෂම ධර්ම සූක්ෂම ශරීරයයි. මේ ඇඟත් එක තියෙන සූක්ෂම ශරීරයට ඇතුල් වෙන්නේ. ඒ සූක්ෂම ධර්ම මොකද වෙන්නේ? ඒකත් එක ඒක දෙවෙනි වෙනවා. දැන් අපේ සූක්ෂම ශාරීරියේ ක්‍රියාත්මක කරන්නේ අපේ මානසිකත්වයෙන්. අපේ මානසිකත්වය දුර්වල කරනවා. එයාගේ මානසිකත්වය ප්‍රබල කරගත්තාම අපිට අපිට මානසිකත්වය නගන්න ඉඩ නැහැ එතන. අන්න ඒකටම ඉන්නවා සම්බන්ධ වෙලා. ඒකට සම්බන්ධයි. අපෝ යෝජන සූක්ෂම කයි තමයි භෞතික කය පාලනය කරන්නේ. ඔව් ඒකයි වෙන්නේ. දැන් මේකම තමයි දැන් සූක්ෂම කායිකත්වයේ තුලින් පාලනය කරනවා තමයි අපි දැන් භාවනා කරනකොට සුදු කිරණ මතුවෙනවා. ඒ සුදු කිරණ වලින් පාලනය කරන්න පලන් ගන්නවා අනික දෙවෙනි කරලා. එතකොට තමයි කායයේ සුවදැයිලා නිදහස් වෙලා කාය ලාභ වගේ මේ කාය බැලුමක් වගේ නිදහස් වෙලා ඉන්නේ. ඒකම ලක්තියි. විදුරු ආගිදේ කිව්වත් බෑ ගන්ධයෙන් හටගත්තු ශරීරයකට. දැන් සූක්ෂම ශරීර ක්‍රම දෙකක් තියෙනවා. දැන් යම්කිසි ශරීරයක් කර්මජ මට්ටමේ තිබුණොත් ඒකට යන්න පුළුවන්. යන්න බැරි ගන්ධේ ගන්ධේ මට්ටමේ හටගත් ශරීරයනේ. ඒ මට්ටමට ගණී බවලයි. දැන් කිරණ මට්ටමේ ශරීරයක් තිබුණොත් ගිය හැකි. එයා කොටු කරන්න බෑ. ඉතින් දැන් ප්‍රේතයින්ට කිරණ මට්ටමේ ශරීරයක් නැහැ. ඒ තියෙන්නේ බ්‍රහ්ම කොටස වලට. ඔව් අන්න ඒකයි. දැන් බ්‍රහ්මයාගේ ශරීරයේ කිරණ ඒ කිරණ ශරීරයක් නිසා ඒගොල්ලෝ හිර කරන්න බෑ. ඔක්කොම කියන්නේ ආලෝක මට්ටමට. අන්න ඒකයි ආලෝක මට්ටමට ගිහිල්ලා. ඒ මට්ටමට ගිහින් ආලෝකේ හිර කරන්න බෑ. ඒ ආලෝකේ හිර කළා කිරණ හිර කරන්න බෑ. දැන් කිරණ කියන එක ඊටත් සියුම්. බෑනේ. බලන්න කාලයක් නෑ. දැන් ආලෝක කිරණයක් වුණා නම් දැන් යම කිව් පරාවර්තන නොවන දෙයකින් පාරදෘශ්‍ය නොවන දෙයකින් වැහුවා. ආලෝකයක් නවතිනවනේ යවන්න බෑනේ. දැන් බල්බ් එකක් අරගෙන කඩදාසියකින් වහලා ඉතින් කියලා ඉතින් ඔය ලොකු කඩදාසියකින් ගණකම් කරලා බැලඳා පත්තු කරම එළියන්නේ නැහැ. නේ ආලෝකේ ගමන් කරන්නේ. හැබැයි මේ යම් මේ කොයිලයක කරන්ට් එක දුන්නාම කොයිලයක් ඔතලා ඒක මොනියම් ඔතලා තිබ්බ පිට කරගෙන යනවා. අන්න ඒ වගේ. මේ වගේ එකින් එකට මට්ටම් තියෙනවා. ඒ ශරීරات ඒ මට්ටමේ හැදීම අනුව තමයි බාහිර ලෝකෙට ගෝචර කරන්න පුළුවන්. මේ බ්‍රහ්මයාගේ ශරීරය තනිකරම ඊට වඩා ගැඹුරු කිරණ. වැල්පා කිරණ, ගැමා කිරණ ආදී වශයෙන් අපි කිරණ ගැන කතා කරන්නේ. මෙන්න මේ වගේ අවස්ථා තියෙනවා. ඒවා ඉක්මවා ගියේ ඒවා. මේ විද්‍යාඥයෝ ආයෙ ගියාට අහුවෙලා තියෙන කිරණ වර්ග බොහොම ටිකයි. ඔය ඊට තව සියුම් කිරණ තියෙනවා. එක එක විදිහට ක්‍රියාත්මක වෙනවා. දැන් මෙහිමයි. අහු විතරක් නෙවෙයි දෙහි අහු ආදී දේවල් වලට ඒ කිරණ ගැප් කරන්න පුළුවන්. ඊළඟ පුහුල් වලට ගැප් කර ගන්න පුළුවන්. දැන් අහු වෙන දේවල් යම් තැනක තිබුණොත් යා අපිට යමක් කරනකොට අහු වෙනවා කියලා එකක් කියනවා. දැන් අහු වෙන දේවල් යන්තනරේ දුනොත් අහු වෙන දේවල් වල ශක්තිය තමයි අහු වල තියෙන්නේ. ඒකයි ඒකට අහු කිව්වේ. යමක් අහු කරගන්න පුළුවන්. දැන් විහිල්ලා පැතිරලා ඉන්නවා නම් යම්කිසි අමනුෂ්‍යයෙක්. එයා ඇදලා අරගෙන ඉවරලා හිටන් එයාගේ බලය සුද්ධ කරන්න අහු ගන්න ඕනේ. ඒකටයි අහු වෙන්නේ. ඒ නම දාලා තියෙන්නේ ඒකට. දැන් දේශනාවකලින් අපි ප්‍රකාශ කරන වචනේ තුලින් ශක්තිය පිට කළ යමර විතුරවන්න උනා. දේශනාවට දෙහි ගන්නවා. දෙස. දෙස කියන්නේ දෙසනවා. දේශනාර්ථයෙන් දෙහි කියනවා. ඇඟේ වාපිච්චියම කෝප කරලා කුණු කරලා තියෙනවනම් පුහු ලයක් හදලා තියෙනවනම් ලේ පුහු කරලා තියෙනවනම් පුහු කරපු ලේ වල දුකන පුහු ලේ ගන්නවා. පුහුල ගන්නවා. ඉතින් අහු දෙහි පුහුල් ගන්න ඔය හේතුව. බැදලා පටලවලා තියෙන යමක් තියෙනවනම් ඒක වෙන්නේ වැලක් ගන්නවා. වැල් කපනවා කියලා ගන්නවා. ආහාරය අජීර්ණ කරලා තියෙන එකක් ගන්නවනම් ඒක වෙන්නේ අන්නාසි ගන්නවා. අන්නාසි. අන් කියන්නේ ආහාරය අජීර්ණ කියන්නේ කපනවා. ඒකට අන්නාසි කපන්න ඕනේ. ඒකට අරගන්නවා ගැප් කරනවා අවශ්‍ය ශක්ති විශේෂයෙන්. ඒ දෙයට අනුකූලව. සමහර කෙනෙක්ගේ සමහර අය ඉන්නවා අහුවෙන්නේ නැතුව පයින්නවා. ඉල කරනවා අහුවෙන්නේ නැතුව පයින්නවා. ඒක රටාවක්. ඒතර අනිත් කාරණේ මොනවා හරි කියපු යමක් කියනකොට කියන එක මේ කියන එකට යාර අගෝචර වෙන්න තියෙනවා. ගෝචරලා නම් යාට ඒක වදිනවා. දැන් ඒකට ගැලපෙන්නේ දේශ ගන්නවා ඒකට. ඉතින් අහු කපන්නත් ඕනේ, දිහි කපන්නත් ඕනේ. ඇඟේ ලේනා කරලා දිනා පුහුලේ ඒ පුහුල් කපන්නත් ඕනේ. මේ වැලකවගේ වරකලා බැඳලා දිනා වැල කපන්නත් ඕනේ. ඒතොර ඒ අනුකුරුලේ ඒකෙන් කැපිලා යනවා. ඉතින් එහෙම එකකින් අරක කපන්න බෑ. මේක දන්න නිසා ඒ කාලේ හදන ශාස්ත්‍රය හදපු අය. ලෞකික ශාස්ත්‍රණයෝ ඒගොල්ලෝ මේ මේ දේවල් කපලා මිනිහා ගඟේ දොස් කපන්න කියලා ක්‍රම දුන්නා. මේ යනුව තමයි මේ දෙහි කපනවා, පුහුල් කපනවා, අහු කපනවා ආදි වශයෙන් කියන්නේ. ඈ? ඔව්. ඒක තියෙනවා ඉතින්. පුහුලමා ගතියනේ පුහුලමා කියන්නේ. ඒ වතේ ඔක්කොම තියෙන්නේ එහෙමයි. ඌ ළමා ගතිය. ඒක තමයි ගන්න. ඉතින් අපි ළඟ තිබිච්ච ගති ලක්ෂණ එක එක විශේෂ ගියා. ඔක්කොම එහෙමයි. ඔව්. ඒක නැති හින්දා තමයි මේ අර කිරණ එන්නේ. අන්න ඒකයි. ඉතින් ඒ ශක්තිය අපි ළඟ තිබුණා. අනු වරදට අහු නොකරන ගති ලක්ෂණ යන්න අපි ළඟ තියෙන අපි අහු කපන්න ඕනේ නැහැ. අනු එක එක කුණු වැඩ වලට අහු කරලා තියෙනවා නම් බොරු වලට අහු කරනවා නම් ඒ જાතිය යන අපි ළඟ මානසික ගතියක් තියෙනවා නම් අපි ළඟට එහෙම ලක් හටගන්න අහු වලින් කපන එකක් අපිට ඉන්න සිද්ධියක් නැහැ එහෙනම් ඔක අහු කපන්න ඕනේ නැහැ ඒ අයට ඒ අපි ළඟම තියෙනවා අන්ව දේශනා කරනදී යහපත් දේනා දේශනා කරන්නේ දෙසේ කපන දෙයක් අපි ළඟ ඉතුරු වෙන්නේ ඒක අපි ළඟ වයිසක් තියෙනවා මේ පුහුල අයක් අපි ළඟ නැත්නම් පුහුලයක් අපි ළඟ නැත්නම් යහපත් දේනා ලයන් විතර දේනා දෙන්නේ යහපත් දේනා පුහුලයක් අපලයින් කරන දෙයක් අපිට ඉතුරු වෙන්නේ ඉස්සෙල්ලා තිබුණේ ඒවා තමයි අපි ළඟ. ඒ නිසා අපිට ඕවා අමුතුවෙන් කාටවත් වින කරන්න බෑ. ඒවා තියෙනකම්. ඒවා අපි ළඟ නැතිලා දුරස් වුණා කියන්නේ දුරට අස් වුණා. අන්න ආපහු ගන්න ඒකයි. අපි ළඟ තිබිච්ච එක දුරස් වෙලා තියෙන නැති වෙලා නෙමෙයි. නැති වුණා විශේෂම හොයන්න නෑ. සර් කියන්නේ තමා. විශ්ව කියන්නේ තමන්ගේ විසි වුණා. තමන්ගේ විසි වෙච්ච දෙයට විශ්ව කියනවා. අන්න තමන්ගේ විසි වෙච්ච දුර කොච්චර දුරට අස් වෙලාද? විශ්වයට දුරස් වෙච්ච දුර තමයි ඒකේ පිටන්නේ. ඉතින් ඒ ශක්තිය පිහිටින එක ගස් වාසයෙන් වැල් වාසයෙන් ද්‍රව්‍ය වස්තු වාසයෙන් පිහිටනවා. ඒකමයි තියෙන්නේ. ඉතින් අපි ළඟ තියෙන හොඳ ගුණ නරක ගුණ දෙකම බියාකාරයෙන් ඒවට නම් දාලා තියෙනවා. ඒවා තමයි ඔකට කියන්නේ මේ ද්‍රව්‍ය පදාර්ථ ඥානය. ද්‍රව්‍ය පදයට අර්ථාව යම් කිසියත් ඒ ඥානය පහළ නම් ද්‍රව්‍ය පදාර්ථ ඥානෙ මේ ද්‍රව්‍ය මේ පදේ ආවේ මේමයි කියන්නේ. ද්‍රව්‍ය පදාර්ථ ඥානය ඕනේ ඉස්සරහිටම යෝගීනු ද්‍රව්‍ය පදාර්ථ ඥානයෙන් තමයි හොයාගත්තේ බේත් වර්ගය. එක ඔව්. ඉතිවරු ගත්තේ ද්‍රව්‍ය පදාර්ථ ඥානිය. ඒ ඥානිය තමයි ඔක්කොම යති හිරු. ඔයලා තමයි ඒකේ අවශ්‍ය කරන වැඩ පිළිලි අපෙන් දුරස් වෙච්ච එක දැකලා දුරස් වෙච්ච එක ළඟ තියෙනකොට එකක් වලින් තිබුණේ. බේත් කිව්වෙත් ඒකයි. මෙයා අත්තු කියන තේමාවෙන් කියන්නේ ඉගෙන ක්ලෝකර දීපු හැම එකක්ම. නෙමෙයි මයින්. ඕක ඥානයක්. ලෞතර බුද්ධ ඥාණයෙන් පටන් ගෙන. උන්වහන්සේගේ ශ්‍රාවකයන්ට පිහිටන ඥානයක් තියෙනවා සිවි පිළිසිඹියාව. ඒ ඥාණي යම්තරම පිහිටියා නම් ඒ තරමට නිරුක්ති දැක්ක හැකියි. ඒ තරමට අර්ථ දකින්න පුළුවන්. ධර්ම දකින්න පුළුවන්. අර ඊට කලින් ඉස්සතර කලින් ආවද ලෞකික ඥානයෙන් තමයි ලක්ෂත්‍රය වගේ. ඔයනේ ඒවා ලෞකික ඥාන. බුද්ධ ඥානේ තීක්ෂණ නිසා. ඒ අයගේ බුද්ධ ශ්‍රාවකයන්ගේ ඥාන තීක්ෂණ නිසා. අනික් කාට වඩා හොඳට තේරෙන්න පටන් ගන්නවා බුද්ධ ශ්‍රාවකයන්ට. ඒ ඥාන ඔක්කොම ගෝචරයි. ඒ සෑම දෙයකම හැදෙන සතෙක්ගේ නමක් තියෙනවා නම් දව්‍යවත්වක නමක් තියෙනවා නම් ඒ හැම නමකටම ඒකේ ගති ලක්ෂණය තමයි නම තියෙන්නේ. ඒක වෙනස් කරන්න බෑ. ඔව්. දැන් හෙළපස ආවේ ඔය තමයි pāli භාෂ හෙළපාලි දෙකෙන් තමයි ඔය ආවේ. ඒ දෙකෙන් තමයි නම් ගෝචර වුනේ. ඉතින් ඔය අර කියන ආලෝක කර්මස්ථාන හොඳයි. ඒ ළමයින්ට ගන්න. දැන් තව එයින් එහා ගැඹුරට යන ඇටි ඊට කරපෙනියා. දැන් මේ කය මැරිලා යම් දවසක කුණු වෙනවා, ඇට කටු දිරලා මහ පොළොවට පස් වෙනවා, හැඩ වැඩ කියලා මොඩියෙ මෙහි රැවටෙනවා, අතහැර මිදුන දවසට නිවනම වෙනවා. දැන් මේ කාව්‍යමය වශයෙන් ආපු එක්තරා කර්මස්ථානය. ඉතින් කයට ආසාවෙන් හැලී බැඳී ඉන්න කට්ටියට ඒ කය පිළිබඳ ආසාව දුරු කරගන්න ඒ කර්මස්ථානය ගන්න පුළුවන්. මේ කය මැරිලා යම් දවසක කුණු වෙනවා. ඇටකටු දිරලා මහ පොළොවට පස් වෙනවා. හැඩ වැඩ කියලා මෝඩිය මෙහි රැවටෙනවා. අතහැර මිදුන දවසට නිවන වෙනවා. ඒ මට්ටමේ යම් නිවනක් දැකියද ඒ මට්ටම දකිනවා. මේ කයට ආසා කිරීමෙන් රාග දේශ මොහ මතු වුණා නම් ඒක අත්හැරලා යන හරයක් නැති කයක් අල්ලගෙන මොනවට මේ ලස්සන කරන්නද, හැඩ වැඩ කරන්නද, පීරු දාන්නද, පීර පීර හදන්නද, වැඩක් නැති එකක් නෙවෙයි කරන්නේ කියලා. අන්න ඒවට ආසා කරන කෙනා ඒ කර්මස්ථානයක් වශයෙන් වදනවා. ඒක වැඩක් නැති වැඩ ගොඩාක් යාගෙන් අහක වෙනවා. ඊට පස්සේ යාට දිවෙන විදුම ඉදුරු. හරි. අර ඉස්සෙල්ලා අර ගන්න වැඩ තියෙනවනේ අර සකස් කරන ලක්ෂ ගණන් අපි ලක්කයි වේදන් කරනවා කියන්නේ. ඉතින් ඒ ශරීරය හැඩ වැඩ කරගන්න. ඉතින් ඒවා ඔක්කොම මේකප් කරනවා කියන්නේ. ඒවා ඔක්කොම ඉතුරු ඉන්නේ. ඔය මේකප් කරන කෙනෙකුට මාසෙකට කීයක් යනවද කියලා ඔය කවි පාලම් කරපන් කියලා. ඔය කිව්ව කීයට බලන්න. ආයි මාසයක් කවිය පාලම් කරන මේකප් ඉවරයි ගිය මුදල ඉතුරුයි. ජීවන විද මිතුරුයි. මේ පාඩුවක් කියලාත් නැහැනේ. මේකප් නැහැ කියලා කුණු වෙන්නේ නැහැ. පරිවර්තන කරන කෙනෙක් කෑගිල්ලත් ඉවරයි. ඉතින් එයන් ඒ වගේ ක්‍රම තියෙනවා. ඉතින් අපි යම් කිසි දෙයක් පිළිබඳව අරගෙන කටයුතු කරනකොට ඒවට ඒ ඒ විදිහේ ගති ලක්ෂණ තියෙනවා. දැන් බල්ලන් බුරා එන කලපැන නොදුවල්ලා කොල්ලන් ගසට ඇර ගස මුල නොසිටිල්ලා සෙල්ලම් පොලේ බඩු තරඟට නොගනිල්ලා සෙල්ලම් කළොත් නිෂ්ඵල වෙයි දැනගල්ලා මේ ඉස්සර කාලේ තිබිච්ච ගැමි කවියා දැන් ඔකේ දෙපැත්තක අර්ථ තියෙනවා දැන් බල්ලන් බොරාගෙන ඉන්න පැනලා දිව තු බය එකක් පස්සේ පන්නලා හබනවා පැනලා දිව හපනවාමයි පැනලා දුවලා බල්ලාගෙන් බේරෙන්න බෑ. බල්ලා දුවන වේගයෙන් මිනිහට දුවන්න බෑ. දුවලා බේරෙන්න බෑ. මේ බල්ලාට හපා ගන්න. බල්ලා පුරා එන කල පැන නොදුවල්ලා. ඒක. කොල්ලන් ගසට ඇර ගස මුල නොසිටිilla. දැන් ගහ මුල ඉඳ කියොත් එහෙම ස්වභාවයෙන්ම අපි නිචේ ඇතුලේ ඉන්නේ කොල්ලෝ වැගිරි කරලා දානකොට අපේ උඩට වැටලා මැරෙන්නත් පුළුවන්. අමාරු වෙන්නත් පුළුවන්. ඒ උඩින් මතෙන් තියෙන අර්ථය. සෙල්ලම් පොලේ බරු තරඟෙට නොගනිilla. නේ ඒවා තරඟ කරන්න ගියොත් එහෙම අතේ තියෙන උතුට්ටු දෙක වෙරෙනවා මිසක් එන වැඩක් නෑ තරඟ කරන්න ගියොත් සෙල්ලම් බඩු වලට. සෙල්ලම් කළොත් නිෂ්ඵල වෙයි දැනගල්ලා. දැන් සෙල්ලම් කරන්න ගියොත් ලැබෙන ඵලයක් නැහැ කියලා දැනගන්න කියලා අනේ පැරණි කවියක ඒක අර්ථයක් වෙන්නේ. ඔය විදියට. දැන් ඕක දහම් කවියක් නිසා. ඔය ඕක ගැඹුරු අර්ථයක් තියෙනවා. බල්ලන් බුරා එනකල පැන නොදුවල්ලා. දැන් බල්ලාට උපමා කළේ උතන මේ ආර්ය ධර්මය අහක් කරලා හිටන් හරයක් නැති කතා කියලා වැඩ කර නැති කිසි කතා කියමින් යම්කිසි බුද්ධිලෙක් ඒවා තර්කවාද නගමින් එනකොට ධර්මඥානයේ තියෙන පැනලා යන්නේ නැතුව අවංකව යථාර්ථයට පිළිතුරු දීලා ඒ මුලා කතාව ඔවුන්ගේ සමාජයේ දූෂණය නැති කළා දාන්න. ඒක තමයි කරලා යන්න එපා කිව්වේ. කොල්ලන් ගසට අර ගස මුල නොසිටිilla. ඒ කියන්නේ වැඩ කර නැති මේ මොකුත් යමක් තේරුම් ගත්තේ නැති මිනිස්සු පගාවට පන්දමට හරවට මාර ගිහලා ලොකු තැන් වලට ගිහිල්ලා. ඒ වගේම මිනිස්සු මුලා කරපුවාම ඒවට රැවටිලා මිනිස්සු පත් කරලා. කොල්ලෝ වාගේ ළමා ගති තියෙන, පහත් ගති තියෙන අය. අරිනා සතර අනාන්තරයේ තැන් වලට. පාර්ලිමේන්තුවරේ එහෙම යවනවා. එයාට ගහවල ඉන්නවා වගේ මොකද කරන්නේ? ඒගොල්ලන්ගේ කියමන් වලට යටත් වෙලා ඒගොල්ලන් ඉවර ගෙඩි කන් වදින්න ඉන්නවා හරි ಗುಣධර්ම පැත්ත කරලා. ඒ જાතියෙන් ඉන්න එපා කියනවා. එහෙම ඒවා කරන්න යන්න එපා. කොල්ලෝ ගස් හරින්න එපා. ඒ කියන්නේ තැනක් දී ඒ සුසුසු මිනිහට තැනක් දෙන්න. නුසුසු මිනිහන් නැත නුසුසු තැනට යවන්න එපා. එහෙම කරපුවාම සිද්ධ වෙන්නේ විනාශයක් වෙන එක. බලේ ගැඹුරු පැත්ත කොච්චර ගැඹුරක් තියෙනවා කියන්නේ. ඉතින් සෙල්ලම් පොලේ බඩු තරංගෙරිනවා ගල්ල. මේ සෙල්ලම් බඩු කියන්නේ මොනවද? සෙල්ලම් කියන්නේ සෙලුලාමා වැඩ සෙල්ලම් වැඩ. හෙළුවෙන් දගන පුංචි උන්ගේ වැඩ මොනවද තියෙන්නේ? ඒවා තමයි සෙලු ළමා වැඩ. ඒවා තමයි සෙල්ලම් වැඩ කියන්නේ. මේ සෙල්ලම් පොලේ බඩු කියන්නේ පුංචි ළමයි සෙල්ලම් කරන જાතිය හෙළුලා හෙළුවෙන් ඉන්න ළමයි සෙල්ලම් කරන මොට මනසක් තියෙන පුංචි උන්ගේ ලපටි මනසන උන්ට යම තේරුම් ගන්න බැරි නම් වැඩක නැති හෙල්ලම් කර කර ඉන්නවා. ඒ වගේ වේ බඩු වල තරම් කරන්න යන්න එපා. උඹලත් මේ හෙළු ළමයිගේ වැඩ කරන්න යන්න නැතුව බුද්ධිමත්ව නුවණකේ මිනිස්සු ඇතින් හරයක් ඇති වැඩ කරපළා කියන එක. සෙල්ලම් කළොත් නිෂ්ඵල වෙයි දැනගන්න. ඉතින් ඵලයේ ලබන්න බෑ මාර්ගඵල ලබන්න පුළුවන් කමක් නැහැ. ඔය සෙරු ළමා වැඩ කරන්න ගියා. මේ වැඩක් නැති ළමයින්ගේ සුන්දර ලෝකෙම අවා ගන්න ගියාම නිවන් දකින්න යථාභූත ලබන්න ඵලයක් ලබන්න බෑ. ඉතින් මෙච්චර ගැඹුරු අර්ථයක් අර්ථ දෙකකින් ගලපලා දුන්නා. ලෞකික අර්ථයයි ලෝකෝත්තර අර්ථයයි. ඉතින් මේ වගේ තියෙන ඉතර කවි බොහෝ කොටම ඔය ගැමි කවි කියන ඒවා ඔකම කර්මස්ථාන. බොහොම වැදගත් කර්මස්ථාන. ඒවෙන් තමයි ඒ අය හරි මාර්ගයේ වැඩි වෙන්නේ. ඉතින් ඒවා කන්දේ গিදර දොර නමයක් සදාලා නින්දේ හිඳ සදෑන යතුරු දමාලා බැන්දේ නවසියක් වැල්ගෙන ගොතාලා මන්දේ යන්නේ අද තනියම දමාලා මේ කෙනෙක්ගේ කවිය කියන මේ කන්දේ গিදරගේ කන්දගේ පංචස්කන්ධය කියන එක කන්දේ গিදරගේ පංචස්කන්ධය දොර නමයක් හදනවා කිව්වේ නව දොරක් හදනවා නේනම් අන දොර නමය කියන්නේ නව දොරක් කියලා අපි ඇත් දෙක කන් දෙක නාසය ආදි වශයෙන් වෙනම නව දොර ගැන පෙන්නනවා. ඉන් දොර නින්දේ ඉඳ සදෑනේ අතුරු දමාලා ඒ කියන්නේ ඇට කෝටු එකතු කරලා හිර කරලා බැඳලා සද කරලා මේ කය ඇතුලේ හදලා තියෙන ආකාරය. ගෝල කුහුර සම්දි ආදි වශයෙන් එක එකකින් එකට ඇට කෝටු ඇතුලේ තව ඇට කෝටු මුට්ටු වෙලා සදාන ඇතුලේ දාලා නිින්දේ ඉඳ හැදුවා කියන කරදරයන්ද ඉඳ හැදුවා. බැන්ඩේ 900ක් වැල්ගෙනකොට 900ක් නහර වැල් වලින් මේවා හිර කරලා ඇතුලේ බැඳලා තියෙනවා. මේ මස් පිඩි වලට ඇතුලේ. ඉන් ඔහොම හදවෙ දාලා මන්දේ යන්නේ අද තනියම දැන් මරණහම ඔක තනියෙන් දාලා මොකද දෙන්නේ ඔක යන්නේ හිටියේ මම මම කිය කිය දඟල දඟල හිටියේ ඔක අල්ලගෙන ඉන්නේ නේද සදාහට මොකද දාලා යන්නේ කියලා අනික යන කන්දේ ගෙදර නයිදේටයි කියන්නේ. දැන් කපංචස් කන්දේ නැවති මේ ගේ හදපු. නයිදේ කියලා කිව්වේ තෘෂ්ණාව. කන්දේ ගෙදර නයිදේටයි කියන්නේ. දිරණ ගෙවල් නුඹ කුමටද හදන්නේ? අන්නේ ධර්මයේ කියලා දෙනවා. මේ වගේ මේ හදන හදන දේ දිරි දිර යන මේ ශරීරය නැවති ගෙවල්. මොකටද උඹලා හදන්නේ? වින්දේ කන්දේ ගෙදර නයිදේටයි කියන්නේ දිරණ ගෙවල් නුඹ කුමටද හදන්නේ? ගයක් අර ගයක් නොතනා ඉදින්නේ. දැන් මේ මස්ලේ කය අතරනහම ආයි කයක් හැදෙන්නේ වැඩ කරගන්න එපා. ගෙන් ගියතර ගේ ගිනිලා තිබලන්නේ. මේක දාලා ගියහම මේක පුච්චලා දාන අවශ්‍යයක් මේක වැඩක් ඇති එකක් නෙවෙයි. හරයක් නැති එක. ඕක දැනගෙන මතු අනාගතේ ඉරත් ඕවා කුණුකුරු හදන්න නැතුව ඉන්න දැනගන්න. දැන් මේවා කොයිතරම් ගැඹුරු කවිද මේවා. මේවා මේ නිකන් ආවට කියලාද පරමිටි කියලා අයින් කරපු කවි. නමුත් අපි බුද්ධ ධර්ම තියෙන උතුම් කර්මස්ථාන. මේවා තමයි අපි ආර්ය නිවන් දැක මාර්ගය. මෙච්චර වටිනා දේවල් අද විනාශ කරලා දාලා තියෙන්නේ. ඔන්න බබෝ ඇතින්නියා ළමයි නරි වෙතොවේ. ගල් අරණේ සිටින්නියා, ගලින් ගලට පනින්නියා, බඹුට බයේ දුවන්නියා. දැන් ඔන්න බබෝ ඇතිනේ පුංචි ළමයාට පුංචි කාලේ මේ ඇත මට තියනවා මට තියනවා කිය එක ඉන්නගෙන තමයි ඇති දැන ඉන්නේ තමයි ඇතින්නේ කියන්නේ. ඇති දැන ඉන්නවා කියන එක. එයාගේ හැම වෙලෙම ඇති දැනක ඉන්න කෙනෙක්. මට මේ මේවා තියෙනවා. මට මේ මේ දේවල් තියෙනවා. කියන්නේ මේ ලෝකේ බදාගෙන ඉන්න කෙනා. ගල් අරණේ සිටින්නේ. මෙයා ඉන්නේ හොඳ දෙනක නෙමෙයි. මම මට තියනවා මට තියනවා කියලා අහංකාරකමෙන් ලොක්කමෙන් ඉන්න කෙනා ඉන්නේ ගල් අරනක. ඒ කියන්නේ මහා කැලෑවක වගේ අර වඳුරක් වැටෙනවා මේ අවිද්‍යාව අඳුරේ වැහිලා ඉන්නේ. තද වෙලා ඉන්නේ හිත ඇතුලේ තද වෙලා ඉන්නේ ගල් අරන කියන්නේ ඒක. ගලින් ගලට පනින්නේ. එයා අර අඳුරු පැත්තට ගිහිල්ලා අඳුරු වනාන්තරේ වනායි වනයේට පනිනවා වගේ ඒ ඒ ලෝකේ ඉපදෙන තැන් වලින් ඒ තැන තියෙන ත්‍රිසංභාවයෙන් ත්‍රිසංභාවයට පනිනවා මිස යහපත් පැත්තට එන්න බෑ. බඹුට බයේ දුවන්නේ. බඹු කියලා කිව්වේ බ්‍රහ්ම කිව්වේ බුදුරජාණන් වහන්සේ. දැන් බුදුරන් වහන්සේගේ ධර්මයේ දැකතන ඔය ඔක්කොම අන්ධකාරේ ඒකට වය පැනලා දුවනවා. බුද්ධ ආලෝකයෙන් දිරනවා. මේ තියෙන්නේ ඊයේ වෙරිදාව තවත් තීර කවියක් මේ ආව එකක්. කරුවල 1500කි අඹරුකකි. ඒ අඹරුකේ පළගන්නේ අඹ දෙකකි. ඒ අඹ දෙකේ පණවන්නේ තුරු සැතකි. තෝරන කෙනෙකි අඹ හතරකි නැටි අටකි. දැන් මේ ඉතිරිදි විච දහම් කවියක්. ලංකාන් ව්‍යා කිව්වොත් එහෙනම් අද කොයිතරම් ගැඹුරුද? හය පන්ති පොතේ. ඔව්. අත් මේක අර්ථය දාලා නැති වෙයි පොතේ. පිරිවෙනේ හය පන්ති පොතේ. හ්ම්. මේ ආචාර්යවරු තෝරාගන්න බැරි. ආ ඒකයි. මේක ඔක්කොම එකලා කරලා පස්සේ අපි මහත්තයා මේක ඒවලා ඒවලා මහත්තයා වරිය කෝල් එකක් දුන්නා. මේකේ අර්ථය මොකක්ද? මේ කරවල 1500 කියන්නේ කරවල කියනවාද කෙලෙස් වලට. කෙලෙස් 1500 කියන්නේ කෙලෙස් 1500. කෙලෙස් 1500 කින් අඹරුක කියලා කියන ශරීරේ. යම් කිසි මිනිසියෙක් ඉන්නවා නම් මේ ඒතර කෙලෙස් 1500 කින් යුක්තව ඉන්න බුද්ධයා වෙන්න තමයි කරවල 1500 කින් අඹරුක. ඒ අඹරුකේ ඵල ගන්නේ අඹ දෙකකින්. නාම රූප දෙක තමයි ඒ දෙකේ ඵලය. ඒ කය තුලින් හටගන්නේ නාම රූප දෙක. ඒ අඹ දෙකේ පණුවන්නේ තුරු 60කින්. පණුව කියලා කිව්වේ මේකෙම පංචේන්ද්‍රියන් මුල් කරගෙන ඒ වගේම මනේන්ද්‍රියත් එක්කලා මේ ඉන්ද්‍රිය පහ තමයි මේකේ ඉන්න පණුවෝ කියන්නේ. ඉතින් ඒකකට දස අකුසලයන්ගෙන් 10 ගානේ කානගාතයට ඇහැ අරමුණු කරනවා අදත්තාදානයට කාමීත්‍යාචාරයට මුසාවාදයට කිසුනාවාදයට මේ හැමතෙම ඇහින් යම් කිසි ආකාර අරමුණු කිරීමක් තියෙනවා. ඒවා තමයි ඇහැට තුඩු 10ක්. පණුවගේ තුඩු 10ක්. පණුව කෑවා වගේ වෙන්නේ විනාශ වෙන එක. ඉතින් ගහ විනාශ වෙනවා වගේ දස අකුසලයට වැස්ස ගාම විනාශ වෙනවා. ඇහෙන් දස අකුසලයක්, කනෙන් දස අකුසලයක්, නාහෙන් දස අකුසලයට, දිවෙන් දස අකුසලයට, කයෙන් දස අකුසලයට, මනෙන් දස අකුසලයට. යන්තරමක් යොමු කරනවා නම් අරමුණු කරනවා නම් තුරු 60ක් එනවා 10ට ඉන්ද්‍රිය 6ට. මේ තමයි පණුවාගේ තුරු 60. මේ තෝරන කෙනෙකි අඹ හතරකි නැටි අටකි. අඹ හතර කියලා කිව්වේ අපි ගන්න සෝවාන් සකු르දාගාමි අනාගාමි අරිහත් කියන මාර්ගඵල හතර. මේ තමයි අපි ලබන තියෙන අඹ හතර. මේක ගන්න තියෙන නැටි අටමද ආර්යෂ්ටායික මාර්ගය. මේ ආර්යෂ්ටායික මාර්ගය අනුගමනය කරලා මේ ඵල හතර ලබා ගත්තාම අර කෙලෙස් 1500කින් යුක්තවන්නා වූ හැමතැනම අරමුණු කරන්නා මේ සත් ඉන්ද්‍රිය ගෝචරින් මේ ලෝකේ අරමුණු කරමින් යන පණුවන් එක කන ගමන ඉවරයි සසර ගමනේ නිදහස් වෙනවා. මේකෙන් තමයි තෝරගන්නේ. ඉතින් මේ වගේ මේ කවි හරිය ගැඹුරුයි. කොයිතරම් දහම් දැනුමක් තිබිලාද මේ වගේ අර්ථ ගන්න. ඈ ඒත් ඒ වගේ තියෙන අම්බලමේ පිනාපින්ද අම්බලම කියලා කිව්වේ දැන් අපි ඉන්නේ මේ අම්බලම. මේ කය අම්බලමක් වගේ. මේක තමයි මේ පිනවන්නේ. ඇහෙන් පිනවනවා, කනෙන් පිනවනවා, නාසයෙන් පිනවනවා, දිවෙන් පිනවනවා, කයෙන් පිනවනවා. ඉතින් පංචකාමයන්ගේ පිනව පිනවෙන්න ඕන කියලා පිනා. මේක තමයි අම්බලේ පිනා කියන්නේ. වලං කදක් ගෙනාගෙන. දැන් මෙයාත් නාම රූප කියන කද ගෙනාවා. මේක තමයි වලං කද. අවිද්‍යාවයි තෘෂ්ණාවයි දෙක කද බැඳගෙන ඉනවා. ඒ අතින් ගත්තා තරාර. ඒක විදවි ගුණා ගුණා කියන්නේ ගෞතම නායක කියන එක තමයි ගුණා කියන වචනේ හෙටි කරලා ගන්න. ඒක විඳා කියන්නේ ඒ අවිද්‍යාව තෘෂ්ණා දෙක බුදු පියාණන් හසේ විඳ හැරියා. ඒකට මට hina hina. ඒකට මට හරිම සන්තෝෂයි. ඒ නිසා මේ අවිද්‍යාව තෘෂ්ණාව වලංගෙන් අරන් ආපු මේ වලංකද බිඳලා දැම්මා නම් අද මේ හිස් ගමන ඉවරයි. මේක වන්දි ඒ වගේ ඒ අර්ථ තියෙන්නේ එහෙමයි. හරිම වැදගත් අර්ථ තියෙන එකයි. ඔක්කොම තියෙන්නේ දහම් අර්ථ. ඔව් ඒක තමයි හැම එකම තියෙනවා ඉතින් ඔය වගේ. ගැඹුරු දහම් හැඟවිලා. මේ කරණීය මෙතර සූත්‍රය සඳහන් මේ සූජූච ගුණය ඒ අයුරින්ම වර්තමාන සමාජය තුළ ක්‍රියාත්මක කළ නොහැකි බව පෙනේ. දැන් මේ ಗುಣ තියෙන්නේ මේ සමාජයට දෙන්න නෙමෙයි. දැන් මම ඒකයි මුලදි කිව්වේ මේ බුදුබණ තියෙන්නේ මේ සමාජයේ අනික් අයට දෙන්න අනික් අය හදන්න පොදු කරන්න නෙමෙයි. තම තමන්ට නිවන් දකින්න. දැන් මේක දැනගත්තේ නැතුවමයි මේ වැඩේ වර්ධින්නේ. මොකද අපි හදන්නේ හැමිලේම මේ ඔක්කොම ಗುಣ ටික මිනිසුන්ට බෙදන්න. මේ ಗುಣ බෙදන්න පුළුවන්. එක එකනා තම තමන්ගේ පුද්ගලික මානසිකත්වයේ තුන ධර්මාභෝධයෙන් ලබා ගත යුතු ගුණ කොහොමද කෙනෙකුට දෙන්නේ? කෙනෙක් කොහොමද දෙන්නේපත් කරන්නේ? තම තමන්පත් විය යුතුයි. තම තමන්ගේ නැන පමණට. ඉතින් ඕක දන්නේ නැති අය මේවා බෙදන්න යනවා. දැන් මනසේ ඉදවන ගුණයක් තියෙනවා. දැන් සූජූච කියන්නේ සූ කියන්නේ සුවේ. සුවේ කරා ඉද්දු වෙනවා. සුවේ කියන්නේ නිවන. නිවන කරා අවංකත්වයෙන් පිහිටනවා නම් නිවනට හේතුකාරකව. ඒ ගුණයට කියන සූජූච ගුණය. මේ නිවන කරා අවංකත්වයේ පිහිටන්න නම් ධර්මයේ දේශනා කරපු ධර්මයේ අහලා. ඒ ධර්ම ශ්‍රවණය කළ ඥානවන්තෝ යම් කෙනෙක් නුවණින් මෙනෙහි කරලා තේරුම් ගත්ත කෙනෙකුට ඔහුට පුළුවන් ඒ නුවණ පිහිටලා නිවන් දකින්න. ඉතින් මේක සමාජයේ බෙදන්නේ කොහොමද? මේ සමාජයේ බෙදන්නේ කොහොමද? දැන් අපිට හුඟක් වෙලා තියෙන්නේ මේ බණ සමාජයේ දෙන්න යනවා මේ මේ අලපරිප්පු බෙදන්නේ. කාල් මේ සිල්ලර පහේ බෙදන්නේ කරන්න යනවා. මේ කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. ඒව නම් පුළුවන්. මෙල්ල කරලා ගානට හදලා අඩු වැඩි නොකර දෙන ක්‍රම හදා ගන්න පුළුවන්. දැන් ඒ වගේ මේ බුදුදහම නම් ඒ જાති එකක් නෙමෙයි. නමුත් අද හදන්නේ අලපරිපූර්ණ ක්‍රමයට බෙදන්න. මේක එහෙම දෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේ නිසා අපිට කෑ ගහලා වැඩක් නැහැ. ලව් ඩිස්ප්ලේ වෙන ගෑන මේ ගම වටේ දුර වැඩක් නැහැ. වරිලාද බන කියනවා අහන්න කියලා. මේ ටික හොඳටම ඇති ඇහෙනවා නම් ඇහෙන්නේ. හැදක්ම 100 ගණන් ඈතින් නැටත් ඇහිලා තියෙනවා. අල්ලපු වැටේ ඉන්න කාටම ඇහෙන්නේ නැහැ. මොනවා කරන්නද? ඉතින් ඒක හොඳට පැහැදිලිව පේනනේ වෙනසක් තියෙනවා. ආරංචි මාත්‍රියට ඇහිච්චයි එනවා දැනගත්තා එනවා. උදේ ඉඳන් රැ වෙනකන් ලවුඩ් ස්පීකර් අවුරුද්දක් කෑගේ හෙව්වත් මට එකෙක් ඉන්නේ. මොනවා කරන්නේ? උන්ට බැලලා වැඩක් නැහැ. ඒ උන්ගේ මලේ මොලේ ඉච්චරයි. ඒ උන් දකින්නේ වෙන වැද්දා. එන් දහම් දකින්න නැති කයගේ හැටි. ඉතින් බුදුරයන් වහන්සේ මේ වගේ අවස්ථාවල අර එක අවස්ථාවක 100 ගාණක් ඉන්න ඇතිනේ බණහන් 10000 ගාණක් ඉන්න ඇති. 60ක් යොදුන් 16ක් දවසේ මග ගෙවලා ගියයි කියනවා එක්තරා අවස්ථාවක එක ගමකට දානි කරේ. දානි ගන්න නැතුව මේ දේශන අනුමೋದනා වන දේශනා කරන්න නැතුව උන්වහන්සේ සද්ද නැතුව ඉන්න තව බොහෝ වෙලා. ඒලාදි බලනකොට එකෙනෙක් හරක් හොයන්න ගිහිල්ලා ඉතින් බඩගින්න ඇදිලා විදහාර වනහරේ ඉඳගත්. උදේ ගිය ගමන් උදේ කන්නේ නැතුව හරක් හොයන්න ගිහිල්ලා හරක් හම්බුනේත් නැහැ. බොහොම වෙහෙතෙන් ඇදිලා කොහොම හරි වනහන්න ඕනේ කියලා ඉඳගත්. ඒ පාර ඉතිරිච්ච දෙයක් තියෙනවා නේද කණ්ඩ බොන්න දෙන්න කියලා කණ්ඩ බොන්නක් දෙන්න නිකන් නිහඬ වෙලා ඉඳලා කණ්ඩ බොන ඉඳගත්තර පස්සේ වන කිව්වා. ඉතින් භික්ෂුන් වහන්සේලාට ප්‍රශ්නයක් වුණා මේ එක බුද්ධිලියෙක් වෙනුවෙන් මෙච්චර වෙහෙස වෙලා බලා ඉඳලා ඒ වෙන කාලා බීලා යනකොට බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා නොකර හිටියා මෙච්චර සෙනග ඉඳලා මොකද මේ කියන්නේ මගදී යෝ කාරණේ ඇහුවා මහණනි මේ යදුන් 1000ක් මං දුර ගෙවලා ගියේ ওই මිනිස්සයා හින්දාමයි ඔතන හිටියේ ධර්මාපතිට ඔච්චරයි ඉතින් යාර බණ කියන්නේ මං කාට බණ කියන්නේ එයා එනකන් හිටියේ ඒකයි කියන්නේ අන්තිම අන්තිම කාලේ කොච්චර බණ ඇහුවත් අහලා තේරුම් ගන්න අඩු වුණා මොකද මුලදි මුලදි අහන අය ඔක්කොම ඒ වැදගෙන ඉවරයි ඉතුරු වෙච්ච රුරුවට තමයි පස්සේ බණ කියන්න ඕනේ ඉතින් එයාට බණ කියන්න ගියාම ඉතින් ස්පීට් එක හොය කියන්න ඕනේ මොකද ඉතුරු වෙච්ච හැ බුදුරජාණන් වහන්සේට පේනවා මුන්ට කොච්චර බණ කිව්වා තේරෙන්නේ නැති විදිහම ඉතුරු වෙලා ඉන්නේ. ඔයාසේ කවුරු හරි එක්කෙනෙක් ඉනන් එයා හොයාගෙන ගිහිල්ලා හරි ඒකේ ඒගොල්ලෝ බේරගත්තා. ඉතින් මේ මුළු ලෝකෙට ධර්මයේ දෙන්න බෑ. එහෙම දෙන්න ක්‍රමයක් නැහැ. තම තමන්ගේ නුවණින් තම තමන් ධර්මය අහලා ගෝචර කරගත්තොත් ඔහුට මේ වටිනාකම තියෙනවා. එහෙම මිසක් මේවා කාටවත් බලෙන් මේ සමාජයට දෙනවා කියන බණ එහෙම එකක් බුදුදහමේ නැහැ. සමාජයේ බණ කියන්නේ කිව්වොත් එහෙම බණ කියන එකට ගැලපෙන්නේ නැහැ. බණ කියන දහම් රටාවල් ටිකක් තියෙනවා. ඒකත් අදිෂ්ඨාන කරගන්න ඕනේ. අපි දැන් ගුවන් විදුලියක බණ කිව්වත් මම මේ ධර්ම දේශනා කරන්නේ ධර්ම ආවෝද කරන්න ඉන්නේ ගරු පිරිසරයි කියන අදිෂ්ඨානයක් තියෙනවා බණ කියනකොට. නැන්න ධර්ම දේශකයන්ට දොස් ඉන්නවා. සිර පුදාගෙන ඉන්නවනම් අත් බැඳගෙන පපුවේ අත් බැඳගෙන මහේ සාකි දීලාගෙන ඉන්නවනම් ඔළුවේ මේ ඊට වහගෙන ඉන්නවනම් අගිලන්න. මෙයාට බණ කියන්න එපා කියනවා. ලොකුකමට ඉන්නවනම් අර කකුල් උසගෙන අත් උසගෙන කාරණ සාමාන්‍ය මහේ සාකි දීලාගෙන එයාට බණ කියන්න එපා කියනවා. ධර්ම දේශනා කරන්නේ ධර්මයෙන් නේ කරුවා. ඒක බණ තේරෙන්නේ නැහැ. ධර්ම ගරුත්වයෙන් බණහනයට පමණක් ධර්ම දේශනා කරන්න කියලා. ඉතින් එහෙම කියද්දී අපි දැන් හදන්නේ මේ හැමදේම හරක් මරණයට බණ කියන්නේ යනවා නියත්. උරහුගුල මරණයට බණ කියන්නේ යනවා. ඒ අයට හික්මවන්න යනවා. නීතිපන වල බණ කියන්නේ යනවා. ධර්මයේ නීතියෙන් හඳුරවන්න යනවා. මේ කාගේ බණක්ද? කායි ක්‍රමයක්ද? බුදුරණන් වහන්සේට බැරි වෙච්ච දේ බුදුරණන් වහන්සේ උලංඝනා ඔක්කොම ටික දීලා ඉවරයි. ඔය ක්‍රම වලින්. උන්වහන්සේ පුළුවන් ඉහළම ක්‍රමේ තමයි ලෝකයේ ධර්ම දේශනාවේදී දුන්නේ. ඔයිට වඩා ක්‍රමයක් තිබුණා නම් එහෙම බුදුරණන්